තෙරුවන් සරණයි පින්නතුනි අද ඉඳන් අපි ස්කයිප් තාක්ෂණය මගින් ධර්ම සාකච්ඡා වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ අනුව තමයි අද මේ හැමදෙනාම මේ ස්ථානයට මේ රැස් වෙන්නේ ස්කයිප් මගින්. පසුගිය දවස්වල විනිපෙග් වලදී දායක පින්නතුන් ඉල්ලීමක් කළා මේ විදියට ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් ඒක ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් ඒ අනුව අද දවසේ අපි මේ විදියට රැස් වුණා ධර්ම සාකච්ඡාව සඳහා. විශේෂයෙන් අද දවසේ ධර්ම සාකච්ඡාවට අපි සිහිපත් කළා දැනට අපේ වාසස්ථානය වන එඩ්මන්ටන් සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ දායක පින්නතුන්ටත් ඉතින් ඒ ඇත්තොත් අද දවසේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ඉතිං දැනට මම නවාතැන්ගෙන ඉන්න ටෙනසි ප්‍රදේශයේ නෑශ්විල් වල ඉන්න අපේ දායක පින්නතුන් වගේම ජෝජයාවෙන් මා ෆ්‍රිස් බරෝවාදී මේ නගරවලින් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න ඉතින් හැමදෙනාම එක තුනේ තෙරුවන් කෙරෙහි ගෞරුවෙන් ධර්මසාකච්ඡා කරන්න ඉතින් මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අපි හැම දිනාටම යහපත පිණිස වේවා කියන අදහස ඇති කරගෙන අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වමු. ඉතින් මේක ධර්ම සාකච්ඡා මාලාවක් විදියට අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඒ ඒ දවසට සූත්‍රයක් තෝරාගෙන ඒට අනුව ඒ තියෙන ධර්ම කාරණා සාකච්ඡා කරගන්නත් ඒ සූත්‍රයේ ඉගැන්වෙන ධර්ම කාරණා අපේ ජීවිතය තුළ පුහුණු කරගන්නටත් අවශ්‍ය වැඩපිළිවෙලක් කතා කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ පුහුණුව තුළදී එන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරගන්නත් මේ ධර්ම සාකච්ඡාව උපකාර වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට තමන්ට කැමති ස්ථානයක ඉඳගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ධර්ම සාකච්ඡාවට තාක්ෂණය හරහා සම්බන්ධ වුණත් සිහිපත් කරන්නේ අපි ශ්‍රද්ධාව උපදවාගෙන ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුතුව සිත පිහිටුවාගෙන එක තැනක ඉඳගෙන ධර්ම ගෞරවයෙන් මේ කටයුතු සිද්ධ කරන්න ඕන. එතකොටයි අපිට මේක ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ විදිහට සලකාගෙන අපි අද දවසේ මේ ආරම්භ කරන ධර්ම සාකච්ඡා මාලාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තෙරුවන් කෙරෙහි ආදර භක්තියෙන් යුතුව ඉදිරියට පවත්වගෙන යමු. ඒ තුලින් ඔබ අප හැමදෙනාගේම ධර්ම ඥානය දියුණු කරගන්නට උපකාර වේවා කියන අදහස මුල් කරගෙන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 චක්පානක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථය විමසා ගන්න තමයි අපි මේක යොදාගන්නේ සූත්‍රයේ තියෙන සාරය සූත්‍රයේ තියෙන අදහස එකතු කරලා අරගෙන අපි ඒක මූලික තොරතුරු ටික සාකච්ඡා කළා මූලික තොරතුරු ටික දැනගෙන ඊට පස්සේ අපි බලමු මේ ධර්ම කාරණා කොහොමද එකින් එක විස්තර කරගන්නේ කියලා චත්පානක කියලා වචනේ තේරුම ප්‍රාණීන් 6 දෙනෙක් කියන එක. එතකොට සතුන් 6 දෙනෙක් කියන එකයි මේකේ අදහස. චය කියන්නේ 6යි, පාන කියලා කියන්නේ ප්‍රාණීන් කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා මේ සූත්‍රයේ ආරම්භයේදී. මහණෙනි මේ තුවාල තියෙන කෙනෙක් වන සහිත සිරුරක් තියෙන තුවාල තියෙන සිරුරක් තියෙන කෙනෙක් කටු තියෙන වැඩිපුර කටු සහිත මේ කැලේකට යනවා. කැලේකට ගිහිල්ලා ඒ කැලේ යනකොට මේ මිනිස්සයාට මොකද වෙන්නේ? ඔහුගේ කකුල්වල කටු ඇනෙනවා. ඇනෙන්නේ මේ තුවාල. ඊළඟට ඇඟේ හැමතැනම තුවාල තියෙනවා. මේ හැම තුවාලෙකම අර කටු බහුල කැලයක් නිසා කටු ඇනෙනවා. එහෙම කටු ඇනෙනකොට මේ කෙනා මේ කටු ඇනීම නිසා හරි දුකක් විඳිනවා. මේ කටු සහිත කැලේ ඇවිදින්නේ තුවාලක් තියෙනවා. කටු සහිත කැලෑවි නිසා මේ කෙනාට මේ තුවාලවල කටු ඇනිලා බොහොම දුකක් විඳිනවා දුකටපත් වෙන්න වෙනවා. උදාහරණ මේක ඇත්තටම උපමාවක් විදිහට දේශනා කරන්නේ මේ උපමාව මොකද්ද? මේ තුවාල තියෙන කැලේට ගිහිල්ලා කටු වෙන ගන්න මිනිස්සයා වගේ තමයිලු ආරණ්‍යයකට හෝ ගමකට හෝ ගියපු ඉන්ද්‍රිය සංවරයක් නැති භික්ෂුව. එහෙම කෙනා ඉන්ද්‍රිය සංවරයක් නැතුව ගම්වලට වැදිලා කිසිම මේ සංවරයක් නැතුව අසංවරව හැසිරෙනකොට ඒ අයට මිනිස්සු නමක් පටම දෙනවා. මේ අසංවරකම හේතු වෙන ගම් කටුවා කියලා. එතකොට මේ ආන්දරුරුන්ට බයිනවලු මේ විදියට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක උපමා කරගන්නවා මේ මිනිස්සු කරන චෝදනාවක් මේ කියන්නේ. අසංවර කෙනාට කරන දේවල් දැන් අපේ සමාජයේ තියෙනවනේ මේ එක එක්කෙනා කරන දේවල් අනුව නම් පටබඳිනවනේ. ඒ වගේ එකක් වෙනවා. මොකක්ද මේ අසංවරය නිසානේ යාට බනින්නේ? මේ කෙනාගේ අසංවරය නිසා බනින්නේ. දැන් අර තුවාලේ තියෙන මිනිස්සයා අසනීප තියෙන මිනිස්සයා කැලේට වෙදලා කටු යන ගන්න නැතුව ඒ තුවාල ටික සනීප කරගන්න වැඩක් කරගන්න ඕනේ. ඒ වගේ දැන් මෙයත් මේ තමන්ගේ අසංවරය සංවර කරගන්න නැතුව විවිධ දේවල් එක්ක එකතු වෙනවා පිරිස් එක්ක ගැවසෙනකොට ඒ කෙනාට ස්වභාවයෙන් මිනිස්සු විසින්ම ඒ දුර්ගුණවලට සහ ඒ තියෙන දුර්වලතාවලට මිනිස්සු විසින්ම පාර ගන්නවා සමාජය විසින් පාර ගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද මේ අසංවරය කියන්නේ කොහොමද මෙයාගේ මේ අසංවරය තියෙන්නේ? අසංවරය වෙන්නේ මහණෙනි මේ ශාසනේ මහානතෙම නැත්නම් මේ ශාසනය ක්‍රියාත්මක වෙන කෙනා. මෙතන මහානතෙම කියන අදහස ගන්නේ ආමුදුරු කියන අදහසින් තමයි. හැබැයි ආමුදුරෝ කියන කෙනා විතරක් නෙමෙයි ශාසනයේ ඉන්නේ. වික්ෂු වික්ෂණී උපාසක උපාසිකා කියන සිව් පිරිසම අයිති වෙනවා මේ කාරණාවේදී. ඒ නිසා මේ හැමතිස්සෙම අපි මතක තියාගන්න ඕනි බුදුහාමුදුරුවෝ මේ දේශනාව ආරම්භ කරන්නේ තමන් ඉස්සරහා ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරලා. ඉතින් ඉන්නේ භික්ෂු පිරිස නම් භික්ෂු පිරිස තමයි ඉස්සෙල්ලම කතා කරන්නේ. එතන මුලින් ඉන්න පිරිස. එතකොට ඒ වෙලාවේ ඒ ඉන්න පිරිස එතකොට උන්වහන්සේ අහනවා කොහොමද මේ අසංවරය වෙන්නේ? චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති. අප්පිය රූපේ රූපේ ව්‍යාපච්ඡති. ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය වුණු රූපයේ Taman කැමති රූපයේ ඇලෙනවා. කැමති රූපයට කැමති වෙනවා. අප්‍රිය රූපයක් හමු වුණා නම් අප්‍රිය රූපේ ගැටෙනවා. මේ විතර කතා කරන්නේ මනාප සහ අමනාප කියලා. එතකොට කැමති රූපයේ ඇලෙනවා අකමැති රූපයේ ගැටෙනවා හැප්පෙනවා. එතකොට ඇයි එහෙම වෙන්නේ? ප්‍රිය රූපේ ඇලෙන්නේ අප්‍රිය රූපේ ගැටෙන්නේ කායගත සතිය කය පිළිබඳව සිහිය මදි නිසා කය පිළිබඳව සිහිය නැති නිසා අනිත් පැත්තට ගියොත් කායානුපස්සනාව නැති නිසා තමයි එහෙම වෙන්නේ දැන් මේ විදිහට ඇහැ පිළිබඳව රූප දැකලා ඒ රූප ගැන කැමති රූපේ ඇලෙනකොටත් අකමැති රූපේ ගැටෙනකොටත් කායගත සතිය නැති නිසා මේ කෙනාට මොකද වෙන්නේ මේ නිසා යම් උපදින අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලය දුරු වෙන්නේ නැහැ. ඒ අකුසලය දුරු වෙන්නේ නැත්තේ ඇයි? මේ කෙනා ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් කියන කාරණා දෙක දන්නේ නැහැ. ඵල සමාධිය සහ ඵල ප්‍රඥාව කියන්නේ සමත විදර්ශනා කියන දෙක. සමාධි ප්‍රඥා දෙක දන්නේ නැහැ කියන එකයි මේන් අදහස් කරන්නේ. එතකොට මේ අසංවර වෙන කෙනාට සමාධි ප්‍රඥා පිහිටන්නේ නැහැ. ඒ සමාධි ප්‍රඥා පිහිටන්නේ කියන්නේ අර ඇලීම නිසා ගැටීම නිසා උපදින යම් අකුසලයක් වෙනවා නම් ඒ අකුසල් දුරු වෙන්නේත් නැහැ. ඒකයි වෙන්නේ. ඊට පස්සේ කනින් ශබ්ද අහලා කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ ප්‍රිය ශබ්දයක් නම් ඇලෙනවා අප්‍රිය ශබ්දයක් නම් ගැටෙනවා. ඒකෙදිත් වෙන්නේ අකුසල් උපදිනවා සමත විදර්ශනා වඩන්නේ නැති නිසා අකුසල් දුරු වෙන්නේ නැහැ. ඒකයි අසංවරය. ඊළඟට දිවෙන් රසක් විඳලා නහයට ආග්‍රහණයක් අරගෙන කයට ස්පර්ශයක් අරගෙන මනසට අරමුණු අරගෙන ප්‍රියාරමුණෙහි ඇලෙනවා අප්‍රියාරමුණෙහි ගැටෙනවා මනාප හෝ අමනාප හැමතිස්සෙම පළ වෙනවා ඒ මනාප අමනාප වලට අහු වෙලා ඉන්නකොට වෙන්නේ මොකද මේ සමත විදර්ශනා නුවණක් දා වෙන්නේ නැහැ සමත විදර්ශනා නුවණක් හදන්නේ නැති නිසා දන්නේ නැති නිසා අර වෙනුවෙන් මේ මනාපමනාප නිසා ඇලීම ගැටීම නිසා ඇතිවෙන අකුසල දුර්වීමක් වෙන්නේ නැහැ. ඒ දුර්වීමක් වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ කෙනා ඒ තුලම තමයි කාලය ගත කරන්නේ. ඕකම තමයි අකුසල් රැස් වෙනවා කියලා අනිත් පැත්තට කතා කරා. බුදුරජාණන් වහන්සේ ওই කාරණාව මේ අසංවර වෙන විදිහ කායගත සතිය නැතිවීම නිසා ඇති වෙන මේ අසංවරය නිසා මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න කතාවකුත් කියනවා. මේ කාරණාවේදී අමතක කරන්නත් එපා මේ කායගත සතිය කියන මාතෘකාවමයි මේක ඇතුලේ කතා කරන්නේ මොකද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ අවස්ථා ටික තියෙන්නේ කය මුල් කරගෙනනේ. ඒක කායගත සතිය කියන්නේ ඒ ටික පුහුණු වෙන එකට. දැන් මේ අසංවරය ගැන කියන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඇහැ කන නහය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය විස්තර කරගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා. මහණෙනි මේ මිනිස්සෙක් සතුන් 6 දෙනෙක් අල්ලගන්න. ඒ සතුන් 6 දෙනා තමයි විවිධ පැති වලින් විවිධ තැන් වලින් ගන්න. පැති 6කින් පැති 6ක වාසස්ථාන තියෙන සතුන්. නායෙක් අල්ල ගන්නවා. කිඹුලෙක් අල්ල ගන්නවා. කුරුල්ලෙකුත් අල්ල ගන්නවා. බල්ලෙකුත් අල්ල ගන්නවා. ඉවලෙකුත් අල්ල ගන්නවා. වඳුරෙකුත් අල්ල ගන්නවා. මේ විදියට සතුන් 6 දෙනෙක් අල්ලගෙන මේ 6 දෙනාගේ වලිග 6 ලණු 6ක් ගැට ගන්නවා. මේ විදියට සතුන් අල්ලගෙන මේ සතුන් 6 දෙනාගේ වලිග 6 ලණු කෑලි 6ක් ගැට ගන්නවා. ලණු 6ක් ගැට ගහලා ඒ ලණු 6 කොන් 6 එකට තියලා ගැට ගන්නවා. දැන් මේ ඔක්කොම එකට බැඳිලා නේද ඉන්නේ? අර සතුන් හය දෙනාගේ වලිගහයේ ලණු හයක් ගැට ගහලා ඒ ලණු හයේ කොන් හය එකට ගැට ගන්නවා. ගැට ගහලා අතාරිනවා. අතහැරියාම මොකද වෙන්නේ? දැන් මේ තම තමන්ගේ වාසභූමිය එක එක තැන නිසා ඒ ඒ සතුන් ඒ ඒ තැන් වලට යන අදිනවා. ණය අදිනවා මගේ ගෙදරට යන්න ඕනේ කියලා තුඹසට යන්න. ඊළඟට කිඹුලා අදිනවා වතුරට යන්න. කුරුල්ලා අදිනවා අහසට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. ඉවලා අදිනවා සෝනට යන්න. වඳුරා දිනවා කැලේට යන්න. මේ විදියට 6 දෙනා මොකද කරන්නේ? 6 පැත්තට අදිනවා. දැන් මේ 6 දෙනාගේ වාසස්ථාන 6ක්නේ. 6 දෙනාගේ කැමති 6ක්. ස්ථාන 6ක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම තම තමන්ගේ වාසස්ථානෙට යන්න මේගොල්ලෝ දවස මුළුල්ලේම අදිනකොට මොකද වෙන්නේ? මේ අයට අති වැටෙනවා. මහන්සි වෙනවා. එයි තම තමන්ගේ වාසස්ථානට යන්න අදින නිසා මහන්සි වෙනවා. මහන්සි වෙනකොට මොකද වෙන්නේ? මහන්සි වෙලා මහන්සි වෙලා දැන් මේ අති වැටිලා ඉන්නේ හැමෝම ඒ තැන්වල වැටෙනවා. මහන්සියට වැටිලා ඉන්නවා. ඇදගන්න බෑ. පණ නෑ දැන් තව දුරට අදින්න. මොකද හය දෙනෙක්ගේ ගැම්මනේ. එක්කෙනෙක් අදිනවා කියන්නේ අනිත් පස් දෙනාත් ඇදගෙන යන්න ඕනේ. එතකොට පස් දෙනා හය දෙනා හය පැත්තකට අදිනවා. එතකොට ලොකු පීඩනයක් එනවා. මේගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවා. ඉතින් ඔහම දුර්වල වෙනවා. දුර්වල වෙලා වැටිලා ඉන්නකොට මොකද වෙන්නේ? ඔය අතර එක්කෙනෙක් හිටියොත් තව ටිකක් හරි හයිය තියෙන එයයි අදිනවනේ. ඒ අදිනකොට අර පස් දෙනාට මොකද වෙන්නේ? අර පැත්තට ඇදිලා යනවා. පස් දෙනා ඉන්න පැත්තට ඇදිලා යනවා. එතකොට මේ අර අදින කෙනාගේ පැත්තට ඇදෙනවා. ඒ ඇදෙනකොට වෙන්නේ මොකද? අර බලවත් කෙනාට අනු අර පස් දෙනා ඇදිලා යනවා ඒ පැත්තට. හැමතිස්සෙම බලවත් කෙනාට අනු ඇදෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුහුණු කරේ නැති කායගත සතිය තියෙන උදවිය. එහ කනනාසේ දිව ශරීරය මනස කියන ආයතන හයෙන් සතිය පුහුණු කරේ නැති උදවිය. සතිපට්ඨානය කරේ නැති උදවියට වෙන්නේ මොකද? ඇහෙන් රූපයක් දැක්කහම ඒ පේන රූපය Tamanට හිත වඩන මන වඩන ප්‍රිය ස්වභාවයකක් නම් ඒ පැත්තට අදිනවා. ඒ අදිනකොට මොකද වෙන්නේ? ඒ කෙනාට අප්‍රිය අමනාප හිත අදින්නේ නැති රූපයක් ආවත් ඒකේ කලකිරෙනවා. ඒකේ මේ පිළිකුල් කරනවා. ඒක එපා කියන එක හැප්පෙනවා. කනට මිහිරි ශබ්දයක් ඇහුනහම ඒ මිහිරට ඇදෙනවා. හැබැයි අප්‍රිය ශබ්දයක් ඇහුනොත් ඒකේ හැප්පෙනවා, ගැටෙනවා. ওই විදිහට අසංවරය කරනවා. ඒ අසංවරය කරන්නේ දැන් ඇහැ කනනාසේ දිව ශරීරයේ මනස ආයතන 6ට එන අරමුණු වලට ඒ එන එන විදියට ඒගොල්ලෝ බලවත් කරගෙන ඒ ඒ පැතිවලට ඒ ටික ඔක්කොම ඇද ගන්න. මේකේ තව විස්තරයක් අපිට තියෙනවා කතා කරන්න මම මේ සූත්‍ර සාරය කියන්නේ. මේ විදියට බලන්න අර සතුන් 6 දෙනා තම තමන්ගේ පැතිවලට ඇදලා ඇදලා මහන්සි වෙලා අන්තිමට හති වැටිලා ලැග්ගහම චුට්ටක් විතර බලයේ තියෙන පණ තියෙන එක්කෙනා අදිනකොට අර කොමඩික අනිත් පැත්තට ඇදිලා යනවා වගේ මේ ඇහැ කනනාසේ දිව ශරීරය මනසෙනොත් ඒ ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඒ ඒ පැතිවලට ඇදිලා යනවා ඒගොල්ලෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකේ සංවර පැත්ත දේශනා කරනවා. දැන් කොහොමද මේ කෙනෙක් සංවර වෙන්නේ කියලා. නැවත ඒ කාරණාවත් අහගන්න හොඳට ඇහැට රූපයක් පෙනිලා ප්‍රිය රූපයක් නම් මනාප රූපයක් නම් ඇලෙන්නේ නැහැ. අමනාප රූපයක් නම් ගැටෙන්නේ නැහැ. අමනාප රූපේ ගැටෙන්නෙත් නැහැ, ප්‍රිය රූපේ ඇලෙන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැති නිසා මේ කෙනාට මොකද වෙන්නේ? අකුසල් උපදින්නේ නැහැ. අර ඇලීම ගැටීම නිසා උපදින අකුසලයක් තියෙනවා නම් නොඇලුනොත් නොගැටුනොත් ඒ අකුසල් උපදින්නේ නැහැ. අකුසල් උපදින්නේ නැත්තේ ඇයි? ඒ කෙනා සමත විදර්ශනා වඩන නිසා. දැන් මේ ඇහෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්නේ සමත විදර්ශනා වඩන උදවියට විතරයි. අනිත් හැම දිනාටම මේක ඇලීම ගැටීම හැදෙනවා. ඊළඟට ඒ ඇලීම ගැටීම හැදෙන්නේ කියන්නේ හොඳට කායගත සතිය තියනවා කියන එක. සතිපට්ඨානය තියනවා කියන එකයි කය අනුව සිහිය පිහිටුවන් ඉන්නවා කියන එකයි අදහස. එහෙම සමත විදර්ශනා වඩනකොට අර උපදින්න තිබුණු අකුසල බැහැර වෙන නිසා උපදින කුසල්. කුසල් ඉපදුනාම ඒ කෙනාට කියනවා මේ කෙලෙස් දුරු කරන කෙනා සංවර වෙන කෙනා කියලා. කණෙන් ශබ්දයක් ඇහුණත්, දිවෙන් රසයක් ආවත්, නහයින් ආග්‍රහණයක් ආවත්, කයට ස්පර්ශාවත්, මනසට අරමුණු ආවත් ඒ ප්‍රිය අරමුණේ ඇලෙන්නෙත් නැහැ, අප්‍රිය අරමුණේ ගැටෙන්නෙත් නැහැ. හොඳට මෙනෙහි කරලා බලන්න ඕන අසංවර කෙනා ප්‍රියාරමුණේ ඇලෙනවා අප්‍රියාරමුණේ ගැටෙනවා. සංවර කෙනා ප්‍රියාරමුණේ ඇලෙන්නෙත් නෑ අප්‍රියාරමුණේ ගැටෙන්නෙත් නෑ. ඒ නිසා ඒ කෙනා සමත විදර්ශනා වඩනවා. වඩන නිසා අකුසල් දුරු වෙනවා. කුසලයම උපදිනවා. ඒක හරියට බුදුහාමුදුර ආයෙත් උපමා කරනවා සතුන් 6 දෙනෙක් අල්ලගත්තු මිනිස්සෙක් සතුන් 6 දෙනා අල්ලගෙන වලිගහයේ ලණු හයක් ගැට ගහලා ඒ ලනුවල කොන් හය හොඳ හයිය කණුවක ගැට ගහනවා. ඉස්සෙල්ලා කරේ ලනු කොන් හය එකට ගැට ගහපු එකනේ. දැන් මේ එක එක සතාගේ එක එක ලනුව අර කණුවේ ගැට ගන්න. හැබැයි හය දෙනා බැඳලින් එකම කණුවට. එතකොට එකට බැඳිලක් ඉන්නවා හැබැයි බැඳිලා ඉන්නේ කණුවේ. දැන් මේගොල්ලෝ අදිනවා තම තමන්ගේ වාසස්ථාන වලට යන්න. ඒ අදිනකොට තනි තනියෙන් තමයි ඇදෙන්නේ. ඒ අය දෙන්නේ තනි තනි බැඳිලා ඉන්නවනේ එක කණුවකට. ඒ නිසා කණුවෙන් එහාට අදින්න බෑ. දැන් මේගොල්ලන්ට අදින්න පුළුවන් උපරිම සීමාව තමයි ලනුව දිගතෙක්. ලනුව කොයිතරම් දිගද ඒ තරම් අදින්න පුළුවන්. ඇදලා ඇදලා ඊට එහාට යන්න බෑනේ. ඒ නිසා මේගොල්ලන්ට සිද්ධ වෙනවා හති වැටුනහම කණුව මුලම ලගින්න. කණුවෙන් සීමාවෙන් එහාට යන්න බෑ මේගොල්ලන්ට. ආයේ සිහි ඇවිල්ලා පණ ඇවිල්ලා ශක්තිය ඇවිල්ලා අදින්න ගත්තත් ඇදගෙන යන්න පුළුවන් යාපහු කනුව ළඟ කනුව සීමාව විතරයි නැත්නම් ලනුවේ සීමාවට විතරයි. ආයෙත් එන්න වෙනවා ඉතින්ට. එතකොට මේ විදිහට ඇදලා ඇදලා මහන්සි වෙලා ඒගොල්ලෝ කනුව ළඟම වැටිලා ඉන්නවා. ඊට එහාට යන්න විදිහක් නෑ. දැන් මේගොල්ලොන්ගේ කලින් හය දෙනාගේ එක්කෙනෙක් බලවත් වෙලා පස් දෙනෙක් දුර්වල වෙච්ච ගමන් අර දුර්වල වෙච්ච පස් දෙනාම බලවත් එක්කෙනාගේ පස්සෙන් වැටෙනවානේ. ඇදෙනකොට දැන් මෙතන ඇදෙන්නේ කණුවේ සීමාවට. ඇදලා ඇදලා මහන්සි වුණාම මේගොල්ලෝ කණුව ළඟම ලගින්න ඕන. ඒ කියන්නේ කණුවේ සීමාවෙන් එහාට යන්න බෑනේ මේගොල්ලොන්ට. මේගොල්ලෝ එතකොට ඇදිලා ඉන්නේ කණුව පැත්තට. මොකද කණුවෙන් එහාට යෑමක් නැති නිසා, කණුවෙන් එහා ගැලවීමක් නැති නිසා මේගොල්ලෝ වශී වෙලා ඉන්නවා. මේගොල්ලෝ කණුවේ සීමාවෙන් රැඳිලා ඉන්නවා කොයි වෙලාවෙ. වෙන කොයිවත් යන්නේ නැතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ විදිහට මේ කනුවේ සීමාවේ ළඟිනෙක් කෙනා වගේ තමයි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට ප්‍රිය අරමුණක් නම් ඇලෙන්නේ නැහැ අප්‍රිය අරමුණක් නම් ගැටෙන්නේ නැහැ ප්‍රිය අරමුණේ ඇලෙන්නේ නැහැ අප්‍රිය අරමුණේ ගැටෙන්නේ නැහැ කායගත සතියෙම සතිපට්ඨානයෙම පුහුණු කරනවා ඒ පුහුණු කරන්න පුහුණු කරන්න මේ කෙනාගේ අර සංවරය පිහිටන්නේ මොකක් නිසාද? නොඇලෙන, නොගැටෙන නිසා, සිහිය නිසා තමයි මේ සංවරය හැදිලා තියෙන්නේ. ඒ සිහිය නිසා සංවරය හැදෙනවා කියන්නේ ඒ කෙනාට අකුසල් රැස් වෙන්නේ නෑ. කුසල්මයි රැස් වෙන්නේ. ඒක කියන්නේ සමත විදර්ශනාවමයි වැඩෙන්නේ. එතකොට ඒ කාරණා පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ අවසානට සූත්‍රය පැහැදිලි කරනවා කනුව කියලා කියන්නේ. කනුවක බැඳන්නේ මේ සතුන් 6 දෙනා. ඒ කනුව ටැඹ කියලා කියන්නේ කායගත සතියට නමක්. සතියට නමක්. කායानुපස්සනාවට නමක්. එතකොට අපි මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායගත සතිය නැවත නැවත පුහුණු කරලා භාවිතා කරලා බහුලීකృత කරලා යානාවක් වගේ වස්තුවක් වගේ පුහුණු කරලා එළඹ සිටි සිහිය කායගත සතිය එළඹ සිටි පුරුද්දක් බවට ඇති වෙනකම් පුහුණු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. ඇයි? දැන් අර කණුවේ බැඳ සතුන් අදිනවනේ. ලණුව දිගටෙක් ඇදගෙන ගියාට ටික දවසක් යනකොට මෙයි දන්නවා මේකේ කොච්චර ඇද්දත් මෙතනින් එහාට අදින්න තැනක් නැහැ කියලා. ඒ නිසා මොකද කරන්නේ? ඔය කණුව මුලම läගලා ඉන්නවා කොච්චර ඇද්දත් ඉතින් මීට එහා යන්න දෙහාවක් නැහැ කියලා දැනගෙන කනුව ළඟටම අහු වෙලා කනුව ළඟම වැටිලා කාලය ගත කරනවා කලබල කරන්නේ නැතුව. ඒ වගේ එළඹ සිටි කායගත සතියක් ඇති කරගන්න කියලා කියනවා. එළඹ සිටි කායගත සතියක් ඇති කරගන්න ඕනි. ඇයි? අපි කොයි වෙලාවෙත් සිහිය කියන එක අපි අතින් ගිලිහිලා යන එකක් නිසා. ඒ කියන්නේ සතිපට්ඨානය තුල ඉන්න කියන එකයි මේකේ අදහස. සිහියෙන්ම ඉන්න කියන එකයි අදහස. අසහිය එනවා කියන්නේම අකුසල් උපදිනවා කියන එක. සිහිය උපදිනවා කියන්නේ කුසලයමයි. එහෙනම් ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ එළඹ සිටි කායගත සතියකින් කාලය ගත කරන්න පුරුදු වෙන්න කියලා. ඉතින් ඕක තමයි චප්පානක සූත්‍රය සතුන් හය දෙනා උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකේ තව ටිකක් අර්ථය කතා කරගන්න තියෙනවා. ඒ අර්ථය කතා කරන්න කලින් මම කැමති කතා කරපු කාරණා ටික ඔයත්තන්ට තේරුණාද කියන එක දැනගන්න. ඊට පස්සේ ඒකේ අපහැදිලි තැන් තියෙනවා නම් පුළුවන් මේ ඒවා සාකච්ඡා කරගන්න. ඊළඟට මේ තවදුරට ඒකේ තියෙන ධර්ම කාරණා ටික කතා කරගමු මේ සිහිය පිහිටුවා ගැනීම සහ ඊළඟට කය අනුව සිහිය පිහිටුවන්නේ කොහොමද සතුන් හය දෙනාගේ සහ මේ ඉන්ද්‍රිය හය සම්බන්ධතාවය මොකද්ද? කනුව නැත්තම් මේ සතිය කියන්නේ මොකද්ද? ආදී විදියට තියෙන කාරණා ටික අපි සාකච්ඡා කරගමු. ඇත්තෝ තියෙන ගැටලු නැත්තම් මේ සූත් මේ කියපු කාරණා ටික ආශ්‍රයෙන් තියෙන යම් ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඒ කිව්වට පස්සේ අපි මේ එක්ක සාකච්ඡාව අරගෙන යමු. ආත්තරුව සර්ණේ ස්වාමීන් වහන්සේ මේ ඔබ එතකොට දැන් මේකේ කිව්වේ කායගත සතිය සමත විදර්ශනා කරන කෙනෙක් ගැන තමයි මේ කිව්වේ මේ විදිහට සතිය පවත්වා ගන්න ඕනේ කියලා. එතකොට මට ප්‍රශ්නේ තිබ්බේ අතනම කායගත සතිය කියන එක ඔබවහන්සේ එතකොට කියන්නේ කියන්නේ කායानुපස්සනාව කියන එකට තව නමක්. ඒක කියලා මම හිතනවා. එතකොට ඒ වගේ ඔබවහන්සේ අර විස්තර කරලා දුන්න මේ කායानुපස්සනාවේ න ඕනම භාවනාවක හිත තියාගෙන ඉන්න කියනක තමයි එතනින් කියන්නේ කියලත් මට හිතනවා ඒක හරිද කියලා ඔබ වහන්සේට පොඩ පැහැදිලි කරන්න පුළුවන් දෙනවා සන්න. ඔව් කායගත සතිය <clears throat> කියනකොට කය අනුව සිහිය පැවැත්වීම කියන එකයි අදහස් කරන්නේ කාය අනුපස්සනාවත් ඒකටම අදාළ වෙනවා කාය අනුපස්සනාව තමයි ඇත්තටම කායගත සතිය කියන එකේ මේ පරිවර්තනය තේරුම. එතකොට කායගත සතිය කියන එක බුදුරජාණන් වහන්සේ තම පැති වලින් දේශනා කරලා තියෙනවා දැන් සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවේ තියෙන කොටස් ටික වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ධ්‍යාන වඩන ඒවත් කායගත සතියටම අයිති වෙනවා. ඒ විදිහට කායගත සතියට අයිති වෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායානුපස්සනාව අනුවම සතිපට්ඨානේ කායානුපස්සනා දේශනාවට අනුවම සිහිය පිටුවා ගැනීමයි කතා කරන්නේ මෙතන කායගත සතිය කියන එක කතා කරන්න මූලික වෙන මේ ඉන්ද්‍රිය හය මුල් කරගන්නෙම ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මක වෙන්නේ මේ ශරීරය මුල් කරගෙන. දැන් අපිට ඇහැ කන නහය දිව ශරීරය තියෙන නිසා තමයි ඒවා සකස් වෙච්ච නිසා තමයි මනසක් ඕන කලේ. එතකොට මනසක් නැත්තම් හිතක් හමු නොවුනොත් මෙතෙන්දි මේ ශරීරයට ඇහැ කන නාසය දිව ශරීරයෙන් වැඩක් නිතර යනවා. එතකොට ඒ පහේ ක්‍රියාත්මක වෙන්න හිතක් අවශ්‍ය කරනවා. ඒ නිසා ඇහැ කනනාසේ දිව ශරීරය පිළිබඳව සංවරය හැමතිස්සෙම කතා කරේ කය මුල් කරගෙනමයි මොකද ඒක කායබද්ධ සම්බන්ධතාවය නිසා. කයේ තියෙන ඒ සම්බන්ධය එකට එකතු කරලා දෙන්නේ හිතෙන්. බන්ධනය කරලා තියන්නේ හිතෙන්. ඒ නිසා තමයි මනසත් මෙතෙන් සම්බන්ධ කරගෙන කතා කරන්නේ රජිත මහත්තයා කියපු කතාව මේ හරි කායानुපස්සනාව යුතුව සහ මේ අපි කරගෙන යන ඉන්ද්‍රිය හය මුල් කරගෙන කරගෙන යන සියලු ක්‍රියාවලියට සිය පිහිටවීම තමයි කායගත සති කියලා කියන්නේ ඒකම තමයි කායानुපස්සනාව. අවසරයි ස්වාමීන් වහන්සේ ආයතන භාවනා කරගෙන යනකොට ආයතන හයම ඒ විදිහට කියන විදිහට පාලනය කරගන්න පුළුවන් තැනකට එකපාරටම ඇවිල්ලා එතන නිකන් කළුත් නැති සුදුත් නැති තැනකට වගේ වැටෙනවා වගේ තේරෙනවා. එතකොට ඒ අවස්ථාවක් ගැන මම කතා කරන්නේ. එතකොට එතන ඒ අවස්ථාවද ඒ කණුව හැටියට විස්තර කෙරෙන්නේ. එතන හරි මධ්‍යස්ත ගතියක් ඇති වෙනවා කිසිම ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ එතන. එහෙමද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් සන්මාස්. නනමත්‍ය කියන්නේ මේ වාඩි වෙලා භාවනා කරනකොට එන ස්වභාවයද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කටයුතු කරද්දී ඉන්ද්‍රියහයි තියෙන සංවරයත් එක්ක තියෙන අත්දැකීමක්ද කියන්නේ වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ වාඩි වෙලා කරන භාවනාවේදී නේ මේකෙදී ඇත්තටම මේ මම ඒ කාරණාවට වෙනම පැත්තකින් ටිකක් කතා කරන්න තියෙනවා නම් හොඳයි. මෙතෙන්දී මේ කතා කරන්නේ අපේ අත්දැකීම් සීමා කළ හොඳට බලන්න මේ කියන කාරණාවේදී චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැකලා පිය රූපේ රූපේ අදිමුච්චති ප්‍රිය රූපේහි ඇලෙනවා අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති අකමැති රූපේ ගැටෙනවා එතකොට මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීමක් එන වෙලාව තමයි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම එන වෙලාවේ අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි මේ සූත්‍රය ආශ්‍රයෙන් කතා කරන්නේ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම එන වෙලාවේදී ඇලෙනවා නම් ගැටෙනවා නම් එතන රැස් වෙන අකුසලය පිළිබඳව කතා කරනවා. නොනවහත්ය අහන කාරණාවේදී තියෙන්නේ වාඩි වෙලා කරන භාවනාව තුලදී මනසේ ඇතිවෙන ක්‍රියාවලිය ඔය අදහස් කරන්නේ මට මේ පැහැදිලි වෙච්ච විදිහට මොකද වාඩි වෙලා භාවනා කරද්දී ඉන්ද්‍රිය පහේ සීමාව අපි වහනවා. එතකොට මානසික සීමාව විතරයි අපි සම්බන්ධතාවයේ තියන්නේ. අන්න එතෙන්දී ඇති වෙන එකඟතාවය ඒ කියන්නේ මනසත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙන එකඟතාවය ඔය අත්දැකීම් සීමාව තව විස්තර කරනවා නම් තමයි වඩා පහසු වෙන්නේ හැබැයි මම පුජ්‍යලිකව කැමති මේ භාවනාවේ පුජ්‍යලික අධ්‍යක්ීම් පොදු පිරිසක් අතර කතා නොකර පුජ්‍යලිකව කතා කරනවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා ඒක මොකද අනිත් අයටත් ඒක බාධාවක් නොවේවි ඒ නිසා. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා සමහරට අපි සාමාන්‍ය ජීවිතයේදී ඇලෙන ගැටෙන අවස්ථා අපිට හැම වෙලෙම එනවා නේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි සමහරලාට මේක මා කුජලක වෙන වෙන දෙයක් මට එහෙම අවස්ථාවක් ඇතිවෙච්ච ගමන් මට හිතෙනවා ඇයි මේ මට ඒක හිතන ඇයි මේ ගැටෙන්නේ ඇයි මේ ඇල්ලෙන්නේ මෙන්න මේ මේ මේ හේතු නිසා නේද කියන්නේ අපි උනට වැඩිය එක එක ද්වේෂ නිසා නේද එහෙම කියලා හිතෙනවා එතකොට ඒක කායගත සතිය නෙවෙයි ඒක කයින් ඇති වෙන බව ඇත්ත හැබැයි ඒක හුඟක් ධම්මානුපස්සනාවට යන එකක් නේද ස්වාමීන් වහන්සේ දැන් නොනවත්ය කියන්නේ ඉන්ද්‍රියට අරමුණක් හමු වෙන වෙලාවේ ඒ අරමුණ තුල ගැටීම් ඇලීම් ඇති වෙන වෙලාවට මෙහෙම මෙනෙහි කරනවා කියන එකනේ. මම ඉතින් ඇත්තටම ඔක ධම්මානුපස්සනාවේ කොටසකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම කතා කරන තැන සහ නීවරණ ධර්ම සම්බන්ධව කතා කරන තැනදී. නමුත් කායගත සතිය හරහා එන සම්බන්ධතාවයයි හැමතිස්සෙම මෙතන කතා කරේ දැන් ධම්ම කියන එකේදී හොඳට බලන්න මේ කාම ඡන්දය කියන එක ඇහැට රූපයක් හමු වෙලා ඒ ක්‍රියාවලිය තුල හමු වෙන ප්‍රතිඵලයක් අපිට. ඒතර ඒක ක්‍රියාවලියම නෙවෙයි. ඉන්ද්‍රියෙන් දැන් ඇහැට රූපෙ පෙනිලා මනස උපදින ඒ උපදින මනාපය රූපය නෙමෙයි ඇහත් නෙමෙයි ඒ දෙකේ හමුවීම නිසා හටගත්තු ප්‍රතිඵලයක් බවටයි ඒ කාරණාවපත් වෙන්නේ එතකොටයි ඒක ධම්ම බවට යන්නේ නැත්නම් ඉන්ද්‍රිය සීමාවේදී හමු වෙන එක හැමතිස්සෙම අපිට ඉන්ද්‍රිය අධ්‍යක්ීම වට කායානු පස්සන නැත්නම් කායගත සතිය බවට යනවා මම ඒක තව පැත්තකින් කියන්නම් දැන් අපිට ඇහැ කන නාසය දිව ශරීරය ආයතන හයෙන් ආයතන හයෙම අරමුණු හමු වෙන්නේ නැහැ නේද අතීතයට මේ ඉන්ද්‍රිය පහ ගන්නකො හය පැත්තකින් තියන්න මේ පස්සේ හය වෙනි එක හිත පැත්තකින් තියන්න දැන් ඇහැට රූප අතීතයේ පේන්නේ නැහැ නේ අපිට එහෙමයි ඇතේට පේන්නේ නැහැ. පේන්නේ මේ වෙලාවේ විතරයි. එතකොට මේ වෙලාවේ පේන එක සම්බන්ධව තමයි කායගත සතිය කියන එකෙන් අහුවෙන්නේ. දැන් අපිට හිතන්න මේ වෙලාවේ මනාපසිතක් හෝ අවනාපසිතක් උපදිනවා නම් මේ වර්තමාන මොහොතට ඒක කෙලින්ම කායානුපස්සනාව කියන තැනට සම්බන්ධ වෙන්නේ. ඒ හරහා ඉපදිලා ඒක පෝෂණය වෙලා ඒක තැම්පත් වෙලා පසුව ඒක මතක් වෙමින් යම් කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් තීන මිද්දයක් උද්ධච්ච කුච්චා පිචිකිච්ඡාවක් ඇති වෙනවා නම් ඒක ධම්මානුපස්සනාව ඒ කියන්නේ දැන් ඒ ඒ අවස්ථාවේම අපිට ඒක මේ මේ මේ මේ කැතව කරගන්න පුළුවන් නම් ඒක තමයි කායනුපස්සනාව කියන්නේ. අන්න හරි. ඒ මොහොත තුල ඒකයි මේ කියන්නේ අර එළඹ සිටි සිහියට ගන්න ඕනි කියලා දැන් මේ සූත්‍රය අවසානට කතා කරනවානේ. ආ එහෙමයි. අපි සාමාන්‍යයෙන් මම මෙහෙම කිව්වොත් දැන් අපිට කලින් මේ භාවනා බණ භාවනා මොකක්වත්ම අපි පුරුදු කරන්නේ නැති කාලෙකදී උනේ මනාපමනාප ඔහේ ඇවි ඇවිත් යනවා එනේවට ඇලෙනවා ගැටෙනවා ඒක නිකන් කාලය ගත වුණා විතරයි අපි ඒ පිළිබඳ කිසිම දැනුමක් තිබුණේ නැහැ අපේ හැබැයි අපි බණ භාවනා දැනගත්තට පස්සේ මෙන්න මනාපයක් ආව මෙන්න අමනාපයක් ආවා කියලා ඇවිල්ලා ගියාට පස්සේවත් අපි හඳුනාගත්තනේ නේද? ඔව් එහෙමයි. ඊට පස්සේ ටික කාලයක් හොඳට පුහුණු කරනකොට ආයෙත් අපි දන්නවා මෙන්න මනාපයක් අමනාපයක් එනවා නැත්නම් ආවා කියලා ඒ ආපු වෙලාවෙ දැනගන්නවා පසු කාලීනව අපි හොඳට පුහුණු වෙනවා නම් මේ පුහුණු වෙනකොට එනකොටම දැනගන්නවා ඊළඟට එහෙම දැනගන්න කෙනා මේක නොඑන්නම නැවතත් දියුණු කරගෙන යනවා එතකොට ඒ හැම අවස්ථාවකම මේ කායානුපස්සනාවේ සම්බන්ධයක් තියෙන මොකද වර්තමාන අවස්ථාවේ හමු වෙන නිසා. හරි හරි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේ? ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. දැන් ඔබ වහන්සේ මුකුත් අපි දැන් භාවනාව ඉඳගෙනම භාවනා කරන්නේ නැතුව වැඩක් කරමින් ඉන්නකොට ඒක සතියෙන් කරනවා නම් අපි හිතමු දෙයට තේ හදනකොට ඒ වගේ පොඩි දෙයක් කරන වෙලාවෙම එකෙන් එකට සතියෙන් කරනවා නම් ස්වාමින් වහන්සේ දැන් වහන්සේ කිව්වනේ අපි එහෙම සතියෙන් කරනවා නම් කුසල් වැඩෙනවා කියලා. එතකොට අපි හැම වැඩක්ම සතියෙන් කරනකොට අපිට කුසල් වැඩෙනවද? සතිය පවත්වාගෙනම කරගෙන යනවා නම් අකුසල් එන්නේ නැහැ කුසල් එකතු වෙනවද එතකොට? ඔව් දැන් අපිට හැමතිස්සෙම අරමුණු හමු වෙලා ඒ අරමුණු වල ඇලීම හෝ ගැටීම සිද්ධ වෙවිදී තියනවා නම් අපි ඒවට එහෙට මෙහෙට පැන පැනා නම් ඉන්නේ. එහෙම. ගැටීම කියන අවස්ථාවම අකුසල්. එහෙම. ඇලෙන්නේ කොයි වෙලාවේද ගැටෙන්නේ කොයි වෙලාවේද අකුසල් මේක මේ පව පින කියන තැනින් නෙමෙයි විස්තර කරන්නේ. එහෙමයි. අකුසල් කියන තැනින්. ඒකට අකුසලය කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ මාර්ගයට බාධා කරන කියන තැනින්. එහෙනම් නීවරණ කියන තැනින් තමයි කතා කරන්නේ. එහෙම කතා කරනකොට වාඩි වෙලා කරන භාවනාවට ඍජුවම උපකාරයක් වෙනවා අපි කරන හැම දෙයකටම සිහිය පවත්වන එක. මොකද අපි මේ කරන්නේ සම්මා සතිය පුහුණු කරන එක. සම්මා සතිය පුහුණු වෙනවා කියන්නේ කුසල් මාර්ගය පුහුණු කරනවා කියන එකයි. ඒ නිසා මේ අකුසල් වෙන්නේ සිහිය නැති වුණොත්. රණ කරන හැමදේම දැන් මේ දැන දැන දැනම කායගත සතිය මේ වඩන්නේ කියලා දැන දැනම මනස සිහිය පිහිටවනකොට ඒකම අපිට කුසලයක් වෙන්නේ අර කාමච්ඡන්දාදී නීවරණ ඉපදෙන්න තියෙන අවස්ථාව නැති වෙලා අපේ හිත පිරිසිදු වෙනවා ඒකම තමයි නිවනට තියෙන දක්ෂතාවය හැමත් කුසලය කියලා දේශනා කරන්නේ ඒ නිසාමයි මේක කුසල් බවට පත් වෙන්නේ පින් ඔබ වහන්සේට දැන් මට ඒක තේරෙනවා වැඩ ඉන්නවා ඊළඟට නන්දහාමුදුරුවොත් වැඩ ඉන්නවා මම හිතන්නේ මේ වෙලාවේ ඔබ වහන්සේලාගේ අදහස සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාවට මාත් එක්කම එකතු වෙන්න ඔව් සයින්ස් මේ මට අර සස්තනෝන ඇහුව ප්‍රශ්නේ තවත් පොඩි කොටස එකතු කරන්න හිතෙනවා මේ දැන් කායාගත සතිය කියන එක කොහොමද එයාවනේ සඳන නැහවා මේ ඇලීම් ගැටීම් ඇති වෙනවා ඉතින් ඒක මේ කායාගතා සතියෙන් කොහොමද ඒක දුරුවෙන්නේ කියලාගේ ප්‍රශ්නයක් මම හිතන්නේ ඒ පැත්තත් බලාපොරොත්තු නැහැ කියලා. එතකොට දැන් මට මෙහෙම එකක් එකතු කරන්න පුළුවන් කය පිළිබඳ සිහිය අපි හිතමු දැන් මේක පටික්කුල වශයෙන් පිළිකුල් වශයෙන් මේ කය දැනගත්තත් ධාතු වශයෙන් දැනගත්තත් ඉරියාපත වශයෙන් දැනගත්තත් ඒ මොන විදියට ගත්තත් ඒ කායගත සතිය එතකොට මේ අපි හිතමු දැන් ඒ කායගත සතිය මේ මගේ එක්කය කෙරෙහි ඇතිවෙනවන එතකොට අර ඇලීම් ගැටීම ඇතිවෙන්ට ඉඩ නැතිවෙලා යන මොකද මේ දැන් මේක මේ සාර දෙයක් සුබ දෙයක් හැටියට දකිනකොට තමයි මෙතන ආත්මමානය ඇති වෙන්නේ ඒ ආත්මමානය නැතිවෙනකොට නිකන් අදැන් බැහැරින් ඉන්නයි මොනවා කළත් මොනවාගේ දෙයක් පරිසරය සිද්ධ වනත් එතන අපි කැලබෙන්ට තියන ඉඩ ගොඩක් අඩුවෙනවා අනිත් පැත්තිෙන් අපි තම කායගතා සතිය පිටින් ඉන්න මනුස්්‍යයට පුද්ගලයා දිහාතියන්ගන්න එතන අපි පටික්කුල වසයෙන් පිළිකුල් වසයෙන් අසාර් වසයෙන් එක දකිනවන එතනත් අර සප්ත පුද්ගල වසයෙන් ගන්න එක නැතිවන නිසා එතනත් කෙලෙස් ඇතිවෙන් ඉඩ ගොඩක් අඩුවෙනවා ඒ වගේම තමයි අර එතකොට අජ්‍යත්ත බහින්ද දෙකකම මමසා අනිත් අය ඔක්කොම එකට එකතු කරලා මේ සියල්ල අසාරයි පිළිකොල් අසුබයි නේද කියලා ගන්නට එතනත් අර කෙලෙස් පවතින්න තියෙන භූමිය අහෝසිවීමක් වෙනවා. ඉතින් ඒක අර ටිකක් පුරුදු කරලා පුරුදු කරලා බලන්න ඕන දෙයක්. එතනට ආවට පස්සේ නිකන් කෙලෙස් වලට පැන නගින්න නටන්න තියෙන නිකන් භූමිය අහෝසිවීමක් වගේ වෙනවා. ඉතින් මෙතන ඇත්තටම අර අපිට තියෙන අභියෝගය මෙතැන්ට පුරුදු කරන්න සා ඉට පසේ පුරුදු කරට ටිකක් හරි දැක්කට පස්සේ ඒක නැවත නැවත හොඳට අර මර යානි කත්තාය වත්තු කතාය කිව්වාගේ ඒක මේ හොඳට බද්ධ කරගෙන නිරන්තරම ඒකත්තක ඉන්න ඉටස අභියෝගයක් වෙනවන්න එතන තමයි තියෙන් ප්‍රශ්නය එම දැන් ධාතු වසයෙන් මෙනෙහි කරත් ඒකාරි පුදුම දෙයක් අපි සත්ව පුද්ගල වශයෙන් ගන්න සංඥාව දැන් සත්වය පුද්ගලය කියලා කියන්නේ සිත සිතට කයට අධිපතිකම් කරගෙන ඉන්න පුළුවන් එක්තරා ශක්තියක් කියලා අපි අපේ මනසට යන්නේ. ඒක තමයි මේ සත්ව පුද්ගල සංඥාව. ඒ ඒ සත්ව පුද්ගල සංඥාවට මතුවෙන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. ධාතු වශයෙන් බැලුවත් නැති වෙලා යනවා. ඉතින් අපි නමුත් අපි සාමාන්‍යයෙන් හරි කැමති මේක පොඩ්ඩක් නිකන් අර එන්ටර්ටේන් කරන්න මේකේ අභිනන්දනය කරන්න කැමතියි. එක පැත්තකින් අභිනන්දනය කරන්න ගිල්ල අපිට අනිත් පැත්තෙන් අකමේදවල් සිද්ධනකොට මේක ගැටෙන්ඩ වෙනවා ඒ ඒ භූමිය නැති වෙනවා මේ අපි හරියට අර කායාගත සතියට මොන පැත්තකින් හරි කය පිළිබඳ හයට සිහිය ආවත්ති වහන්සගේ පැදිලි කිරීමත් ඒගැන්නාවම මේ දැන් සීය සිහිය පවත්වාගෙන කායන කායගෙන තස්තිය ඉන්නකොට අරමුණක් එනවනම් ඒ අරමුණ අල්ලගෙන අපි විදර්ශනා කරන්නත් ඕනේ නැත්නම් අර ඇලීම් ගැටීම් කියන දේ නැති වෙන්නේ නිකන් අර කායගත සතිය විතරක් හිටියත් එහෙම මෙහෙමයි මහත්යෝ ඒ අරමුණ විදර්ශනා කරන්නේ නැතුව හිටියත් එහෙම එතකොට අර තාම හිත පුරුදු කරලා නැත්නම් ප්‍රිය ප්‍රිය දේ ඇලෙනවා නැත්නම් ගැටෙන ස්වභාවය ගෙහෙම දිනවා කියන්නේ අපි මොකක් හරි විදර්ශනා මට්ටමකින් අරමුණ විදර්ශනා කළ යුතුයි කියන හඳුර කියන්නේ. මට තේරෙනවා. මට තියෙන දැකීම මෙහෙමයි. ඒ අරමුණක් ආවට පස්සේ එතනත් එක පොරබදන එකකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ ඒ පොරබදන තැනට වෙන්න ගත්තොත් අපි ටිකක් ටයර්ඩ් වෙලා එහෙම නෙමෙයි අපි සාමාන්‍යයෙන් වැඩේ කෙලස් ඇවිස්සෙන්න ඉස්සල්ලාම මේක මේ පවත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා මුලින්ම අපි ධාතු වශයෙන් බලනවා නම් එතකොට කෙලෙස් ඇවිස්සුනාට පස්සේ පොරබදන එක ඒක බැරිකමකුත් නෑ නමුත් එතන ටිකක් ගොඩක් වෙලාට එතන කරන්න අමාරුයි උදාහරණයකට මෙහෙම ගමු අර මාංකඩවල සුදස්සන හාමුදුරුවෝ නිතර කියන උපමාවක් තියෙනවා අපි හිතමු අපි අපි ඔන්න අපි කුඹුරක යනවා මොකක් හරි වගා බිමක කුඹුරක යනවා යනකොට ඈතින් දකින්න මිනිස්සෙක් දැන් මිනිස්සයා දැක්ක වෙලාවෙ ඉඳන් බලන් නිකන් හිතන්නේ අපි දැන් අපි වෙන කවුරුත් නැහැ. අපි ඈතින් මිනිස්සයව දකිනවා. එතකොට අපිට සාමාන්‍ය මිනිස්සෙක් කියන සංඥාව ආපු ගමන් අපි ඉතින් දැන් ටිකක් හැඩ වැඩ වෙන්න බලනවා. මට මොන විදියට මාව පෙනෙයිද දන්නේ කොණ්ඩේ පීරලාද මේක හරියට ඇඳුම් ඇඳලා තියනවාද? මේ මිනිස්සයා මාව ඩිස්ක්‍රිමිනේට් කරයිද? එක එක කතන්දර එනවනේ. ඒ ඒ වගේ කෙලස් ගොඩාක් ඇති වෙනවා. ඊට පස්සේ ලං වෙලා ලං වෙලා ඔන්න මේ මිනිස්සයා ලං ලං වුණායින් පස්සේ වාට වා තේරුම් ගත්තොත් එහෙම මේ ඇත්තම මිනිස්සෙක් වගේ පේරුනේ මේ කුඹුර මැද තියලා තිබුණු පඹයක් කියලා. ඒ අර කෙලස් ටික ඔක්කොම අහෝසි වෙනවා. ඊට පස්සේ ඔයා හරි රිලැක්ස්. ඔයා මෙතන හැඩ වැඩ කරන්න ඕනෙත් නෑ, කොණ්ඩේ පීරන්න ඕනෙත් නෑ. සාමාන්‍ය පොඩි පොඩි ළමයෙක් වගේ ඔයාට යන්න පුළුවන් ගමන. මොකද මෙයා මේ පඹයක් විතරයි. එතකොට අපි ඒ ඒ කුඹුරේ ඉන්න පඹයා විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න සියලුම ස්ත්‍රීන් පුරුෂයන් තනිකර පඹයොම තමයි. ඒ මොකද ඒ පඹේ ඇදිලා තියෙන යම් ධාතු සමූහයකින් නම් මේ ස්ත්‍රීන් පුරුෂයන් කියන අය හැදෙන්නේ ඒ ධාතු වලින්ම තමයි. එහෙම තේරුම් ගත්තාම වැඩේ ඉවරයි ඇත්තටම දැන් බුදුහාරෝ දේශනා කරනවා මේ බාහිර දේවල් දැන් පඹය ගත්තොත් එහෙම ඇත්තටම එතන තියෙන්නේ පට ව්‍යාපෝතේජ වායෝ. එතකොට මේ මිනිසා කියන පඹයාගේ තව අමුතුවෙන් එකතු වෙලා තියෙන්නේ මේ විඤ්ඤාණ ධාතුව. ඒ විඤ්ඤාණ ධාතුව නිසා නිකන් රූ කඩයක් විඤ්ඤාණ ධාතුවෙන් රූ කඩයක් නූලකින් එහාට මෙහාට අදිනා වගේ මේ අපේ අංගපසක චලනය වෙනවා චිත්තජ වායු ධාතුවේ. ඉතින් මේක මේ කතන්දරේ නුවණින් දකින්න පුළුවන් නම් අර අර මේ ලෝකේ ඉන්නේ ඔක්කොම පඹය විතරයි ඊට පස්සේ. ඉතින් මේක ඒ කියන්නේ මේ අනිත් අයව නිග්ලෙක්ට් කරනවා ඩිස්ක්‍රිමිනේට් කරනවා කියලා නෙමෙයි ඊට වඩා හරි උතුම් තැනක් මෙතන තියෙන්නේ. අපි අර නිකං කෙලෙස් ඇතිවට දින භූමිය නැති වෙලා යනවා එහෙම දෙයක් තියෙනවා අන්න ඒක ඉතින් මේක සතිපට්ඨානය නැවත නැවත කරනකොට මේක ටික ටික අහුවෙනවා කතන්දරේ. ඉතින් එතනට යන්න තමයි යවන. ලහිරු කියපු කාරණාවට තව අදහසක් ඉදිරිපත් කරලා පොඩ්ඩක් එකතු වෙනවා. කියන්නේ අර දැන් මොකද අපි අරමුණ අර සුදසනාමතුරුගේ දේශනාව කියන නැත්නම් අර අරමුණ ගත්තට පස්සේ ඒක විතරචනා කරන්න වඩා ඒ බාහිර තියෙන දේ මුලින් ඒකේ තියෙන ඇත්ත ස්වභාවය ගැන සංඥා ඇති කරගත්තොත් එහෙම අර කෙලෙස් ඇති වෙන ඇති වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට අර මේ නිත්‍ය සංඥාවේ අනිත්‍ය වලන වඩනවා කියන කාරණේ නැති වෙනවා. කියන එක තමයි මේ දේශනාව වල දේශනා කියන්නේ. මම ඒකයි මේ මෙයා කියන්නේ හොඳයි. සතිපට්ඨානයේදී සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා අවස්ථා දෙකකින් කතා කරනවනේ කතා කරනකොට සතිපට්ඨානය කිව්වේ සිය පිහිටවන විදිය සතිපට්ඨාන භාවනාව කිව්වේ විදර්ශනාව නැත්නම් සමත විදර්ශනා දෙක තමයි දෙන්නේ කතා කරන්නේ. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ දැන් මුලහිරු මතු කරන්න කියපු කාරණාවේ තියෙන කාරණාව මම පොඩ්ඩක් කියන්න හදන්නේ. අපිට ස්වභාවයෙන් වෙන්නේ දෙයක් හමු වෙලා ඒකට ඇලීමක් හෝ ගැටීමක් නැත්නම් අපි උදාහරණයකට ගමුකෝ මේ කෙලින්ම තරහක් කියලා තරහක් ආවොත් ඒ තරහ සිත අල්ලගෙන තරහ අල්ලගෙන තරහත් එක්ක තරහ නැති කරන්න ගන්න සටනක් තමයි අපි කරගෙන යන්නේ දැන්. තවදුරට කිව්වොත් ධර්මයේ කතා කරනවා තරහ නැති කරගන්න ව්‍යාපාදය නැති කරගන්න මෛත්‍රී වඩන්න ඕනේ කියලා. අපි තරහ සිත නැති කරගන්න මෛත්‍රී වඩනවා කියන තැනින් අරගෙන තරහසිතට විරුද්ධ පැත්තක් විදියට මෛත්‍රී ඉදිරිපත් කරනවා. එතකොට තරහ යටපත් වෙනවා මෛත්‍රී සිත එනවා. හැබැයි ආපහු මෛත්‍රී සිත නැති වෙච්ච ගමන් තරහසිත ආයෙමත් වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි කරන්න තියෙන්නේ තරහ හැදෙන හේතු ටික දකින්න එක. අපි කොච්චර තරහ නැති කරන්න උත්සාහ කරත් වැඩක් නැහැ. තරහ හැදෙන හේතු ටික තියාගෙන. මම කියන සංඥාව තියාගෙන මට තරහ එනවා මම තරහ නැති කරගන්න මෛත්‍රී කරන්න ඕනි කියලා කොච්චර කිව්වත් මාව අල්ලගෙන මට එන තරහක් නැති කරන්න ගන්න උත්සාහයේ තියෙන අසාර්ථකත්වය තමයි හැමතිස්සෙම තරහ හැදෙන එක නවතින්නේ නැහැ මොකද තරහ හැදෙන හේතු ටික නවතින්නේ නැති නිසා තරහ හැදෙන හේතු ටික මම කියන තැනින් අල්ලපු ගමන් තියෙනවා ඔක්කොම හැදෙනවා ඒ හැදෙන නිසා තරහ නැති වෙන්නේ නැහැ තරහ හැදෙන එක දිගින් දිගටම සිද්ධ වෙනවා මම තරහා මට මම මට තරහ එනවා මම තරහ නැති කරගන්න ඕනය කියන තැනින් අල්ලගෙන මාවත් අල්ලගෙන තරහත් අල්ලගෙන තරහට හේතුව මයි තරහට නැති කරන්න තියෙන උපක්‍රමයි මෛත්‍රියයි කියලා මෛත්‍රී වඩ වඩා ඉන්නකොට මොකද වෙන්නේ මෛත්‍රී වඩන්නේ මම නේදකොට එතකොට වෙන්නේ සම්පූර්ණ මර තරහා කියන එක නිකන් අර ඔබ්බල දිව වගේ එකක් වෙනවා යටට බහිනවා ඊට පස්සේ ආපහු කන්ඩිෂන් වෙච්ච ගමන් ආයෙත් ඒක මතුවලා එනවා. මේකෙදි වෙන්න ඕන මෛත්‍රිය කියන එක එළඹ හිටි දෙයක් බවට පත් කරගන්න ඕන. එතකොට තරහට මෛත්‍රියත් එක්ක හැප්පෙන අවස්ථාවක් නැතු වෙනවා. හැබැයි එහෙම එළඹ හිටි දෙයක් බවට පත් වෙන්න නම් තරහ හැදෙන හේතු ටික සහ මුලින්ම ඉවත් වෙන තැන තමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් සමත විදර්ශනා දෙක හරහා තමයි ඒ කාරණාවට සහයෝගය තියෙන්නේ. කායානුපස්සනාවත් වේදනා චිත්ත ධම්ම කියන අවස්ථා හතරෙන්ම උගන්වන්නේ සමත සහ විදර්ශනා කියන අවස්ථා දෙකෙන්ම කොහොමද කෙලෙස් බැහැර කරගන්නේ සතිපට්ඨානයේදී අජ්ජත්ත සහ බහිද්ද වශයෙන්ොත් අජ්ජත්ත බහිද්ද වශයෙන්ොත් ඒ කියන්නේ Taman තුලින් දැකලා බාහිරත් දැකලා දෙක එකටත් බලන්න කියලා ධර්මයේ උගන්වනවා ඒ උගන්වන්නේ මොකද එක පැත්තකට බර නොවි මේක සමබර කරලා සම මේ හැම පැත්තකින්ම ආවරණය වෙන කෙලෙස් හැදෙන එක නවත්තන එක තමයි කරන්නේ කියන්නේ මගේ පැත්ත විතරක් මම දැක්කොත් බාහිර තියනවා කියලා හැඟීමක් අපිට හැදෙන්න පුළුවන්. මේ පැත්තේ ඔන්න තමයි දැන් හිතේ තමයි මේක හටගන්නේ කියලා අපි අල්ල ගන්නවා. එතකොට බාහිර නම් හිතේ නැහැ නම් බාහිර තියනවායි කියලා ගන්නවා. ඊට පස්සේ බාහිර පැත්ත නැහැ කියලා කිව්වොත් එහෙම නම් බාහිර නැහැ මෙහි තමයි හටගන්නේ කියලා එක පැත්තකට බර ගන්නවා. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා දෙපැත්තේම දැන්. හොඳට බලන්න ඇහැට රූපයක් රූප හමුනේ නැත්නම් එහෙන් වැඩක් තියනවද? ඇහැ තියෙන්නේ බලන්නනේ. ඇහැ ඇහෙන් වැඩක් නැහැ ඇහැට රූප හමුුනේ නැත්තම්. රූප කියන්නේ ඇහැට තියෙන ගෝචර විෂය. ඇහැට තියෙන අරමුණු ටික. ඒතර ඒ අරමුණු ටික හමුුනේ නැත්තම් ඇහෙන් වැඩක් ගන්න විදියක් නැහැ. එතකොට අපිට එහෙනම් කියන්න බෑ බාහිරක් නැහැ කියලා ඊට පස්සේ. හැබැයි රූප තිබුණට වැඩක් නැහැ. ඇහැ නැත්තම් සහ ඇහැ තිබුණට වැඩක් නැහැ. ඇහැ ක්‍රියාත්මක වෙන හිතක් ඉදිරිපත් වෙන්නේ නැත්තම්. හිත ඉදිරිපත් වෙලා ඇහැ ක්‍රියාත්මක වෙනකොට බාහිර සම්බන්ධතාවයත් එකතු කරනකොට ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මනාපයක් හෝ අමනාපයක් කියන එකක් අපිට උපදින්නේ. අන්න එතනයි අපි දකින්න ඕන. එහෙම නැත්නම් ඇහැ කියලා අපේ පැත්ත විතරක් බලාගෙන සංවර කරන්න ගියොත් එහෙම ඇහැට රූප හමු වෙනකොට ගැටලු හැදෙනවා ඊට පස්සේ. ආපහු එහෙනම් රූපේ නෑ ඒක මායාවක් එහෙනම් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා එහෙ නෑ කියලා මෙහි අදන් මෙහි සූදානම් කරගන්නවා. මෙහි සංවර කරනවා. එතකොට හැම පැත්තකින්ම පැටලෙන එක නවත්තන්න තමයි බුදුරජාණන් වහන්සේ ওই කාරණාව දේශනා කරේ. දැන් මේ අර සතුන් හය දෙනා අල්ලලා ලණු කොන් හය එකට ගැට ගැහුවම ඒ හය දෙනා හය පැත්තට අදිනවනේ. ඒ අදිනකොට බලය වැඩි කෙනාගේ පැත්තට ඇදිලා යනවා දුර්වල වෙනකොට. දැන් හිතන්න කෑමක් හමු වුණා කියලා. අපිට මොනවා හරි කෑමක් හම් වෙනවා. ඒ කෑමේ කෑම රසයි කියන එක දැනගන්නේ මොකක් හරහාද? ඇහැ හරහාද? නහය හරහාද? මොකක් හරහාද කෑම රසයි කියලා දැනගන්නේ? දිව හරහානේ. දිව සම්බන්ධ වෙන්න ඕනේ ඒකට. ඒතර කෑම හැඩයි කියලා දැනගන්න දිවෙන් පුළුවන්. කෑම හැඩේ දැනගන්නේ මොකෙන්ද? ඇහි. ඒක සුවඳද ගඳද මොකක්ද කියන එක දැනගන්න වෙන්නේ නහයෙන්. ඇහැට බෑනේ ගඳ සුවඳ දැනගන්න. ඊළඟට ආහාරය ගැන යම් කතා බහක් තියෙනවා නම් ඒ දේවල් සාකච්ඡා කරනවා නම් කොහෙන්ද ඒක හමු වෙන්නේ? කන හරහානේ කනට බැහැනේ හැඩය හඳුන ගන්නවත් රස හඳුන ගන්නවත් මුකුත් කරන්න කනට බෑ ඊළඟට ඒක ස්පර්ශ වෙනකොට කයට ස්පර්ශ වෙනකොට දැන් මේ ආහාරය හොඳ එකක්ද නරක එකක්ද ගොරෝසු එකක්ද මේ වගේ එකක්ද කියන එක ඒකේ ස්වභාවය ඒකේ හැඩිදැඩිභාවය ඒකේ තියෙන සුවපහසුභාවය දැනගන්න නම් ඒක ඇහැට බෑනේ කරගන්න ඒක කරන්නේ නෑකටනේ එතකොට දැන් අපි හිතන්න දැන් ඔය ඇට තම්බල ගත්තට පස්සේ ඇට තැම්බිලා නෑ කියලා කියන්නේ එහෙම බලලාද? කොහොමද කියන්නේ? අතින් අල්ලලා පොඩි කරනකොට දන්නවා මේක හයියද නැද්ද කියලානේ. ඒක ඇහැට කියන්න බෑනේ. දැන් ඇට තැම්බිලා නැද්ද කියන කනට කියන්න බෑනේ. ඒක කාය ස්පර්ශය දෙන්න අවශ්‍ය කරනවා. හැබැයි ওই පස් දෙනාම ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද හිත නැත්තම්. දැන් අර ලනුකොන් හය එකට ගැට ගැහුවා වගේ මේ කෑමට මේ ඉන්ද්‍රිය හයම ගැට ගහලා නැද්ද? ඉන්ද්‍රිය හයම ගැට ගහලා තියෙනවානේ. දැන් හිතන්න හොටෙල් එකකට ගිහිල්ලා මෙනු එකක් අරගෙන අපි කෑම ඕඩර් කරන්න බලනකොට ඒ තියෙන පින්තූර ටික දිහා බැලුවම නැහැ සම්බන්ධ වෙනවා. කලින් කාපු එකක් නම් ඔන්න හිතත් එතෙන් සම්බන්ධ වෙලා මේ රස මෙහෙමයි කියලා වර්ණනාවකුත් එනවා. ඒ එක එක විදියට මේ ඉන්ද්‍රිය හයේ ඒ ඒ අවස්ථාවල සම්බන්ධතාවය හදනවා නේද? ඔන්න ඔය පැටලිල්ල තියෙන නිසා තමයි අපිට මේ කෙලෙස් හැදෙන බව ඇති වෙන්නේ නැති වෙන බව සහ මේව දුරු කරගන්න බෑ කියන තැනට අපිට පරිසරයක් හැදෙන්නේ. ලනුකොංහය එකට ගැට ගහලා තියුවහම ඒගොල්ලෝ ඒ ඒ පැතිවලට බලය තියෙන පැත්තට ඇදිලා ගියා වගේ මේ ඉන්ද්‍රියයත් ඒ පැතිවලට ඇදිලා යනවා. කැම්පින් ගන්න ගත්තම කැම්පින් ගානේ හැඩයටයි රසයටයි සුවඳටයි ඒ ටික ඔක්කොම අපිව ඒ පැත්තට ඇදිලා යනවනේ වෙන අරමුණකට යන්නේ නෑනේ කියන්නේ. දැන් කණුවේකට ගැහුවට පස්සේ මොකද උනේ? ඒගොල්ලෝ එක එක වෙන වෙනම වෙන වෙනම ඇදුනේ නේ. තනි තනි තනි තනි ක්‍රියාවලියක් තියෙන එතකොට. ඒකට සතියෙන් හැමතිස්සෙම පෙන්වුවා එහෙනම් මේගොල්ලොන්ට තනි ක්‍රියාවලියකින් මේක দমনය කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් සතිය තියුවොත් එහෙම මේ එක්කෙනාට එක්කෙනාටයි මේක වෙන්නේ. දැන් අපිට පේන්නේ එක කෑම බිඟානකට ඉන්ද්‍රිය හයම පාවිච්චි වෙනකොට මේක network එකක් හැදෙනවා මේක. ඒක තනිකර කෙලස් network එකක්. ඒකට පැටලිලා ඉන්නේ, වියවිලා ඉන්නේ අපි ඒක එහෙන් මෙහෙන් ඇදිලා ඉන්නේ. අන්න ඒක ලියා ගන්න එක තමයි සමත විදර්ශනාවෙන් කරන්නේ. සමතයෙන් හැමතිස්සෙම මේක පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ ස්වභාවය තමයි මේ තියෙන්නේ කියලා මූලික මේකේ තියෙන හැඩතලය මේ අවුල පෙන්නවා සෙටල් කරලා පෙන්නවා මෙන්න මේකයි මේකේ තියෙන්නේ කියලා විදර්ශනාවෙන් ඊට පස්සේ ලිහලා පෙන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පාවිච්චි කරන්න ඕනේ ඒකට ඊට පස්සේ ඒක ඒ විදිහට තව ටිකක් විස්තර කතා කරන්න පුළුවන් කාරණාවක් මම හිතන්නේ කතා කරපු කාරණාත් එක්ක තවත් අදහස් එකතු වෙන්න ඉති බලමු අපි තව කොහොමද මේ අතුන්ගේ අදහස් අමුතුවෙන් දැන් අභ්‍යන්තරයි බාහිරයි දෙකම බලන්න ඕනේ කියලා. එතකොට ඒ කියන්නේ එහෙම අව ගැටීමක් හරි ඇලීමක් හරි ආවම අර එතන හේතුඵල ධර්ම බලාගෙන යන්න ඕනේ කියන්නේ. එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ක්‍රියාවලියක් විදිහට විතරක් දකින එක දේ අභ්‍යන්තර බාහිර දෙකේම නැතුව බලනවා කියන්නේ. කියන්නේ. එහෙනම් හේතුඵල ධර්ම දැක්කොත් හරියද? ඔව් විදර්ශනා කරනවා කියලා කියන්නෙම හේතුඵල ධමයට අනුව දකිනවා කියන එකයි. මොකද පටිච්චසමුප්පාද න්‍යායනේ මේ සිද්ධ වෙන්නේ. ඒතර පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගැනීම තමයි සහ ඒක මේ භාවිතාවට ගැනීම තමයි අභ්‍යන්තර බාහිර වශයෙන් බලලා මේ ක්‍රියාවලිය පැහැදිලි කරගන්න එකෙන් අදහස් කරන්නේ. එතකොට අපි හිතමුකෝ රූපයක් දැකලා අපිට මනාප සිතක් උපන්නොත් අපි හැමතිස්සෙම කරන්නේ රූපය නිසා මනාපය උපන්නා කියන දැනට නෙන්නේ. අමනාපය උපන්නා කියන දැනට එන්නේ. හැබැයි උනේ මොකද්ද? ඇහැ තියෙනවා රූපයක් හම වුණා ඒ දෙක නිසා චක්කු විඥානයක් උපන්න ඒ ටික ඉපදෙන්න හිත හේතු වුණා ඒ ටික එකතු කරගත්තු එකේ ප්‍රතිඵලය තමයි මනාපමනාපය කියන්නේ. හැබැයි අපි දකින්නේ රූපයේ තිබ්බ මනාපයක්. ඔයා නිසා තරහ ගියා, ඔයා නිසා සතුටු වුණා කියන එක නේද කියන්නේ හැමතිස්සෙම. ඒ බාහිරට දාලා නේද සම්බන්ධතාවයක්. දැන් මේ මට ඇති වෙච්ච සතුට දුක කියන එක වෙන කෙනෙක් නිසා ඇති වුණා කියන තැනින් එන්නේ. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද ඇත්තටම? අභ්‍යන්තරය තුළ වෙනම ක්‍රියාවලියකට ඒක සම්බන්ධ කරගත්තා. දැන් මල් ටිකක් දැකලා මේ මල් හැඩයි කියනකොට මලේ හැඩේ ගැන කියන්නේ මමනේ. ඒතර මගේ හිත ඇතුලේ හැදෙන හැඩේ තමයි මම මේ කියන්නේ මල් හැඩයි. මල කිව්වේ නෑනේ මං හැඩයි කියලා. එතකොට අසවලා හැඩයි අසවලා කැතයි කියන එක එන්නේ මම විසින් හිතාගත්තු නිසා. හේතු බල රටාව බලනකොට මම විසින් මේක හිතාගත්තු එකක් කියලා දකිනකොටම ලැජ්ජාවක් ඇති වෙන විදිහට තමයි මේක තියෙන්නේ. මොකද අපි හැමතිස්සෙම කලේ ලස්සනයි හැඩයි කැතයි කිය කියා බාහිරට චෝදනා කළ බාහිරට ප්‍රශංසා කරපු එකනේ. හැබැයි මේ බාහිර වස්තුව අරමුණු වුණාම ඒ වස්තුවේ ඇඩසටහන ඇහැහරහා අපි විඥානය හරහා මනසට සම්බන්ධ කරගත්තහම ඒ සම්බන්ධතාවය අල්ලගෙන ඊට පස්සේ ඒ මනසේ තියෙන එක තමයි ඒ කතා කරන්නේ. අපි මනසේ තියෙන චිත්‍රයට තමයි ගන්න. ඒක තව මෙහෙම කිව්වොත් කැමරාවකින් ෆොටෝ එකක් ගන්නකොට ඒ ෆොටෝ එක අරගෙන අපි කිසියම් දෙයක් ඉලක්ක කරලා ෆොටෝ එකක් ගත්තාම ඒක ඊට පස්සේ ෆෝන් එකේ නැත්නම් කැමරාවේ මෙමරියට යනවනේ. ඒක දකින්න මෙහෙම දැන් බාහිරින්ම රූපයක් තියෙනවා කැමරාව තමයි ලෙන්ස් එක තමයි ඇහැ. ඒතකොට මේ දෙක සම්බන්ධ වෙනවා. ක්ලික් කරලා අපි ෆොටෝ එකක් ගන්න. ඒක ඉමේජ් එක කොපි කරනවානේ. ඒ කොපි කරගත්තට පස්සේ අපි එතනින් කැමරාවත් අහක් කරගන්නවා ඇහැ අයින් කරගන්නවා එතනින්. දැන් ඒ පිළිබඳව නැවත කතා කරනවා නම් අපි කතා කරන්නේ අර මෙමරි එකේ තියෙන ෆොටෝ එක දිහා බලාගෙන ඉන්න. එතකොට දැන් අර බාහිර සම්බන්ධ එතෙන්ට නැන්නේ දැන්. ඇහෙන් කරන්න ඕනි ක්‍රියාවලිය ඒ වෙලාවේ කරගත්තා. ඊට පස්සේ මනසෙන් එක අල්ලගෙන දැන් අපි මනසෙන් දැන් ඊට පස්සේ අසවලනේ කොහොමදයි මෙහෙමයි කියලා ගන්න. ඒ එතන මනසෙන් උපදවන විදිහට මනස තමයි මුල් අර ධර්මපදේශනාවේ තියෙන්නේ මේ මනස හැම දෙයකටම මුල් වෙනවා කියලා ඒ කාරණා. දැන් එහෙම ගත්තාම හැබැයි ඒ උනාට කතා කරේ ඒ මල ලස්සනයි, ඒ කෙනා හැඩයි, ඒ කෙනා කැතයි, ඒ කෙනා හොඳයි නරකයි කියන තැන්වලින්. මේ කියන්නේ හේතුඵලය දැකලා මේක නිදහස් කරන්න කියන්නේ තමන්ගේ මනස තුළ ඇතිවෙන මේ මානසික වැඩපිළිවෙල බාහිර දෙයකට අමුණන්න එපා මල් හැඩයි කියන එක බාහිර අරමුණකට අමුණන්න එපා කියන එකයි කියන්නේ. එතකොට මේක හැදෙන්නේ තමන් තුළ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පනාව තමයි පුරුෂයාගේ කාමයේ බවට පත් වෙන්නේ. නේතේ කාමායන චිත්‍රානි ලෝකේ කාමය කියන එක ලෝකේ කොහෙවත් නැහැ. මේව නැවත නැවත අපි කතා කරන උදාහරණ දැන් මේ ගෙදර සෙටප් එකක් තියෙනවනේ. මේ සෙටප් එක ඉබේ හැටි හැදිච්ච එකක්ද මේ තියෙන්නේ නෑනේ මේක කරේ ඔය කාගේ කාගේත් ගෙවල් වල තම තමන් මේ හදාගෙන තියෙන ක්‍රමයේ තියෙන මේ විදිහට කොහමද මේ තියෙන බඩු බාහිර ආදී ගස්වැල් ආදී මේ කිසිවක් කවුරුවත් ගෙනත් තියුවෙත් නැහැ. කවුරුත් කියන්නේ මේ ඒ ඒ ගස් විසින් මෙතෙන්ට ආවේ නැහැ. ඒ භාණ්ඩ මෙතෙන්ට ආවේ නැහැ. මේක මෙතෙන්ට හොඳයි මෙහෙම වෙන්න ඕනේ කියලා පිට කවුරුවත් කිව්වෙත් නැහනේ. කරේ තමන්ගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා. මේක එහෙනම් දැන් මෙහෙම තියන්න ඕනේ කියලා. ඒ ඇති වුණු සිතුවිල්ලට අනුව බාහිරින් දේවල් ටිකක් උස්සන් වෙලා අපි තනින් තනින් තියෙනවා. පැහැදිලිද? දැන් ගස් එළිය තියන්න බෑ වින්ට කාලෙට මැරෙනවා. ඒ නිසා දැන් වින්ට කාලේ ඔන්න සීතලාවය ගහගෙට ගන්න ඕනේ කියලා ගහ කිව්වේ නෑනේ අපිට කවදාම. අපි තමයි ගිහිල්ලා ඒක උස්සගෙන ඇවිල්ලා ගෙයින් තියන්නේ මොකද ගහට ආරක්ෂාවක් දෙන්න ඕනි කියලා. නේදර සිතුවිල්ලක් ආවේ නැත්තම් දැන් වින්ට කාලය. දැන් මේක ගෙට ගන්න ඕනේ කියලා. ඒ ගහ එළිය තියලා වේලිලා යනවනේ. එතකොට දැන් සිත උපන්නේ නැත්තම් මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ මේ විදිහට නේද? හැබැයි හිත ඉපදුනේ අර බාහිරත් Tamanට මේ ඉන්ද්‍රිය පහ හරහා අරමුණු වෙන දේවල් ටිකක් තියෙන නිසා. එතෙන්දී බාහිර දේවල් තියෙන නිසා මගේ හිත දැන් වැඩ කරනවා කියන තැනක් තමයි අපිට දැන් අසවල් ගස තියෙනවා ඒක වේලෙනවා නැත්තම් කර වෙලා යනවා සීතලට ඒ නිසා ගන්න ඕනේ කියන සංඥාවක් අපිට හදා ගන්නවා. හදාගෙන අපි හිත හරහා ඒක උස්සගෙන එනවා ඊට පස්සේ. හැබැයි හිත ක්‍රියාත්මක වෙලා භෞතික වශයෙන් අපි ගන්නවා. හැබැයි ගත්තට ඒ උස්සගෙන එන්න ගෙනල්ලා ඒ අදාළ තියෙන තැන දක්වාම සහ ඒ සියලු ක්‍රියාවලියට හිතම නේද ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපිට හිතෙන්නේ ගහක් තියනවා ගහ මැරෙන්න පුළුවන් සීත කාලේනම සීත කාලේට මෙහෙම වෙනවා කියලා ගහට වැඩි බාර දෙනවා නේද? සීතල නේද අපි දීලා තියෙන්නේ මේ මොකද්ද වගකීම. හැබැයි මේ මොකද්ද උනේ? අර කන්ඩිෂන් මාරු වෙනකොට හිතත් මාරු නා ඒ විදිහටනේ. හිතේ කන්ඩිෂන්ස් වෙනස් වෙනකොට ඒකට අනුව හැඩතල ටික වෙනස් කරලා නැද්ද? අපි උයන්න ගියාම කන්න ගියාම දැන් අපේ තියෙන ආල් තුන පහ ඕවා මේවා ඉලවලු නිකන් කන්න බෑනේ අපිට. හැබැයි කෑවත් කැවෙන කන්නේ නැද්ද? කෑවත් අමුයෙන් හාල් කැවෙන්නේ නැද්ද අපිට? කැවෙනවනේ. හැබැයි කන්න බෑ කියන සංකල්පෙකුත් අපිට තියෙනවා නේද? එලවලු අමුවෙන් කන්න බැරි කමක් නැහැ කන්න පුළුවන්. මේකට ලුණු දාන්න නැත්නම් තුන පහ දාන්න නැත්නම් කන්න බෑ කියන සංකල්පයක් තියෙනනේ. ඒ සංකල්පයට අනුව ඒ සිතුවිල්ලට අනුව නේද මේක කපල කරලා තුන පහේ දාලා ඔක්කොම කළ එකතු කරලා දැන් මේ හදලා ගන්න. නැතුව දැන් එළවලු හාල් කිව්වද මාව මෙහෙම ගන්න බෑ ඔයාගෙන ගන්න කියලා. නෑනේ. ඒතකොට අපි නේද කන්ඩිෂන් කරලා තියෙන්නේ ඇතුලේ. අන්න ඒකට ගැළපෙන්න බාහිර වස්තු ටික එකතු කරන්න බතර කවදාවත් වතුර වැඩි කියලා ආල් කිව්වේ නේ අපි තමයි ඇඟිල්ල තියලා බලලා කිව්වේ මේ ගානට වතුර වැඩි මේ ගානට වතුර මදි කියලා නේ එතකොට අපේ හිතනේ දේ ක්‍රියාත්මක නමුත් දැන් හිතන්නකෝ බත උයලා ඉවර වෙනකොට බත රොස් වුණොත් එහෙම අපි බනින්නේ කාටද ගින්දරට බනිනවානේ ගින්දර වැඩි වුණා කියලා බනිනවා එක්ක අහවලා වැඩි කරා කියලා බනිනවා වතුර වැඩි වෙලා නිසා බත බෙරි වෙලා කියලා කියනවා කණ්ඩ බෑ කියලා කියනවානේ. ඒ මොකක්ද උනේ? තමන්ගේ හිත හරහා කරගෙන ක්‍රියාව ගිය ක්‍රිය ක්‍රියාවලිය හිතට දීපු හිත දීපු අන තමයි දැන් මේ ඔක්කොම process එක තුල තියෙන්නේ. හැබැයි බාහිරට බයින්න බත බැරි වෙලා ගිහලා බතට බයි. මුල්ුනේ කවුද තමන්නේ? ඒ නිසා හේතුඵල රටාවට අනුව දකිනකොට කිසිම දෙයක් බාහිරට සම්බන්ධ කරන්නේ නැතුව බාහිරට ගැට ගහන්නේ නැතුව බලන එකම තමයි කාරණා වෙන්න ඕනේ. ඒකයි අදහස් කරන්නේ මේක මෙතනින් ඉපදිලා ඒ නිසයි මේක සිද්ධ වුණේ කියන එක දැක ගන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ දැන් මේ සියල්ලම මෙතනම තමයි ඔක්කොම වෙන්නේ. බාහිර මොකුත් සම්බන්ධයක් නැහැ කියලා. බාහිර සම්බන්ධතා හැදෙනවා. ඒක කිව්වේ කලින් ඇහැ තිබුණට වැඩක් නැහැ රූප හම්බුනේ නැත්තේ. රූප තිබ්බට වැඩක් නැහැ ඇහක් තිබුණේ නැත්තේ. අන්ධයට පේන්නේ අන්ධයට කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ රූපය ගැන. ඇයි? පේන්නේ නැති නිසා. එතකොට අන්ධ කෙනා රූප ගන්නේ නැහැ. හැබැයි ඇහැ තියෙන කෙනා රූප ගන්නවා. ඒ රූප ගන්නෙත් හිත සම්බන්ධ වෙන්න ඕනේ, ඇහැ සම්බන්ධ වෙන්න ඕනේ, බාහිර රූපයක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම සම්බන්ධ වුණු තැන තමයි අරමුණ සම්බන්ධ වෙන්නේ. ඒ තාක් යාර ගැටලුවක් හැදෙන්නේ. එතකොට ඔය process එක දැක ගන්නවා. මේක හේතුවක් අනුව හටගත්තු එකක් ඒ නිසා මේක ඇති වෙලා නැති වෙලා යනවා කියන ධර්මතාවය දැනගන්න එක තමයි ඕකේ තියෙන මේ පහසුම තැන සහ ලේසිම සරලම තැන අපිට. හැබැයි ඒ ක්‍රියාවලියත් අපි දැනගෙන ඉන්න ඕන. මේකයි වෙන්නේ කියලා. මෙන්න මේක නිසායි මේක වෙන්නේ, මේක නිසායි මේක වෙන්නේ කියලා පටිච්ච සමුප්පාද න්‍යායයේදී අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. සංස්කාර නිසා විඥාන හට ගන්නවා කියලා දේශනා කරන්නේ. අන්න ඒ මේක නිසා මේක වුණා කියන එකෙන් දැනගන්නකොට අපිට ගොඩාක් දේවල් විසඳලා යනවා. හරියට නිකන් වාහලේ කැණි මඩලේ වහලේ මුදුන් පරාලේ එකක් ගලවපු ගමන් ඔක්කොම දැන් හැලෙන්න වගේ එකක් එකක් හරියට දැනගත්තොත් අනිත් ටික ස්වභාවයෙන් අපිට ලියා ගන්න පුළුවන්. අපිට දැන් වෙලා තියෙන්නේ අර මේ නූල් කැටියක් වගේ හතර පැත්ත මේ හය පැත්තකට අපි වෙලිලා ඉන්නේ ඉන්ද්‍රිය හයින්. ඒ නිසා මේක විය විලා තියෙන්නේ. හරියට මකුළු දැලක් වගේ. එතකොට පැටලිලා ඉන්න නිසා තමයි අපිට තේරෙන්නේ නැත්තේ දැන් මේ කියන්නේ ලිහන්න කියලා. ඔය ටික ලිහලා බලනකොට ඇත්තටම හේතු බලනවා දකිනවා විදර්ශනා කරනවා කියන්නේ දරිකරම මේ මේක මේ විනිවිද දැකන දකිනවා කියන එකයි අදහස. එතන හාමුදුරුවෝ අදහස් කරන්නේ අර හිතේ මොකක් හරි සංඥාවක් ඇති වෙන එකට ඒකට ක්‍රියාත්මක වැඩක් නැහැ කියන එකද? මොකක් හරි මේ මොකක් රූපයක් දැක්කම හිත අඳුරගත්තා කියන එක සංඥාවකින්. ඒ සංඥාව අවිද්‍යාව හරහා අපයන්නේ. එතකොට ඒක ඒ හිතේ ඇති සංඥාවට ක්‍රියාත්මක නැතුව ඒක නේකට ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ කියන හාමුදුරුවෝ අදහස් කරන්නේ. ඒ කියන්නේ ඒක එහෙම එකක් බාහිරින් වල වැඩක් නැහැ හරි. ඒ අරමුණට ඒ හිතේ ඇති වෙච්ච අරමුණට ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැ කියන එක හමුදුර කියන්නේ. දකින රූපේ ඒ පියෝ රූපෙම නෙවෙයි හිතට එන්නේ අර අවිද්‍යාව හරහා එන නිසා ඒකට මේ රියැක්ට් කරලා වැඩක් නැහැ කියන හමුදුර. අපි ඉස්සෙල්ලා කතා කරේ දැන් තරහක් ආවහම තරහ කියන සිතුවිල්ල අල්ලගෙන දඟලුවයි කියලා තරහ නැති කරගන්න හම්බ වෙන්නේ නැහැ නේ අපිට. අපි තවදුරටත් ඒකේ පැටලෙනවා ඊට පස්සේ. සමතේ පැත්තෙන් කතා කරනකොට තරහා තරහා හැටියට දැනගන්න. ඒක ඒ හැටියට දැන ගැනීම තමයි දැනගන්න නිසා තමයි නැති කරන්න පුළුවන්. අවසානයේ මේක සංඥා මාත්‍රයක් විතරයිනේ. එතකොට ඒක උපදින්න හේතුණු ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන් දැකලා පැහැදිලි කරගත්තොත් නැවත ඉබඳු දේවල් ඇති වෙවි තියෙන තියෙන අවස්ථාව අපිට නැති කරගන්න ඕන එකයි මේකෙන් කතා කරන්නේ. හරියට දැන් උදාහරණ දේශනා කරන්නේ මුදුන් මුලකින් හොඳට බැහැගත්තු පොළවට අල්ලගත්තු ගහක් කොයිතරම් අපි අතුපතර කැපුවත් කඳ බැඳින් කැපුවත් වැඩක් වෙන්නේ නැහැ ගහ දළු දානවනේ ආයෙත් ඒ වගේ ගහේ මුලින්ම ගලවලා දැම්මොත් නැවත නැවත ඒක හැදෙන තියෙන අවස්ථාව අවසන් කරන ඒ නිසා මේ ඇති වෙන හිතේ ඇති වෙන සිතුවිල්ල ඒ සංඥාව විතරක් අල්ලගෙන අපි මහන්සි වුණා කියන්නේ ආපහු එකක් වෙනකොට ආයි මහන්සි වෙන්න වෙනවා මේකේ කරන්න වෙන්නේ කරන්න ඕන මේ ධර්මතාවය කතා කරන්නේ මේක කෙලවර කරගන්න තැනක් ගැනුනේ. අවසරයි සනන්සේ අන්තිමට ආපු මහත්යාට මට මෙන්න මෙහෙම කාරණයක් එකතු කරන්න පුළුවන්. මේ මහත්යාව දැන් සංඥාවක් නිසා නම් අපිට මේ දැනීම ඇති වෙන්නේ අපි ඒක නොසලකා හරින්නද ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. දැන් සංඥාව නිසා තමයි අපිට මේ ඇති වෙන්නේ රියැක්ෂන්ස් ප්‍රතික්‍රියාවම ඇති වෙන්නේ. ඒකට සංඥාව මූලික වෙනවා. ඉතින් ඔයා කරන දේවල් යමක් අවශ්‍ය නම් කරාට කමන්නේ ඒක මේ ඇලීම් ගැටීම් වලින් තොරව ගන්න ඕන ඇක්ෂන් එකක් ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ යමක් කරාට කමන්නේ කරන්න අවශ්‍ය නම් ආවේගය සහ අවශ්‍යතාවය කියන දෙක අතර වෙනස තේරුම් අරගෙන අපිට ප්‍රශ්නලා තියෙන්නේ දැන් සංඥාවලින් අපිට යමක් වැටුණාම අප සමහරලාට ඒ ගැන යමක් කරන්න අවශ්‍ය නම් ඒ කළ යුතුයි නමුත් ඒක ඇක්ෂන් එකක්ද රියක්ෂන් එකක්ද කියලා හොඳට තේරුම් බේරුම් කරගන්න අපිට නිකන් ආවේගකාරීව කම්පල්සිව් විදිහට නිකන් යමක් කරන්න හිතෙනවා නම් එතන අනිවාර්යයෙන්ම කෙලස් තියෙන්නේ. එතන විකෘතියක් තියෙනවා. ඒක අර්බුදයක්. එතන යමක් දැනගත්තාන් පස්සේ සතියෙන් ඉඳලා කල යුතු දෙයක් තියෙනවා නම් කරන්න ඕන. ඒක ඇලීම් ගැටීම් වලින් තොරව අවශ්‍යතාවය මතයි කල යුත්තේ. ආවේගය මත නොවේ. චන්දනන්ද හාමුදුරු මතුකරපු කාරණයත් එක්ක මැත්තර ඒවගේම මේ සුසිල හාමුදුරු මුලදිම මතක් කරපු කාරණයක් තමයි අපි යම්කිසි දෙයක් පංචේන්ද්‍රියෙන් දකිනවා අපි තම කැමති වස්තුවක් දැක්කොත් අපි ඇලෙනවා එම නැත්තා කැමති ස්තුව දැක්කොත් අපි එකත ගැටෙනවා එතකොට ඇලුනොත් අපේ ලෝභ සිතයක් ඇති වෙනවා ගැටුනොත් අපිට ද්වේෂ සිතක් දෙනවා කොහොමුණත් එතෙන්දී අපිට මේ අකුසල් සිද්ධ වෙනවා කියන එක නමුත් උන්වහන්සේ කිව්වා මේ මුලදිම කවුරු හරි කෙනෙක් සමති විදර්ශනා වශයෙන් භාවනා කරන ගැන සතිය පවත්වගෙන ඉන්න කෙනෙක්ට නං එයාට පුළුවන් කියලා කැමති වස්තුවක් කාවත් ඇලෙන් නැතුව ඉන්න අකමැති වස්තුවක් කාවත් ගැටෙන් නැතුව ඉන්න ගැන මද්දස්ස උපේක්ෂාවෙන් හිත පවත්ත කරන්න පවත්තගෙන යන්න පුළුවන් කියන එක එතෙන්දි මට මට තේරෙනවා මේ හිත කුසලයේ පවතිනවා කියන එකත් නිර්මාණ මාර්ගයේ ගමන් කරනවා කියන එකත් එතකොට මට ආපු ප්‍රශ්නේ අපි හිතමු කෙනෙක් ඉන්නවා සමති දර්ශනා හැටියට සතිය පවත්වාගෙන ඉන්නේ නමුත් එයා යම් කිසි දා දැක්කාම ඇලෙන්න යන්නෙත් නැහැ. දා දැක්කම ගැටෙන්න යන්නෙත් නැහැ. අපි හිතමු එයා එයා ඒක මේ අර අර කුසල සහිත උපේක්ෂාවකින් නෙමෙයි නමුත් ඒකට මේ ඇලන්න ගැටෙන් නැතුව තමන් ඉන්නවා එකැන අපි තමු උදාහනකට ගන්න පුළුවන් මේ ගොඩක් හොඳට සීකල්පන නැති කෙනෙක් ගත්තොත් නික සාමාන්‍ය හැටියට එක හොඳට පැකල්ටිස් වැඩ කරන්න ඇති කෙනෙකුුණත් එයා ඇලෙන්වත් ගැටෙන්වත් යන්න යා තමගේ පඩුව හෙන්නවා කියෙන හිතම ඒ වගේ අවස්ථාව ගන්න පුළුව හමනත් හොඳට පැකල්ටිස් වැඩ කරන කෙනෙක් හැබැයි මේ සම්පති දර්ශනාව හැටියට සතිය පාත්තක ඉන්නෑ හැබැයි වැඩි ඇලෙන්න යන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ. එතකොට අන්න ඒ වගේ කෙනෙක්ට එතකොට ඇත්තරම දැන් මට හිතෙන විදිහට එයාගෙන් කුසල් සිද්ධ වෙන්නේ නැහැ නිර්වාණ මාර්ගය ගමන් කරන්නේ නැති නිසා. නමුත් එතෙන්දී සිත මෝහයේද පවතින්නේ එහෙම නැත්නම් අර අපි කියන ඔය කියන උපේක්ෂාව ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව ඉන්න උපේක්ෂාව එතන මෝහයේ තියෙන නිසා අපි මේ ප්‍රමාදයට ගිහලා එතෙන්දී අකුසල් සිද්ධ වෙනවද කියන එක වගේ ප්‍රශ්නයක් ආවා හිතර ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පුළුවන් නම් තේරුම් කළ දෙන්න තේරුම් ගන්නයි. මහත්තයෝ සමත විදර්ශනා නොකරන කෙනෙක් ඇලිජීම් ගැටීම් නැතුව ඉන්න වගේ පිටිම් පෙනුනට මමනං හිතන්න හැ මානසික වසයෙන් ඇලීම් ගැටීම් නැතුව මනුස්සෙකට පවතින්න පුළුවන් කියලා මොකද දැන් අපි එක එක ඇලීම් ගැටීම් එක එක මනුස්සයා තුළින් ප්‍රකාශ වෙන්නේ එක්ස්ප්‍රෙස් වෙන්නේ එක එක මට්ටමට සමහර ඉන්න අර මේ නිකං පරණ තුවාල වගේ හොඳ වෙලා නැති සැරවගලන තුවාල වගේ හරි ලේසියම පෑරෙනවා සමහර අය එහෙම නෙමෙයි මේ සාමාන්‍යයෙන් එච්චර ඒ ඒ ඒ තියෙන ඇලීම් ගැටීම් එච්චර මතු වෙන්නේ නැහැ. එච්චර මතු වෙන්නේ නැති එකයි වෙන්නේ. එහෙම නැතුව ඇලීම් ගැටීම් නැති මිනිස්සෙන් මහත්යෝ සසරට බැහැලා ඉන්නේ නැහැ. එහෙමනම් එයා මේ අහෝසි වෙලා යනවා, නිවිලා යනවා. ඒ නිසා සමති විදර්ශනා වශයෙන් වඩන් නැති කෙනෙක් ඇලීම් ගැටීම් නැති වෙනවා නම් එක්කෝ එයාට කායික රෝගයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නිසා එයාගේ මේ සරීරයේ කෙමිකල් ඉම් බැලන්ස් එකක් නිසා යාට සංවේදන ලැබෙන වැඩ පිළිවෙල කටෝක් වෙලා නිකං ඒක ඩිස්කනෙක් වෙලා තියෙන්න්න පුළුවන් එක් මොක්කර අවෂධයක් කරගෙන විසාඥ වගේ තත්වයක් එල්ලා වෙන්න පුළන් දැන්ව ගංජ වගේ දේවල් ගත්තාම සමහලාට ඉන්න මිනිසු වෙනම ලෝකෙකින්නේ ඒ වගේ දැක් එහෙම නැත්තම් සමහර මානසික රෝග තියෙනවා ඒවා නිසා ඉමෝෂනල් කෝල්නස් කියලා කියන මේ නිකන් ඉමෝෂනල් කෝල්නස් කියලා කිව්වම ඔයගොල්ලන්ට අදහසක් එනවනේ ඒක මන් දන්නේ සිංහලට හරියට මොකද්ද පරිවර්තනය කියලා මම කියන චිත්තාවේගී නිෂ්ක්‍රීය බව හරි මොකක්ද මම ගම්මට මතක නැහැ වචනේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට තේරි අදහස ඒ වගේ මට්ටමකට ආවොත් ඇරෙන්න සමත විදර්ශනා භාවනා කරන්නේ නැති කෙනෙක් ඇලීම් ගැටීම් වලින් නැතුව ඉන්නවා කියලා එකක් කොහොමදත් වෙන්න විදියක් නැහැ හැබැයි එක්කක පුද්ගලගේ චරි ස්භාවය හැටියට ඒ ඇලීම් ගැටීම් කියනවා මතු පිට එච්චර පේෙන් නැතිවෙන්න පුළුවන් එහෙම නැත්තන් සාමාන්‍ය පුංචි උදාහරණයක් වගේ අරෙන්ඩ අපිතුම සමහල්ලාට මනුස්සයා ඔයා ඔන්න එක මනුස්සෙක් න පාරයනවා හරි තව මනුසේ මනුසේ පාරයනවා තව කෙනෙක් ඉදලා නිකං සමච්චලයක් කරනවා අර මනුස්්‍යය සම්පූර්ණය වෙනම කල්පනාව කන යන්නේ මේ සමච්චලේ මොනතරම් පහත් විදිහ අසභ්‍ය වචන වලින් කරත් අර මනුස්සයට හරියට ඒක ඇහෙන්නවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් ඇරෙන්න සමත විදර්ශනා නොකරන කෙනෙක් ඇලීම් ගැටීම් නැතුව ඉන්නවයි කියන එක වෙන්නේ නැහැ. එහෙම එක අවස්ථාවක් අටුවාවේ තියෙනවා මෙන්න මෙහෙම ඇත්තම දැන් ඔය අතීත ලංකාවේ රහතන් වහන්සේලා ගැන ගොඩක් විස්තර තියෙනවා මේ විසුද්ධි මාර්ගය සහ අටුවාවල ඒවයි තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක් සමහර ස්වාමින් වහන්සේලා ඉඳලා තියෙනවා අර මේ ගොඩාක් සමත භාවනාව ගොඩාක් වඩලා සහ මේ භාවනාවේදී ඇතිවෙන අර මේ සමාධිය නිසා සමතේ නිසා අවුරුදු ගානකට අවුරුදු ගානක් යනකම් කෙලස් තිබුණු බවට ලකුණක්වත් ඉතුරු නොවන නිකන් අර කෙලස් යටපත් වෙනවා. ඉතින් උන්වහන්සේලා ඇත්තටම රැවටෙනවා මට කෙලස් නෑ මම රහත් වෙලයි කියලා. ඉතින් එහෙම ඉන්න අය දැනගත්තාම තව ඊට වඩා දක්ෂ රහතන් වහන්සේලා කරන්නේ පොඩි පොඩි ට්‍රික් කරනවා මේගොල්ලන්ට ඇත්ත පෑදෙන්න. ඉතින් එහෙම කරපු ට්‍රික්ස් කීපයක් තියෙනවා බලපොතේ. එකක් තමයි ඔයාලට මතක ඇති අර එක ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහිල්ලා උන්වහන්සගේ නම ගෝලයාගෙන නම ගොලාගේ නම මේ එන්නේ දම දින්න දම දින්න කියලා දම දින්නගේ ලොක්කු හාමුදුරුවෝ ගාවට යනවා දම දින්න බොහොම ජනප්‍රිය රහතන් වහන්සේ කෙනෙක් හරි දක්ෂයි මේ අනිත් අය මුලාවල් උපක්‍රමයෙන් අයින් කරන්න ඊට පස්සේ ගිහිල්ලා මේ ලොකු හාමුදුරුවෝ ගාවට කියනවා ප්‍රශ්න 1000ක් අහන උඩින් යන්නේ ඉරිදීෙන් ගිහිල්ලා උන්වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ මේ ප්‍රශ්න වගේ තියෙනවා අහන්න යාවේ කියලා. එතකොට පුළුවන් දෙයන්නම් විසඳලා දෙන්නම් කියලා ලොකු හාමුදුරුවෝ කියනවා. ලොකු හාමුදුරුවෝ වයස්ගතයි. ප්‍රශ්න 1000ක් අහනවා කියලා කියනවා. මේ ප්‍රශ්න 1000ම විසඳනවා නිකන් තියුණු කඩුවකින් මානෙල් මල් කලඹක් කපන්න වගේ ටක් ගාලා ඔක්කොම විසඳනවා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ කවදාද මේ ධර්මයේ සාක්ෂාත් කරේ ප්‍රත්‍යක්ෂ කරේ? 60 අවුරුද්දකටත් ඉහතදී පොඩි හාමුදුරනේ කියලා කියනවා. ඊට පස්සේ අහන ඔබහන්සට සමාධිය පුරුදුද ඒක බරවැඩක් නෙමෙයි කියනවා එහෙනම් ඇතෙක් මවන්ඩ කියනවා මිටවස අර හාමුදුරුව ලොකහමර ඇතෙක් මවනවා දැන් මේ ඇතා මේ හොඩ කටේදාගෙන මේ බයනක විදිර ඔබ ඔබහන්සේ ඉන්න පැත්තර එනවා එන්නවා විදිර මවන් අධිෂ්ඨාන කරන්නගෙන එහරු ඒකත් කරනවා අර ඇතා ළඟට එනකොට දූවිලි අවස්සගෙන මේ වියරු විදිහට මේ ලොකහාමුදුරන්ට එක පාට බය ඇති වෙනවා එතකොට ඒ වෙලාව ඊට පස්සේ මේ පොඩිහාව රහන දමදින්න අහනවා මේ රහතන් වහන්සේලාට බයත් ඇති වෙනවා එතකොට මොකද මේ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන හිටියේ ඇත්තටම ඉතින් ඒ වෙලාව තමයි තේරුම් ගන්න ඇත්තට මම රහත් වෙලා හිටියේ නෑ ඇත්තටම කියලා ඒ වෙලාව ඉතින් කමටහන් අරගෙන එයා රහත් වෙනවා එතකොට මේ වගේ නොයෙක් උපක්‍රම කරලා මේ ඒ වගේ ඔකට කියනවා අධිමානයේ මුලා වෙලා ඉන්නවා කියලා ඒක දෙකක් තියෙනවා එකක් අධිමානය කියන ඇත්තටම මේගොල්ලෝ සමාධිය නිසා කෙලෙස් අඩුවීම නිසා කෙලෙස් ගොඩාක් හොයාගන්නවත් බැරි තරමට තුනී වීම නිසා රැවටිලා ඉන්නවා සමහර ඉන්නවා කරන්නේම බොරුව. සමහර දැන දැනම කරන්නේ බොරුව. දන්නවා මම සෝවන් වෙලා නැහැ කියලා නමුත් සෝවන් විදියට තමන්වත් රවට්ටගෙන එක්තර බොරුවක් කරන්නේ. ඒ දෙවෙනි කට්ටිය වඩාත් භයානකයි. එතකොට තවත් එහෙම හාමුදුර කෙනෙක් කැලණි ගඟේ මේ අතීත ලංකාවේ වෙච්ච සිදුවීම් රහත් වුණයි කියලා ප්‍රතිඥා කරන හාමුදුරුවනේ කැලණිකගේ නනා ඉන්නවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ මේ උන්වහන්සේගේ රහත්ඵලය ගැන සැකහිදලා තව සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට කියනවා ඔයා අර හාමුදුරු නනා ඉන්නකොට කිඹුලෙක් වගේ ගිහිල්ලා යටින් අල්ලන්න කියලා මේ කකුල. මේ ඉතින් මේ මේ සාමාන්‍ය හාමුදුරු කියලා යටින් කකුල අල්ලනකොට අර හාමුදුරු කෑ ගහනවා. රහත් වෙලා කියලා ප්‍රකාශ කරන හාමුදුරු බය වෙලා කෑ ගහනවා. ඊට පස්සේ එයාගේ රහත්ඵලය බොරුවක් කියලා ඔප් වෙනවා. මේ මේ වගේ කතන්දර කීපයක්ම කියලා ඊට පස්සේ කියනවා සමහර සමහර සමහර බොරු කරන සමහර යෝගීන්ව ඒ වගේ උපක්‍රම කරලත් අල්ලන්න බැහැයි කියලා කියනවා. ඒ කියන්නේ රහත් නෑ නමුත් අර වගේ ට්‍රික් කරලා කිඹුලෙක් වගේ ගිහිල්ලා යටින් අල්ලලා කෑ ගහලා බය කරලා ඒ ටෙස්ට් එකට අහු වෙන්නේ නෑ. නමුත් රහත් නෑ ඒක විශේෂ අවස්ථාවක්. ආ එතකොට එහෙම ඒක ඇලීම් ගැටීම් ඇත්තරම නැතුව නෙමෙයි. නමුත් මොනයම් මොන විදිය ට්‍රික්කයක් කරන් මේ මනුස්සයව අල්ලන්න බෑ. ඉතින් මේ මේ මනුස්සයා ඇත්තරම ඒ වගේ අය එකතකට ලොකු අගාධයකට යන්නේ. මොකද දැන් Taman පු탁ජන විඳගෙන මාර්ගඵලයක් තියනවා කියලා හිතන් ඉන්න එක මිත්‍යා දෘෂ්ටියක්. ඒක බරපතල දෙයක්. මොකද දැන් ඔය අපි විවිධ අකුසල් ගැන ඉගෙන ගන්නවා. ඒ අකුසල් වලින් බරපතල මේක මිත්‍යා දෘෂ්ටිය කියලා උගන්වනවා. බරපතලම අකුසලය තමයි මිත්‍යා දෘෂ්ටිය. ඉතින් එතකොට අටුවාවේ කියන්නේ නැහැ කෙලින්ම ඒ වගේ චරිත බිහි වෙන්නේ කොහොමද? ඒ කියන්නේ කිසිම ටෙස්ට් එකකට ඔයා රහත් නැහැ කියලා ඔප්පු කරගන්න බැරි. ඒ වගේ චරිත බිහි වෙන්නේ කොහොමද කියලා කෙලින්ම මට නම් අහුවෙන්නේ මට නිකන් හිතෙනවා මේ එහෙම වෙන්න පුළුවන් සමහර මානසික රෝග තියෙන අයට. දැන් මානසික රෝග කිව්වම අපි අපිට සමහර හිතෙනවානේ මේ මේ නිකන් ওই පිස්සු විකාර කරන අය කියලා. එහෙමම නෙමෙයි. සමහර මානසික රෝග තියෙනවා. ඒගොල්ලෝ නොයෙක් පැතිරින් දක්ෂතා තියෙනවා. සහ නිකං අර ඉමෝෂනල් කෝල්නස් කියලා කියන නිකං සමහර උත්තේජනවට ප්‍රතිචාර දක්වන්න නෑයිගොල්ලු සමහල්ලාට අර එම්පතියක නෑයි කියන්නේ කරුණා මෛත්‍රිය කොහොමටවත් නැති චරිත ඉන්නවා අර සයිකෝ පැත් වගේ මානසික රෝගගම එක එක ජාතින්නවා සමහර අයට අර වගේ ගතිසිරිත් ඇත්තිවෙන්න පුළුවන් නිකන් ඒගොල්ලු හරි නිකං ඒගොලට නැති දෙයක් මවපාලා ඒ චරිතවලට දැන් රහතන් වහන්සගෙන චරි රහතන් වහන්සගෙන කියලා හිතාගෙන ලෝකට ප්‍රකාශ කරමින් ඒ චරිතයට ආරෝඩ වෙනවා ඒ චරිතට මොනතරම් ආරෝඩ වෙලා බැහැලාද කියනවා නම් අර වගේ අර වගේ මොකක් හරි ෂොක් එකකටවත් බෑ මේ මිනිස්සයාගේ බොරුව එලි කරන්න බෑ. ඉතින් අදත් ඉන්න පුළුවන් ඒ වගේ චරිත මේ අද ලෝකෙත්. ඒ නිසා සමථ විදර්ශනා නොකරන කෙනා ඇලීම් ගැටීම් නැහැයි කියලා කියන්න බෑ. නමුත් ඒක ඒක ප්‍රකාශ වෙන විදිහ එක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. සමහර විශේෂ தত্ত্ব යටතේ කොහොමටවත්ම ඒක මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සමහර මානසික රෝග හේතු වෙන්න පුළුවන්. මොකද මානසික රෝගවල බයලෝජිකල් පැත්තක් තියෙනවා මේ මොලේ රසායනික ක්‍රියාවලි සමහර රස මොලේ මේ මොලේ සමහර රසායන ද්‍රව්‍ය නෑ ඒගොල්ලන්ට. ඒක ඒ සංයුතිය වෙනස්. ඒ නිසා ඒ වගේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන රියැක්ෂන්ස් ඒගොල්ලන්ගෙන් වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙන. එහෙම නැතුව සමථ විදර්ශනා නොකරන කෙනාගේ ඇලීම් ගැටීම් නැති වෙන නම් බෑ කොහොමදත්. එහෙම එකක් වෙන්න බෑ. එතකොට මේ රජිත මහත්තයා අහපු කාරණාවේ මට පේන පැත්ත තමයි මෙහෙම දැන්. කෙනෙක් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මොකද ඒ පැත්තට සංඥාවක් ගන්නේ නැතුව ඒ කෙනා සමථ දර්ශනා දිනු කරන්නේ නැතුව කිසිම කුසලයක් වඩන්නේ නැතුව ඉන්නවා. හැබැයි ඒ කෙනාට අවිද්‍යාව කියන එක ඉතාම ලස්සනට පළපදියම් වෙනවා. උතන සමත විදර්ශනා වශයෙන් වඩන්නේ නැහැ කියන්නේ මේ සුවදුක් කියන දෙක නැත්තම් මනාපමනාප කියන ඒවා නැති වෙන්නේ නැහැ කියන එක. මෙහෙම ගම්මුකෝ දැන් මේ වෙලාවේ ඔය ඇත්තොන්ගේ ඉස්සරහ තියෙන දැන් තම තමන්ට හැමයි දැන් කම්පියුටරේ හරි මොකක් හරි හේගින්නේ දැන් මේ ලොග් වෙලා ඉන්නේ මේ කෝල් එකට. දැන් මෙතන තියෙන දේවල් එක්ක බැලුවාම දැන් මේ කම්පියුටර් එකට හෝ ෆෝන් එකට ඒ අදාළ මේ ඩිවයිස් එකට අපේ ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. මේක රැලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ හැබැයි මේක අසවල් දේ කියලා ගැනීමක් තියෙනවනේ මේක කම්පියුටර් එකක් මේක ෆෝන් එකක් මේක ටැබ් එකක් ආදී විදියට එහෙම ගැනීමක් තියෙනවනේ මේකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ හැබැයි මේක මේකයි කියලා උපේක්ෂාවක් තියෙනවා අන්න ඒ සංඥාව තියෙන තැනම අවිද්‍යාව නිසා තමයි එහෙම එකක් එන්නේ ඒ කියන්නේ දැන් මේ තියෙන බඩු මුට්ටුත් එක ගත්තාම ඇත්තන්ගේ ළඟ අපි කාගෙත් ළඟ තියෙන මේ දේවල් වලට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ හැබැයි මේ අසවල් දේ මේ අසවල් කෙනා මේ අසවල් දේ කියන හැඟීමක් දැනීමක් පිළිගැනීමක් අපේ තියෙනව නේද හිතේ ඒකට කියනවා උපේක්ෂාව කියලා එතන අවිද්‍යාව නිසා ඇති වෙන උපේක්ෂාව දුක්ඛමසකය දුකත් නැහැ සැපත් නැහැ දුකත් නොවන සැපත් නොවන මධ්‍යස්ථ භාවය අදුක්කම සුඛේ මේ තියෙන ඒවට ඔහෙ තියෙනවා ඒවා හැබැයි මේ අසවල් දේ කියන එකක් තියෙනවා ඒ අසවල් දේ කියන එකත් ඔහෙ තියෙනවනේ අපි තුල අන්න ඒක තමයි අවිද්‍යාව එතකොට ඒ කියන්නේ අපිට කෙලස් බහැර වෙන්නේ නැහැ ඒක විදර්ශනා කරනකොට විශේෂයෙන් විදර්ශනා විදි කරන්නේ ඔන්න ඔය උපේක්ෂාව නැති කරන එකයි ඔය කඩන එකයි කරන්න තියෙන විදර්ශනාවේදී හේතුව ඇලීම හොඳට ප්‍රකටයි. ඇලීම හොඳට ප්‍රකටයි. ගැටීම ඒත් ප්‍රකටයි. දැන් කාම්ද්‍රෝ කියෝ වගේ මේ දෙකට හොඳට රියැක්ට් වෙනවා. මේ දෙකට හොඳට රියැක්ට් කරන්න පුළුවන් අපිට. හැබැයි මෝහයට රියැක්ෂන් එක පේන්නේ නැහැ ලේසියට අපි. ඒක ඒකෙන්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇලුන් නැතත් ගැටුන් නැතත් මං ඕවට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ මගේ පාඩුවේ මං ඉන්නවා කියන තැන ඉන්නකොට ඕවා නිසා අරවට ඇලෙන්නේ මේවට ගැටෙන්නේ කියන තැනකින් අපි එනවනේ. එතකොට අපි අහු වෙලා ගන්න දොඬුවට දාලා තියෙන බෙල්ල දාගෙන ඉන්නේ අපි. හරි ලස්සන. ඇයි? ඒවා මේවා කියන බාර ගැනීමක් අපේ තියෙනවානේ. අසවල් දේ අසවල් දේවල් කියන බාර ගැනීමක් අපිට එනවා. ඒකයි කියන්නේ දැන් මේ මේ ඇලීමක් නැතුව ගැටීමක් නැතුව මේක හරි ලස්සනට මතුපිට පේනවා. මේ යට කුණුගඩ තියෙනවා. ඒක හරියට මේ ලේක් එකක උඩ හොඳට මතු පිට වතුර රැලිත් නැතුව, රොඩුත් නැතුව බොහෝම සංසුන්ව තියෙන්න පුළුවන්. හැබැයි යටට බැස්සොත් අපි තියෙන්න ඕනේ කුණු කන්දල් ටික ඔක්කොම යට තැම්පත් වෙලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා. එතකොට එතන කුසලයේ වැඩෙන්නේ නැහැ. අකුසලේ වැඩෙන්නේ නැහැ. හැබැයි අවිද්‍යාවම අකුසල් ඊට පස්සේ එතන. අකුසලේ වැඩෙන්නේ නැත්තේ නෙමෙයි අකුසලය අවිද්‍යාව නිසාම අකුසල් එතන තියෙනවා. ඒකම මිත්‍යා දෘෂ්ටි ගණයටත් යනවා. බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කරනවා සැපයක් කෙනකොට නැත්තම් සුවයක් කෙනකොට ඒ සුවය ඒ සැපය දුකක්මයි කියලා මෙනෙහි කර කර විදර්ශනා කරන්න කියනවා බලන්න කියනවා දුකක් කෙනකොට ඒක උලක් වගේ කියලා මෙනෙහි කරන්න කියලා කියනවා. මොකද දුක කියන එක අනිනවා. දුකක් එනවා කියලා කියන්නේ පීඩනයනේ අපිට එන්නේ. ඒක නිකන් උලකින් අනිනවා වගේ වැඩක්. ඒ නිසා උල් පාරවල් කනවා වගේ කියලා හිතන්න කියලා කියන දුකක් එනකොට. බුදුහාමුදුර ඒ විදිහට දේශනා කළා. අන්තිමට උපේක්ෂා වේදනාවට විදර්ශනා කරන්න කියලා. ඔය නිහඬව ඉන්න ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාවේ නැත්තම් නිහඬ භවයේ ඉඳගෙන අහුවෙලා ඉන්න ගතිය නැති කරන්න වෙන විදර්ශනාවෙන්මයි ඔය අනුසය කොටසමයි යෝගී කතා කරන්නේ. එතකොට ඒක විදර්ශනා කිරීමෙන්මයි අවිද්‍යාව දුරු කරගන්න වෙන්නේ. එහෙම නැතුව එතන ඒක දුරු කරගන්න වෙන ක්‍රමයක් නැහැ. මොකද බාහිරින් ඒක ගන්න කිසිම ක්‍රමයක් නැති නිසා. ඒ ඇලීමට සහ ගැටීමට රියැක්ට් කරන එක හොඳට පේනවා අපිට. නමුත් මේකේ රියැක්ෂන් එක අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඒක විදර්ශනාවෙන් දකින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතන මේ අකුසල් රැස් වෙනවා. අපි අකුසලය කියන එක කතා කරන්න ඇලෙන ගැටන එකින් විතරක් නෙමෙයි එතකොට සමත විදර්ශනා වැඩෙන්නේ නැතුව ඉන්නවනම් ඒක අකුසලයක් වැඩෙන්න හේතුවක් බවටම පත් වෙනවා ඒ නිසා මේ විදර්ශනා කිරීමෙන් තමයි මේ නිහඬ බව නැති කරගන්න තියෙන්නේ මොකද නිහඬව ඉන්නවා කියන්නේ කෙලස් නැති වුණා කියන එක අදහසක් නෙවෙයි නිසා දැන් ඔය සමහර අය ඉන්නවනේ මේ අපි පන්සල් නොගියට පන්සිල් රකින්නයි කියාගෙන ඉන්න පන්සල් නොගියට පන්සිල් රකින්නයි කියලා ඉන්න උදවිය පන්සිල් විතරක් රැකීමෙන් විතරක් නිවන් දකින්න බෑනේ. පන්සිල් රකින්නවා කියලා කියන පන්සිල් වලින් විතරක් නිවන් දකින්නයි කියලා හිතාගෙන හිටියොත් එහෙම සීලබ්බත පරාමාස වලට යනවා. සීලයෙන් විතරක් නිවන් දකින්න කියලා සාසනයක් නැහැ. එහෙම සාසනයක් නැති නමුත් බුද්ධ සාසනයේ සීලයෙන් විතරක් නිවන් දකින්න කතා කරන්නේ. ඒ වගේ ඇලීම ගැටීම නැති වුණාට නිහඬව නිකන් ඔහේ හිටියොත් සමත විදර්ශනා නොකර එතන අකුසල් රැස් වෙනවා ඒ කෙනාට මේ නිර්වාණ මාර්ගය වැඩෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ පැහැදිලි කවුද රජිත මහත්තයා අහපු මෙහෙම නොවුනොත් මෙහෙම වෙන්නේ කොහොමද කියන එක අතෙන් තියෙන්නේ උපේක්ෂාව ඒක අවිද්‍යාව මිශ්‍රිත අවිද්‍යාවෙන් යුක්ත උපේක්ෂාව හේතුව මේ මේ අසවල් දේවල් කියන බාර ගැනීම තියෙනවා ඒ කියන්නේ ඕවා හැමදාම ඔහොමයි මට ඕවා ගානක් නෑ කියාගෙන අතහැරලා දාලා ඉන්නවා ඉන්නවනේ ඒවට උත්තර දෙන්න නැතුව හොඳින් හෝ නරකින් ඒ ඒක බාර ගන්නවනේ මේක මේකයි කියලා බාර ගන්න උත්තර දෙන්න යන්නේ ඒ කියන්නේ මෝහය තියෙන නිසා එතන විද්‍යාව තියෙන නිසා ඒ කියන්නේ මේ දේ කියලා බාරගත්තා නම් එතනයි අර අපි කලින් කතා කරේ ඇතුලේ හටගන්න එක පිටට ගැට ගන්නවා කියලා ඕවාම තමයි මම ඕවට ඇලෙන්නේ කියලා ඕවා බාර ගැනීමක් තියෙනවනේ අපි. එන්නේ බාර ගන්න එකම තමයි අවිද්‍යාව කියලා ඊට පස්සේ කියන්නේ. ඒකම ඒ අකුසලයක් බවට පත් වෙනවා කියන්නේ. එතකොට එහෙම කියන්න ඕනේ එතකොට දැන් ඒකට දැන් ඒ වගේ දෙයකට රියැක්ට් කරනවාට වඩා චුට්ටක් හරි හොඳයිද අර විදිහට ඉන්නේ අවිද්‍යාව තමයි නමුත් රියැක්ට් කරලා තව තවත් අකුසල හදා ගන්නට වඩා මනසේකට අච්චර තුර හිතලා මේ කුසල මාර්ගය යන්න බැරි නම් ඊට වඩා පොඩ්ඩක් මෙහායින් නැවතිලා ඒ තත්ත්වයේ ඉන්න එක ඊට වඩා හොඳයි. ඕකෙදී මේ මම හිතන ප්‍රශ්නේ ඇහෙන්නේ නැති හැමෝටම අපේ හතුරෙක් අපි ළඟට කඩුවක් හරි තුවක්කුවක් හරි මොකක් හරි අමෝරාගෙන තොටමන් කොටනවා කියාගෙන එනකොටම අපි දන්නවා මෙයාගෙන් බේරෙන්න ඕනේ කියලා. හැබැයි තුවක්කුව ඉනේ ගහගෙන hina වෙලා අපි ළඟ ඉන්න මිනිහෙක් ජීවිත කාලෙම අපි ළඟ ඉඳලා වෙඩි තියලා යනකම් අපි දන්නේ නැහැ. ඔය දෙන්නගෙන් වැඩියෙන් අපිට වාසිදායක කවුද? කඩුවා මෝරාගෙන තුවක්කුව දික් කරගෙන වෙඩි තියනවා මරනවා කියාගෙන එන එක්කෙනා විසිබල්නේ. එයා පේනවා අපිට. එහෙම කෙනා අපිට දුවලා ගිහිල්ලා හැංගිලා බේරිලා මොකක් හරි කරගන්න පුළුවන්නේ. කියන්නේ කපන්න කොටන මිනිහට වෙන ආයුධයක් අරන් හරි ගහලා හරි බේරෙන්න පුළුවන් අපිට නේ. හැබැයි හැංගිලා ළඟින් ඉඳන් කරටත් දාගෙන කාලයක් ඉඳලා වෙඩි තියලා යන ඉන්න එක්කෙනා ගැන මොකොත් දන්නේ නැහැ. අපිට කිසි දෙයක් කරගන්න බැරුව වෙඩි තියලා යන්න පුළුවන් ඒවල. එතකොට ඒ දෙන්නගෙන් භයානක අර hina වෙලා වෙඩි තියන්නේ නේ එක්කෙනා. ඒ වගේ තමයි අවිද්‍යාව සද්ද නැතුව අපිට හැංගිලා එන තරහ එනකොට දන්නව හොඳටම දන්නව තරහ එන ලේසි නැති කරගන්න. අනිත් පැත්තට ඇලීමත් හොඳටම දන්නවා ඒකත් නැති කරන්න ලේසි පේනවනේ හැබැයි නොපෙනී ඉන්න එක්කෙනා ඒක ඊට වැඩිය භයානකයි දැන් බල්ලෙක් බුරාගෙන එනවනම් දන්නව හපා කන්නයි එන්නේ කියලා ගහකට නැගලා තාප්පයකට නැගලා හරි බේරෙන්න පුළුවන්. නැට්ට වරාගෙන විල හපන්න එන බල්ලොත් ඉන්නවා පිස්සු වැටිච්ච. ළඟට අවිල පිටිපස්සෙන් හපලා යනකම් දන්නේ ඒක භයානක. පැහැදිලිද කියන්නේ? ඒකෙන් අරකට වඩා හානියක් වෙනවා. හේතුව ඒක අවිද්‍යාව පෝෂණය වෙන නිසා ඒක මිත්‍යා දෘෂ්ටික ගණයට වැටෙනවා. සංසාරේට මිත්‍යා දෘෂ්ටික ගණයට එකතු වෙනවා කියලා කියන්නේ ඇලීමෙන් ගැටීමෙන් අපාය ගිහිල්ලනවට වැඩිය බයක්. ඇලිලා ගැටිලා දුගතියට නැත්නම් තිරිසං අපායට හරි പ്രേත ලෝකේ හරි කොහේ හරි ඉපදිලා එනවට වැඩිය බයానකයි මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙලා ගිහිල්ලා අප මේ දුගතිය වැටි වැටි සසර යන්නේ. ඒකෙන් කියන්නේ නෑ ඒ මම කම්පෙයාර් කරනවා නෙමෙයි නමුත් අරකට වැඩිය මේක හොඳ ඒක අතකට දෙන්නේ හොඳ උදාහරණ ගන්න කෙලින්ම මෝරට මෝර ගහන්න ඉන්න මිනිස්සයා ගෙන් බේරෙන්න පුළුවන් දන්නවා කොහොමද බේරෙන්නේ වෙට්ටු දාන්න පුළුවන් හැබැයි හැංගිලා ගහන්න ඉන්නේ කෙනාට දැන් අපිට පේන්නේ මතු පිටින් අරය බොහොම නිස්කලංකයි කලබලයක් නෑ සංසුන් හැබැයි හැංගිලා ඉඳන් අපි දන්නේ පහර දෙන ගරිල්ලා ඒ ක්‍රමයට පහර දෙනකොට අපි උත්තර දී ගන්න ක්‍රමයක් නැහැ. තරහ එනකොට මෛත්‍රිය පාවිච්චි කරලා බේරෙන්න පුළුවන්. ඇලීම එනකොට අසුබය පාවිච්චි කරලා බේරෙන්න පුළුවන්. ඔය හැංගිලා තියෙන මුලාව කොහෙන් කොතන කොහම මොන වෙලාව වෙනවද කියලා දන්නේ මොකෙන්ද බේරෙන්නේ? ඒ නිසා ඒක භයානක වෙන්නේ ඒකයි. මතු පිටින් බැලුව බැලමට පේන්නේ 100ට 100ක් මේකට වැඩිය මේක හොඳයි කියලා හිතනවා හේතුව අර මතු පිට තියෙන ප්‍රතිචාරات එක්ක බලනවා. හැබැයි අභ්‍යන්තර ඊට වැඩිය භයානකයි. ඒකයි ස්වභාවය. ඒ කියන්නේ අපිට දැන් එතනින් අදහස් කරන්නේ නැහැ නේද? කියන්නේ කවුරු හරි අහන වෙලාවට තරහ පාලනය කරගෙන නිහඬව ඉන්න එක නෙමෙයි හම්දුරකම් තියගෙන නේද? කෙලස් තුන නෙමෙයි. ඔව්. පැහැදිලි කරන්න පුළුවන් පොඩ්ඩක්. ඒ කියන්නේ හම්දුරක එතන මෙතන ඉස්සලා මේ කම්පයා කරේ උපේක්ෂාවෙන් ඉන්න එකයි අර ඇලෙන්න ගැටෙන්නේ නැති ඒ තුනනේ ඔය කම්පයා කරන්නේ. දැන් ඒතර වෙන කෙනෙක් දැන් තරහ එන වෙලාවක කවුරු හරි බනින වෙලාවක හිතට තරහිනවා කියලා දැනගෙන ඒක යටපත් කරගෙන නිහඬව ඉන්න එක ඒක එතකොට වැරදි කියන්න බෑනේ නේද? ඒ ඒක වැරදි කියන්න බෑ. හේතුව අපි මේ එතන ඉවසීමක් කරන්නේ නේ. ඉවසලා ඒකට රියැක්ට් නොකර ඉන්න එක තමයි කරන්නේ. හැබැයි මේ කාමර බලිනවා කියන සංඥා වෙනවා අපිට. බලිනවා කියලා දන්නවා. හැබැයි රියැක්ට් කරන්න හොඳ නෑ කියන ධර්මතාවයකුත් අපිට පැහැදිලි වෙනවා. එතකොට අපි රියැක්ට් කරොත් මේක නිකන් මේ මේ පිදුරු දානවා වගේ කියන්නට නේ. අපි එතන නුවණින් දැනගෙන ඒක දැනගන්න. හැබැයි එතන නුවණ පාවිච්චි කරනවා. එතෙන්දී අර මෙයා බනිනවා කියන එක ගන්නකොටත් අපිට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. අහුවෙලා තියෙන්නේ. අපි හැබැයි අපි රියැක්ට් කරන්නේ නැතිකම නිසා අපිට ලොකු වාසියක් එතන තියෙනවා. අපි ඒක යටපත් කරනවා. හැබැයි ඒක පුහුණු කරනකොට තව තවත් නුවණින්ම බලනකොට මේ කන හරහා මේ શબ્දයක් හමු වෙලා නේද මේ මේකයි උනේ කියන හේතුඵලය දැක දැක ගන්න පුළුවන් එකෙන් තමයි අරකට කිසිම රියැක්ෂන් එකකුත් නැතුව අවිද්‍යාවට අහු වෙන්නේ නැතුව ගැලවිලා යන්න පුළුවන්කම තියෙන්නේ හැබැයි ඒක කරගන්නත් අරක පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒකත් ලොකු දෙයක් ඒකෙන් කිසිම වරදක් වෙන්නේ අරම ගොලි වෙලා ගුලි වෙලා මේ ගුලි වෙලා ගොළු වෙලා ඉන්න එක නෙමෙයි මේ අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ මට ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ද්වේෂයක් හටගත්තට පස්සේ දැන් ඒක අපි හිතුව ටිකක් තදබල ද්වේෂයක් කියලා ඒක ඇතුලේ තියෙන විදියක් දන්නවා. හොඳටම තේරෙනවා. දිගටමත් දන්නවා. හැබැයි ඒකේ ගෙවියාමක් තියෙනවා කියලා දන්නවා. එතකොට නිශ්ශබ්දව ඒක ගෙවිලා යනකම් ඉන්න එක එතකොට ඒක මොකටද වැටෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ හොඳටම අත්විඳලා තියෙනවා ඒක නැති වෙලා යනවා. තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද නෝන මහත්තයාට මොකද මේ මොකටද වැටෙන්නේ? ඔය ප්‍රමාණයෙන් උත්තරයක් දෙන්න එකට වැඩිය තව පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් ද හොඳ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ද්වේෂයක් තද බල ද්වේෂයක් කියලා ගමුකෝ. දැන් එහෙම ද්වේෂයක් හටගන්න අරගෙන ඒකට රියැක්ට් කරන්නේ හැබැයි ඇතුලේ ඒක වැඩ කරනවා හොඳටම දකිනවා. ඒ මුළු කාල සීමාව තුලමත් ඒක දකිනවා. ඊට පස්සේ හැබැයි ඒක දැන් මීට කලිනුත් එක්ස්පීරියන්ස් වලින් දන්නවා ඒක නැති වෙලා යනවා කියලා. ඉතින් ඇත්තටම ඒ කියන විදිහට ඒක නැති වෙලා යනවා. ඉතින් ඒ ඒකත් එතකොට ඒ එතකොට එතන මොකද්ද වෙන්නේ? ඒක යටපත් වීමක්ද වෙන්නේ? එහෙම නැත්නම් මෙහෙමයි සමත විදර්ශනා කරනවා කියලා හරි සමහර වෙලාවට කරනවා ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ මේක ඇති උනේ මෙහෙමයි එහෙමයි කියලා. හැබැයි ඒක සමහරලාට එහෙමම කරන්නෙත් නෑ. ගෙවි යනවා කියලා දන්නේ නිසා ඉන්නව සද්ද නැතුව. ගෙවි යන්නේ මොනවා කිරීමෙන්ද? මං හිතන්නේ මං හිතන්නේ ස්වාමින් වහන්සේ මම ඒක නිකන් හරියටම හිතලා නොකරට විදර්ශනාවක් වෙනවා ඇති කියලා මං හිතනවා. ඒ කියන්නේ මම කොහොමද ඒකත් එක්ක ඒ කියන්නේ ඒකත් එක්ක ධර්මය පැත්තිං තමයි කොමත් හැමතිස්සීම ක්‍රියාත්මක කරන්න ස්වාමීන් වහන්ස ඒකයන් එතනම එකව රියක්ෂන් එකක් සිද්ධ වෙනවා මේක නවත්තන්න ඕනි මේක මෙහෙම එකක් කියන එකක් වෙනවනේ ඔව ඔව ස්වාමීන් ස්වභාවයෙන්ම ඒක පහවෙලා යනවා වගේ එකක් එනවනම් ස්වභාවයෙන්ම යනවා ස්වාමීන ස්වභාවයෙන්ම යනවා එක සමහර වෙලාවට පැයකින් දෙකකින් යන වෙලාවල් තියෙනවා සමහරවිට දවසක් තිබිලා යන වෙලාවල් තියෙනවා ඉතින් ඒක ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒක ඒක ඒක අනුව හැබැයි ඒක ගෙවිලා යන එක මම හොද්දටම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ කීප සැරයක්ම ඒකෙන් මට පේන්නේ ඒ අරමුණ අරමුණක් විදියට ඇතුළට එනවා ඒ ආපු අරමුණ තමයි දැන් මේ ගෙවි යන බවක් එහෙම හරිනවන කියන්නේ ඔව් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒක ඇත්තටම ඇතුලේ දැඩිව ක්‍රියාත්මක වෙනවා ස්වාමීන් වහන්සේ යම් කාල සීමාවක් ඒත් එක්ක මම මේකට against ව fight කරනවා ඇතුලෙන් Uh, හැබැයි ඇත්තටම මටහිතම එක නොකරත් ඒක ගෙවියාම තියෙනවා කියල ස්වාමිනාතිකෙන සද නැතු බලාගෙන හිටියත් ඒක කොහොමත් ගෙවිල යනවා කියලා ඒක දැන් කාලයක් තිස්සේ මේක මෙහෙමයි කියලා දැනගෙන ඊළඟට ඒකට ක්‍රියාත්මක නොවී පුහුණු කරපු මනසක් තියෙනකොට ඒකට අහු නොවී අපි එතනින් ඒක uh, ඉවත් වෙලා යනකම් බලාගන්න පුළුවනි හැබැයි ධර්මයේ හැමතිස්සෙම උගන්වන්නේ දැන් මේක විදර්ශනා කරනකොට අපි එන්න ඕන තැන තමයි මෙහෙම දේවල් හමු වෙද්දී අපි ඒකට අහු නොවි මේක ඇතුල් කරගන්නේ නැතුව මේක දකිමින් ඉවත් කරගන්න ක්‍රමය ඒ ඒ වෙලාව තුල දැන් ඔය කියන්නේ මේ උදාහරණ උගන්වන්නේ පච්චුප්පන්නං චේව ධම්මං තත් තත් විපස්සති කියලා ඒ ඒ අවස්ථාව තුල ඒක විදර්ශනා කරගන්න කියලා. ඒ අවස්ථාව එහෙම පැහැදිලි කරගෙන එතනින් ඉවත් කරගන්න එක තමයි කරන්න ඕනි දැන් ඒක ස්වභාවයෙන් නැති වෙලා යන බවත් ඊළඟසේ ඒක ක්‍රියාත්මක කරාමත් මේ විදිහට නැති වෙන බවත් කියන කාරණාවේදී මට පැහැදිලි වෙන්නේ අරමුණ අරමුණ වශයෙන් එනවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒ කියන්නේ. දැන් ඔය අරමුණ එන එක ඒ හදන හේතු ටික නවත්ත ගන්න එක තමයි කරගන්න ඕනේ. ඒ කියන්නේ තරහා කියලා බාරගත්තු ගමන් ඒ කියන්නේ එහෙනම් කවුරු හරි අපි හිතමු කාගේ හරි වචනයකට හෝ මොනවා හරි දෙයකට තරහක් ආවා කියන එක ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ ඒ ගන්නවා කියන්නේ බාහිරින් හමු වෙච්ච අරමුණ කයහර මේ කනහරහා අපි හිතට ඇතුල් කරගෙන තියෙනවා. ඒ ඇතුල් කරගත්තු අරමුණ තමයි දැන් මේ සම්බන්ධ කරගෙන දැන් ඒක මගේ ව්‍යාපෘතියක් බවට අරගෙන මම අරගෙන යනවා. අන්න එතෙන්දී අපි කන උපද්දවලා තියෙනවා බාහිර සම්බන්ධයක් හදලා තියෙනවා ඊට පස්සේ එතන අමනාප ස්වභාවය නැගිටිනවා ඒ හැමදේම ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැන් සමත විදර්ශනා වශයෙන් වඩද්දි වෙන්න ඕන මේ කනහරහා ශබ්දයක් එනකොටම මේ කන ඉපදුනා කනේ ස්වභාවය මෙහෙමයි කන බාහිර ශබ්දයක් සමග සම්බන්ධ වෙලා සෝත විඥානයේ ඉපදිලා ඒ තුලින් හටගත්තු ස්වභාවයයි මේ එන්නේ කියන දැකීමෙන් බාහිර සම්බන්ධය නවත්තන්න ඕන. බාහිර සම්බන්ධයේ බාහිර අතාරින්න ඕන. එතකොට අභ්‍යන්තරයට ඒක එන්නේ නැතුව නවතිනවා. අභ්‍යන්තරයට එන්න දුන්නොත් වෙන්නේ අපි ඒකට අහු වෙලා තියෙනවා. ඉතින් හේතුඵල රටාව දැක දැකා මනස විදර්ශනාවෙන් පුහුණු කරනකොට එළඹ සිටි සතියට එනවා නම් මේ ස්වභාවය ඇතුල් වෙන්න බෑ අපිට. ඇතුල් වුණොත් වෙන්නේ අපි අහුවෙලා කියන එකයි. දැන් මේ සම්පූර්ණ 100ට 100ක් ඇතුල් වෙන්නේ නෑ කියන්න බෑ. මොකද රාතන් වහන්සේලාගෙන් තමයි මේ කාරණා වෙතන සම්බන්ධතාවය හැදෙන්නේ. අපි වුණු කරගෙන යනකොට අපිට බාහිර සම්බන්ධතාවය සතියෙන් මැඩ පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒක ඇතුළට ගත්තොත් අසවලාමන දොස් කිව්වා හෝ මේ මොන යම් දෙයකින් හෝ මේක ආවා කියන එකකින් වෙන්නේ අපි ඒ නිර්මාණය කරගෙන ඒ වැඩපිළිවෙල කරගෙන ඇතුළට අරගෙන ඊට පස්සේ කරන්නේ දවසකින් දෙකකින් හෝ දවස් කීපයකින් හෝ ඒ වෙලාවේ හෝ ඒක නැති වෙලා යන බවට ෆේඩ් වෙලා යන බවට ඒ අරමුණ එනවා කියන්නේ දැන් මට ඒකෙදි තව ගන්න වෙනවා මේ පැත්තට දැන් අපි හිතමුකෝ ඊයේ තරහක් ඇති වුණා නම් ඒ තරහ ඊයේ මොකක් හරි අරමුණක් හමු වෙලා ඒ ආපු ඇති වුණු තරහ එක දිගට පවතින එකක් බවට මේ වෙලාව දක්වා පවතින්නේ නැහනේ. මනසේ ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන්නේ. එතකොට ඒ ආපු පරණ අරමුණ හරහා ඒක නැවත මතක් කර කර නැවත මතක් කර කර අලුතෙන් අපි අරමුණු හදා හදා ඊට පස්සේ ඒ අරමුණු ටික මෙහෙමයි මෙහෙමයි මේ එන්න තරහ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා දකින්න එකක්ද කියන සැකයක් මට එනවා මේ කාරණාවේදී මොකද එකම අරමුණක් එදා ඉඳන් මේ දක්වා එන්න බෑ අපිට ඒක එක සිතක් නෙවෙයි උපදින්නේ ඊළඟට ඒ උපදින උපදින සිත දැන් යම් දෙයක් අරමුණු කරගෙන ඇති වුණු අමනාප සිතක් හෝ ඇලීමක් හෝ කියන කාරණාව ඊයේ ඉඳන් අද දක්වා ආවනම් එක සිතකින් ආව නෙමෙයි සිත පරම්පරාවක් විදිහට ඉපදී ඉපදී ඇවිල්ලා ඒ ආපු පරම්පරාවේ පැටලිච්ච එක තමයි අපිට සිද්ධ වෙන්න වෙන්නේ ඔය කියන විදිහට හේතුව එකක් පසු එකක් ඇති වෙන සිත් පරම්පරාව මේ ඇති වුණු තරහ නේද තාම මේ නැති වෙවි යන්නේ කියන තැනකට මනස ගොනු කරනවා හේතුව චිත්ත පරම්පරාව වෙන් කරගන්නේ අපි නැති නිසා ඒ නිසා ඇතුල් කරගෙන චිත්ත පරම්පරාව වෙන් කරනවා කියලා කියන්නේ නැවත නැවතත් අපි ඒක පෝෂණය කරනවා ඇත්තටම. එන්න නොදී සතිය එළඹ සිට සතියකින් නැවැත්වීම තමයි කාරණාව කතා කරන්නේ. මම හිතන්නේ මේක තව ටිකක් සාකච්ඡා කරන්න ඕනි කාරණාවක් ඒක මේ. මේ ප්‍රමාණයකින් මදි වෙනවා කතා කරගන්න. අනිත් අතට උන්ගේ අදහස් ඇති සමහර විට ඒ සම්බන්ධව. ස්වාමීන් වහන්සේ මේ ඒක දැන් මම මේ කියන එක නිතර ඇති වෙන එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක ටිකක් ඇති වුනහම දැඩිව ඇති වෙන එකක්. ඒක අර ඔය කිව්වට එහෙම එක අරමුණකින් අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම මම ඒකේ ඒ ඒකේ මම දකිනවා එකකින් මට ඇති වෙන්න පුළුවන් විපක්තිය. ඉතින් අර එහෙම හැබැයි ඒක කොහොමත් ටික පවතිනවා ටික වෙලාවක්. හැබැයි ඊට පස්සේ කොහොමත් හැබැයි ඒක හෙමම නැති වෙලා තියනවා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ පුදුම සහනයක් හිතට ඇති වෙන වෙලාවලුත් තියෙනවා. මම හිතනවා දැන් ඒ බාහිර අරමුණක් හමු එන එක අපි ඒ වෙලාවට ඒ ඒ අවස්ථාවට ඒක විදර්ශනා කරගෙන පසුවට නැවත නැවත හමු වෙනකොට මනස හරහා හමු වෙද්දිත් ඒ ඒ අවස්ථාවල ඒක විදර්ශනා කරගන්නවා නම් ඒ ඒ අවස්ථාවට ඒක නැති කරගන්න එක තමයි වඩා පහසු ඊට පස්සේ වෙන්නේ අපිට අර මනසේ තැම්පත් කරගන්න අපි දවඩා කරගන්න මතකයන් එක්ක අත්දැකීම් එක්ක එන සීමාව තමයි ඊට පස්සේ අපිට හමු වෙයි අපි මනසාරහ සටනක් කරන්නේ. ඉතින් ඒ ඒ වෙලාවේ විදර්ශනා කරගන්න එකෙන් මම හිතනවා අපිට පැහැදිලි මේ උත්තරයක් හමු වෙන්න ඕනි කියලා එකට. අවසර ස්වාමීන් මට හිතෙනවා මේ දැන් එහෙමල්ලි නෝන අහුව ප්‍රශ්නෙට ඇත්තටම අඩුගානේ මිටින් විතර හරි රාගය, ద్వේෂය, කාංසාව මේ වගේ දැඩි වෙන ආවේග නිකන් ඒවා ෆුල් බ්ලෝන් ඉෆෙක්ට් එක හොඳට පැත්ත කරලා බලන් ඉන්නවා වෙන මොකුත් කරන්නේ නැතුව ඒකත් ලොකු ගොඩක් වටිනවා. ඒක ඇත්තටම දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනනේ අර දෝෂ මේ ද්වේෂ චිත්තය ද්වේෂ චිත්තය විදිහට මේ හඳුනා ගන්න පජානාති කියලා. එතකොට ඒක වෙන මොකුත් අරගලයක් කරන්නේ නැතුව ෆයිට් කරන්නේ නැතුව හින්දරයිట్లా හරි ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඒ ආවේගය විසින් මනසේ ඇති කරන විකෘතිය මොන වගේද? කයේ ඇති කරන විකෘතිය මොන වගේද? එතකොට කය රත් වෙලා එන හැටි ඒක තව තව අවුලුවට බලපාන හැටි සමහරලාට එකට ඉන්න අනිත් අයට මේක නිකන් අර අදෘශ්‍යමාන විදිහට ඒක ඒගොල්ලන්ට බලපාන හැටි මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් අචාන්චාහමරු එක තැනක කියනවා දේවල් වලට යාමටත් ඒමටත් ඉඩ දිය හැකි නම් ඔබට ඇති ප්‍රශ්නයක් නැත කියලා. ඒ වගේ මේක ඇවිල්ලා යන්න දෙන්න පුළුවන් නම් ඉඳලා හිටලා හරි. ඒක ඒ සම්පූර්ණ සිදුවීම දිහා චිත්‍රපටිය දිහා අතපය දාන්න නැතුව බලා ඉන්න පුළුවන් නම් ඒකම හපංකමක් එතන ඉතින් පොඩි පොඩි පොඩි ආධ්‍යාත්මික පෞරුෂත්වයකුත් ඇති වෙනවා මේක ඉතින් මට දැන් දරා ගන්න පුළුවන් නේද කියලා මොකද අපි සමහරලාට ඒක ඇති එනකොටම දගලන්න ගිහිල්ලා තව මහා අරගලයක් කරගන්න අවුල් කරගන්න වෙලාවල් තියෙනවා මේකට එහෙම දැන් අර බුදුහාමුදුරු දේශනා කරනවා කන්ති පරමන් තපෝති තික්කා ඉවසීම තමයි උතුම්ම තපස කියලා දේශනා කරනවා එතන ලොකු ලොකු තපසක් තියෙනවා ද්වේෂය අකුසලයක් වුණාට ඒ ද්වේෂය ද්වේෂය කියලා හඳුනා ගැනීම කුසලයක්. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉඳලා හිටලා හරි ඒ එක එක දේවල් මේ දාලා මේක වෙනාතකට හරවලා මෛත්‍රිය දාලා ඒවා දාලා මේක යටපත් කරගන්න හදන එකත් හොඳයි. ඒ වගේම ඉඳලා හිටලා හරි ඒකේ සම්පූර්ණ ඉෆෙක්ට් එක පැත්ත කරලා බලන් ඉන්න එකත් හොඳයි. එතන ලොකු හපංකමක් තියෙනවා, වීරකමක් තියෙනවා. මේ ගැන තමයි මට කියන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ ඒ කීව කතාව හරියටම හරි ස්වාමීන් වහන්සේ ඒක තමයි ඇත්තටම මම ගොක්ලාට කරන්නේ. ඒ ඒ කියන්නේ ඒක දැන් මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා හොඳටම දකිනවා. ඒ කියන්නේ මම ඇත්තටම ඒ වෙලාවට නම් හොඳ සම්පූර්ණ සතියකින් ඉන්නවා කියලා මට තේරෙනවා. ද්වේෂය තිබුණට. ඉතින් ඇත්තටම මේ මුළු කාල සීමාවේ මම ඒක දකිනවා. දැකලා තමයි ගෙවියාම් සිද්ධ වෙන්නේ. ඇත්තට මටත් හිතෙනවා ඒක අර දකින්න එකේ ලොකු මොකද්ද ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. අනිත්කාරී දැන් අපි සතිය පිහිටවාගෙන වැඩ කරනකොට ඒ කලින් ජීවිතයේ තිබුණ ඒවම වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් ඉස්සර අපි ඔය අනිත් දේවල් ගැන ගැන හිත හිතා මේක සබ්ට්‍රෙස් කර කර යට කර කරන්නේ කරන්නේ නිකන් මේකට මහා නිකන් වෙට්ටු දාන යන්න හදන්නේ දැන් අපි ඒක අතහැරලා දාලා කෙලින්ම ෆේස් ටු ෆේස් මේකට දානකොට අර වෙනදට වඩා දැඩිව ඉෆෙක්ට් දැනෙනවා. අනිත් පැත්තෙන් ඔ යම්යම් තියෙන කර්මත් ගෙවිලයන් මේ කර්ම නිරෝධගාමිනී පටිපදා කියලා කිව්වම මේ කර්ම ගෙවන වැඩ පිළිවෙලක් අපි හරියට භාවනා පටන් ගත්තොත් එහෙම එතනදී එක එක කර්මත් ඇවිල්ලා නිකන් අපි පොඩක් තෙහෙට්ටු කරන්න බලනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට යන්න යන්න ඒ වගේ නිකන් අමුතු තරජන කෙලෙස් වලින් එනවා. දැන් අචාන්චාහන්දෝ එක තැනක කියනවා සමහර දවස්වල මට කළ හැකි වුණේ කුටියට වෙලා අඬන එක විතරයි කියලා. එතකොට ඒ වගේම කියනවා මේ භාවනාව නිසා එක දවසක් හරි ඇඬුවේ නැත්තම් ඔයා තාම හරියට භාවනා කළා නැහැ කියලා. ඉතින් ඒ නිසා රාගය, ద్వේෂය තියෙන ඔක්කොම එක එක જાති විටින් විට ඇවිස්සෙන්න ගන්නවා බරපතල විදියට. සමහරලාට ඇත්තටම භාවනාව එපා වෙන්නත් පුළුවන් මේ తాවකාලිකව හරි. ඉතින් ඒ නිසා ඒකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කියපු කාරණා දෙපැත්තටම එකඟ වෙන්න පුළුවන් යම් ප්‍රමාණකට සුසීල හාමුදුරුව කියප එකත් චන්දානන්ද හාමුදුරුව කියප එකත් ඉවසං ඉන්ඩ පුළුවන්කත් ලොකු ශක්තියක් වෙනවානේ අඳුනා ගැනීම චන්දානන්ද හාමුදුරුව කිව්වගේ කුසලයක් වෙනවා මේ නැත්තං අකුසලේ දුරු කරන්න අකුසලේ අකුසලේ හැටියට අඳුන ගත්තේ නැත්තන් දුරු කරන්න මාර්ගයක් හැදෙන්නෑන ආයි මට වෙන අමුතුෙන් ඇත් කරන්න දෙයන්නන්න ඒ කාරණාටික ඒ විදිහට තමයි මටත් තේරෙන්නේ දැන් හේමාලි නෝන කියපු කාරණාවේදී මේ තරහ ආවහම හෝ ඒ අරමුණක් ආවහම ඒ අරමුණ බලනවා කියන එක සහ දවස් ගාණක් වුණත් ඒකේ දකින්න පුළුවන් කියන කාරණාව ඊළඟට මේ අපි ඇලර්ට් එකේ ඉඳලා ඒක බලනවා වගේ අදහසක් තියෙන්නේ ඒකෙදී මට තියෙන අදහස තමයි මේ අපි කෙලස් හදා හදා විදර්ශනා කිරීමකට යන්නේ නැහැ. ඊළඟට අපිට විටෙන් විට මෙහෙම එනවා කියන එක දැනගෙන මේක කෙලවර කරගන්න තැනකට තමයි ධර්මය හැමතිස්සෙම කතා කරන්නේ. හැමතිස්සෙම ධර්මය කතා කරනවා කියලා මම අදහස් කරන්නේ කොච්චර කාලයක් අපි භාවනා කර කර ඉන්නේ අදහස් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට වැත්තොන්ට කියන්න පුළුවන්ද මෛත්‍රී භාවනාව තරහට උත්තරයක් මෛත්‍රී භාවනාව දැන් ජීවිත කාලයම මෛත්‍රී භාවනාව කර කර ඉන්නද අපි කල්පනා රාගයට උත්තරයක් තමයි අසුභ භාවනාව ජීවිත කාලෙම අසුභේ වඩ වඩා ඉන්නද කල්පනාව. එතකොට සංසාර ගමන කෙලවර කරගන්න එකට වැඩපිළිවෙලක් තමයි භාවනාව. එතකොට මුළු මහත් සංසාරෙම කෙලවර වෙනකම් භාවනා කර කර ඉන්නද කල්පනා. කවද්ද කෙලවර ඊළඟට යම් අරමුණක් වෙනුවෙන් යමක් කරනවා නම් අපි ඒක එක දිගට කරන්න ඕනි. ඒක හරි. නැවත නැවත අපිට ඒ අරමුණු වලම හැපි හැපි අපිට මේ කරන්න වෙනවා කියන්නේ තාමත් අපි මාර්ගයේ අතපත ගාමින් යනවා කියන අදහසකට නේ නිසයි මේ විදර්ශනාව කියන කාරණාවෙදි හැමතිස්සෙම හේතුඵල න්‍යාය දැකලා මේ ක්‍රියාවලිය දැකලා ඒ හැදෙන්න තියෙන මේ යමක් උපදින්න තියෙන ඒ ඒ ස්වභාවය දැකලා ඒක කන්ඩිෂන් නොකර ඉන්න තැනට මේක කෙලවරක් කරගන්න ඕන. එහෙම නොවුනහම වෙන්නේ අපිට පුළුවන් ඉතින් තරහක් ඇති වුණාම තරහක් ඇති වෙන වෙලාවේදී තරහ තරහක් වශයෙන් අරගෙන දැකලා රියැක්ට් නොකර අපිට තරහ නිවා ගන්න පුළුවන්. අපි ආපහු කරන්න ඕන ආයෙ තරහක් ඇති වෙනකොට ආයෙ ඒකට රියැක්ට් නොකර මානසිකව ඒක යටපත් කරගෙන ආයෙත් අපි එතනින් සංසුන් වෙලා ආයෙත් ඉන්නවා. ආයෙ එකක් වෙනවා. ආයෙත් ඒකම කරගෙන ඉන්නවා. එහෙම යනකොට යනකොට තරහ ටික ටික ඔහොම නැති වෙන්න පුළුවන්. දැන් චන්දන දහඳුර මුල්ම කාරණාව රජ මහත්යපු සිද්ධියේදී අර ආන්දරණ වහන්සේලා පිළිබඳව මතක් කරපු තැන්වලදී වගේ යටපත් වෙලා ඔහෙ යන්න පුළුවන් ඊට පස්සේ. මේක නැවත නූපදින මට්ටමට අරගන්නේ කවද්ද අපි එතකොට? නැවත නූපදින මට්ටමකට ගේනකම් අපිට මේකේ නිට්ටාවක් ගැන කතා කරන්න බෑ. ශාසනයේ හැමතිස්සෙම උගන්වන්නේ කෙලෙස් එක්ක සෙල්ලම් කර කර ඉන්න නෙමෙයි බෝල පාස් කරන්න නෙමෙයි. මේක කෙලවරක් කරගන්න. තරහ එනකන් ඇලීම ගැටීම එනකන් අපිට සිල් රැකීම නවත්තන්න බෑ. ඇලීම ගැටීම එනකම් භාවනා කිරීම නවත්තන්න බෑ. එළඹ සිටි ප්‍රඥාව එනකම් අපිට නවත්තන්න බෑ දැන්. අපි තරහක් එනකොට තරහ එතුලට දැන් තරහක් ආවා ඒ තරහට මෙහෙමයි කරන්නේ කියලා අපි ඒකෙන් අරගෙන ඒකේ ස්වභාවය දකින්න එක හරි. ඒතර තරහත් බාර අරගෙන අසවලා නිසාවයි කියන එකත් බාර අරගෙන ඒ දේවල් ටික ඔක්කොම අපි ඇතුළට අරගෙන තමයි දැන් ප්‍රශ්නේ අපි විසඳන්න හදන්නේ. ඒක එක ක්‍රමයක් විතරයි තියෙන්නේ. හැබැයි ධර්මයේදී උගන්වන්නේ මේක කෙලින්ම අල්ලන්නෙම නැතුව ඉවර කරන්න ඕනේ කියලා සමහර වෙලාවට ඔය ලොකු භයානක බෝම්බ වර්ගයේම මිනිස්සු නැති පැත්තකට ගේන්නේ නැතුව නිෂ්ක්‍රීය කරන්න යතනවනේ. අන්න ඒ වගේම මේක නිෂ්ක්‍රීය කරන්නම ඕන. ඉතින් එහෙම පැත්තකින් මේක ඇත්තටම අපිට වාදයක් විදියට ගත්තොත් දිගට අරගෙන යන්න පුළුවන් විවිධ මතවාදත් එක්ක. නමුත් බලා ගන්න ඕනේ අපි කොහෙන්ද මේකේ කෙලවරක් කරන්න කියන තැන කතා කරගන්න. නැවතමම කියනවා මෙන්න මට රාගයක් ඇති වුණා කියලා රාගය ඇතුළට ගත්තා කියන්නේ මම ප්‍රශ්නේ අරගෙන කියන එකයි. ප්‍රශ්නයක් හදාගෙන කියන එක. ඒ කියන්නේ මම විදර්ශනාවට ආවෙලා නැහැ එතන. තරහ ඇතුළට ගත්තා කියන්නේම ඒ කියන්නේ නිර්මාණය කරගෙන තමන් එතන එක හදාගෙන තියෙනවා. ඒ නිසා එතන ඒක දිහා බලාගෙන ඉන්න එක දැන ගැනීමට එක විදියක් උත්තරයක් විදියට හොඳයි. හැබැයි කොයි කාලයක් අපි බලාගෙන ඉන්නද කියන කාරණාව ඊට පස්සේ විමසන්න. බලාගෙන ඉඳීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයයි ඊළඟට ඒ බලාගෙන ඉදීමේ කාලසීමාව කොච්චරද කියන එකයි නැත්තන් හැමදාම බලන් ඉන්නවා එනකම් බලන් ඉදලා අල්ල විනාස කරන්න මේ අර හාමුදුරුව කිව්ව වගේ මේ හැමදාම භාවනා කර කර ඉන්න තමයි වෙන්න එහෙම වුණොත් මට තේරිච්ච විදිහට ඒ කියපු කාරණත් එක මං මේ මැදදි සම්බන්ධනේ මුළු කාරණාවම ගැන ලොකු අවබෝධයක් මේ ආවෙන මන් තේරුම් අරන් ඉන්න කාරණාවලින් මං ඒකට එකගුණේ ඒ බලාඉන්නා ක්‍රියාවලිය තුළ අපිට තේරෙන් නැතුනට පුද්ගලය ටිකටික වෙනස්සෙනවා අපි ටිකටික වෙනස් වෙනවා යහපත් පැත්තට මොකද ටිකටික මේ කෙලෙස් කියන්නේ මම නෙවෙයි මගේ නෙමෙයි කියන මේ සංඥාවත් ටිකටික වැඩිදිගෙන වෙනවනේ ඉති එනිසා පොඩ්ඩ පොඩ්ඩ ගැටේ ලෙහෙන පැත්තට මේ බරවෙනවා අපි බලා ඉන්න එක ඒක මේ සුළු කොට කකන්න හොඳ නැහැ කියල මට හිතෙනවා ටිකටික බුදුහරු දේශනා කරනවන අර මහිත අතකොළුවක් වගේ දෙයක් උපමාවට අරගෙන කාලඇතිසේ පාවිච්චි කරපු මිටිය හරි අතකොළුව හරි මේ අත් පාරවල් ටික තියෙනවා ඇගිලි පාරවල් ටික නමුත් අලුත් එකක් ගත්තාම මේක එක දවසකට මෙච්චරයි මේකෙන් ගෙවුණේ කියලා කියන්න බැරමුත් කාලයක් ගියාම මොනතරම් ගෙවිලාද කියනවනම් ඇඟිලි පාරවල් ටිකක් හිටිනවා. අන්න ඒ වගේ මේ එකපාරට එක දවසකට ගෙවුණේ කෙලස් මෙච්චර කියලා කියන්න බෑ. නමුත් ටික ටික ගෙවෙනවා. යම් දවසක සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. ඒ නිසා අර අර අයිතර ඒ කාන්ති පරමන් තපෝති තික්කා කියන ඉවසීම උතුම්ම තපසයි කියන එක ඒක බුදුරජාණන් වහන්සේ එක කාලයක් හැමදාම දුන්න අවවාදයක් මේ සුගතෝවාදය කියන්නේකට සුගතවාදී ගැන බුදුරජාණන් වහන්සේ අවවාදය ඉතින් කියපු එක කාරණයක් තමයි ඒ ඉවසීම උතුම්ම තපසයි එකර ඒ අනිත් බොහොම වැදගත් මොකද මේක කාලයක් යන වැඩක් නමුත් මේක අපි අප්ලයි කරොත් එහෙම අර අචංචාහාමුදුරුව කියන මෙහෙම මේ අපි අවසානයේ මෙතනද විනය කියලත් ධර්මය කියලත් භාවනාව කියලත් අවසානය අපි පුරුදු කරන්නේ පේෂන්සන් එන්ඩවරන්ස් විතරයි ඉවසීම ඉවසීම සහ දරා ගැනීම විතර අපි අන්තිමට පුරුදු කරන්න මෙතන ඒක තමයි අවශ්‍ය ඉතින් ඒකෙත් ලොකු ක්‍රෙඩිට්ටයක් තියෙනවා කියලා මට හිතෙනවා ඒ බලා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඔබ්සර්ව් කරන ක්‍රියාවලිය තුළ අපේ සන්දර්භය තුළ මුකුත් උපාදාන කරගන්න නැතුව නිරීක්ෂණය කරන ක්‍රියාවලිය තුළ මේ කතන්දරේ ටිකට ලෙහෙනවා හිමීට හරි ඒක තමයි මට කියන්න තියෙන්නේ මම එතනින් එකඟයි චන්දරන්ද හාමුදුරන්ගේ අදහසට. ඒ කියන්නේ අපි මේ කුසල මාර්ගය දියුණු කරගන්න කරන මොන යම්ම දෙයක් වේවා නිවන් අරමුණු කරගෙන සම්මා දිට්ඨියෙන් යුතුව කරනවා නම් ඒක මේකට කවුන්ට්. කිසියම් විදියකින් මේ ඒකේ හානියක් වෙන්නේ නැහැ. දැන් ඒ යන ගමනේ අපි කෙලවරක් දකින්නම මේක වැඩේ කරගෙන යන්න ඕනේ කෙලෙස් ඉබේ සංසිඳනකම් බලාගෙන ඉන්න තැනකට අපිට එන්න සුදුසු නැහැ කියන එකයි අදහස හේතුව එහෙම වුණොත් මේ අපිට කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද කියන කාරණාව පැහැදිලි වෙන්නේ නැති නිසා. ඉතින් දැන් වහන්සේ කියන කාරණාව මොකද වාසි ජටෝපම සූත්‍රයේ තියෙන උදාහරණය මේ බුදුහාඳුර දේශනා කරන්නේ මේ විදිහට මිටේ ගෙවිච්ච කාලය කියන්න බෑ. නමුත් කෙලස් ගෙවිච්ච බව දන්නවා. ඒ වගේ අපිට මේක පුහුණුවෙන්ම දැනගන්න ඕන මෙච්චර ප්‍රමාණයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කෙලස් බලා ගැනීම දැක ගැනීම ඊට පස්සේ මේක මේකයි කියලා හඳුනා ගැනීම ඒ හැම දෙයකම මේ කාරණාවට ඇත්තටම එකතු වෙනවා කිසිම මේ තරකයක් නැහැ එතන. ඒ එකම මම ප්‍රශ්නාර්ථය තියුවේ කොච්චර කාලයක් මේක කර කර ඉන්නද කියන තැනින්. එතකොට ඒ කාලයක් අපිට සීමාවක් දෙන්න බෑ මේක. ඒකෙදී අපිට කරන්න තියෙන ටික දැන් දැම්ම දැන් දැම්ම කරගන්න ඕන ඊළඟට මම ආයේ නැවතමතු කරන්නේ අර ඇතුළට ඇද ගැනීම කියන කාරණාවේදී අපිට තියෙන භයානකත්වය තමයි මේ මම මතු කරගන්න උත්සාහ කරේ මේ ඇතුළට ගත්තනම් අපි අවුලට පැටලිලා ඉන්නේ කියන එක දැනගන්න ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තටම මේ දැන් ඒක ඇතුළට ගත්තට ඒක ඊට පස්සේ මම පිටට ආපහු සම්බන්ධ කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ කියන්නේ ඇත්තටම ඒක මගේ ඇතුලේ අර තියෙන ඝර්ෂණය තියෙනවා ස්වාමීන් වහන්ස. අන්න ඒකයි මං හිතන්නේ මං එතන හරි පැහැදිලි කිරීමක් කරේ නෑ කියලා. ඒක මම ඒ කියන්නේ මගේ ධර්මාවබෝධය තුලින් මං කොහොම හරි ඒක ඒ ඒක මැඩ මේව කරගන්න හදනවා මිසක් ඒක කොයි වෙලාවකත් පිටතට සම්බන්ධ කරන්නේ නෑ ඊට පස්සේ. හැබැයි පිට සම්බන්ධයක් නිසා තමයි ඒක ඇති වෙන්නේ. අනිත් එක ඒ ඒක ඒ ඇති වෙන වේගය අර එහෙම එකපාරට එතනදී නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ. හැබැයි ඇතුළට ආවට පස්සේ මම ඇත්තට මේ කතා කරේ අර ඝර්ෂණය ගැන. ඒ කියන්නේ අර තැවීම දැවීම වගේ එක තියෙන එක තමයි මම මේ කිව්වේ කාල සීමාවක් පවතිනවා කියලා. මේ ඊට පස්සේ හැබැයි ඒක එහෙමම නැතුව යනවා. හැබැයි කොයි වෙලාවකත් මම ආක ආපහු එළියට දාන්නේ නැහැ. ඒක කියන්නේ හැමතිස්සෙම ධර්මයේ තුලින් ඒකට මේක හොයන්න තමයි උත්සාහ කරන්නේ. මම හිතනවා මට ඇත්තටම අර චන්දානන්ද හාමුදුරන්ගේ විශ්ලේෂණය මහිතන මට එකට හොඳට උත්තරේ හම්බුනා කියලා ඇත්තටම මහිතන ඒක තමයි මගේ වෙන්නේ කියන එක සම්පූර්ණයෙන්ම පින් සිද්ධ වෙනවා සවනස් මම ඔකට කියන එකට තරහ වෙන්න එපා ඔක මුලින් කිව්ව නම් හරියට අනේ සමහරවිට සවනස් පොඩි කාරණාවක් එකතු කරලා නතර වෙන්න මේ මෙච්චර කාලයක් මාත් මේ ඔය බලාගෙන ඉන්න එක තමයි කරේ ඒකෙන් මන් තේරුම් ගත්ත දේ තමයි එක තැන කැරකි කැරකින්න ස්වභාවයක් තම තිබුණේ දය පහුගේ දවසක සුසීල හාමුදුරුව මට කිව්ව මේ උදස්සන හාමුදුරන්ගේ බණක් ගැන මං එක හැව්වා අහල ඒ විදිහට කරන්න පටන් ගත්ත මේ අරමුණු එන ඒවා විපස්සනා කරන්න ඒකින් අර බලං ඉන්නාට වඩා ඉෆෙක්ට් එකක් තියෙනවා කියන එක මට යම් ප්‍රමාණයකට තේරුණා තාම 100%ක්ම ඒකේ ලොකු වැඩිවීමක් වෙලා තියෙනවා කියලා මම කියන්න යන්නේ නැහැ නමුත් අර බලාගෙන ඉන්නවට වඩා වෙනසක් තියෙනවා කියන එක යම් ප්‍රමාණයකට මට තේරුණා. එතකොටවනේ අර මේ මොකද්ද උත්සාහයක් ගන්න නැතුව ඒක නිකම්ම නැතිවලා යනවා කියන්නේ සමහරවිට අර විතක් විචාක ස්වභාවයෙන් අඩු වෙලා යනවා ඉතින් දැන් පටන් ගන්නකොට තිබ්බ ස්වභාවයට වැඩිය ටික ද කාලයක් යනකොට අර ඒ අරමුණ අපිට දිනව ලැබෙන්න නිසා හිතේ තියෙන දෙයක් නිසා ඒක අර විතක්කන ਵਿਚාරණ ස්වභාවය අඩු නිසා ඒක නිකම්ම නැති වෙනවා කියලා තේරෙනවා ඇති එනවාට ඒකෙන් අර මේ වෙන්ඩ ඕන දේ වෙලා ඉවරයි කියලා මටනම් හිතෙන්නේ ගැන අර ස්වභාවය අනික ඉගන්නේ වෙන්ඩ ඕන දේ වෙලා ඉවරයි ටික ටික අඩු වුණාට අනික තමයි මේ ඒක එක පුද්ගලයන් වෙනස් වෙන්න පුළුවන් නේද දැන් ඒක අර හැමෝටම මේ ඒක අරමුණ දිහා බලන් හිටියා කියලා එහෙම නැති වෙන්නවා කියන්නත් බෑනේ දැන් ඒක අර හිතේ තියෙන ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන් නේද ඒක අර හැමෝටම ඇප්ලයි කරන්න බෑනේ මට නම් හිතෙන විදිහට බුදුරජාන් වහන්සේ කියලා තියෙන අපිට ඒකට මොකක් හරි ඒ තරහ ආපු තරහ අඳුරගත්තට පස්සේ ඒකට මොනවා හරි නොකර හිටියොත් එහෙම ඒක මේ ලොකු වැඩක් අපිට වෙන්නේ නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. නෑ නේ විවිධ අදහස්නේ එකතු වෙන්නේ මගේ අදහස කියන්නේ දැන් තම තමන්ට පුජ්‍යලිකව දැනෙන ප්‍රමාණයෙන් තමයි මේ විස්තර කරන්නේ. ඒ නිසා හොඳම දේ තමයි තම තමන් ඒ ඒ ක්‍රම පුහුණු කරගෙන යන්න කරලා බලන්න තමන්ට වඩා ඉෆෙක්ටිව් වෙන්නේ මොන පැත්තද කියලා. කෙලස් කැපෙනවා නම් ඉතින් කොහොම කැපුණත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සමත විදර්ශනා ක්‍රමයෙන් කෙලස් කැපීමමයි කියන තැන තමයි මගේ අදහස ඉතින්. මේ මම හිතන්නේ අචාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ සහ තවත් සොයනතර කීප දෙනෙක් ලියපු එක පාඩයක් මට මතක් වෙනවා මේ වෙලාවේ මේකට සම්බන්ධයි. uh, there is doing in non doing කියලා. there is doing in non doing අපි uh, සාමාන්‍යයෙන් හිතන්නේ මේ යමක් කිරීම තුලම තමයි ක්‍රෙඩිට් uh, එක තියෙන්නේ කියලා. නමුත් uh, නොකිරීම තුලත් I think ක්‍රෙඩිට් එකක් තියෙනවා. ඒක තමයි අර there is doing in non doing කියලා කියන්නේ. ඒ වගේම අර සුසිල හාමුදුරුවෝ කිව්වා ඇත්තටම දැන් මට සුසිල හාමුදුරුවන්ට ඇතින අදහස මට සමහරලාට ඇති වෙලා තියෙනවා. ඉතින් කවදාද මේ කෙලෙස් ඉවර වෙන්නේ කියලා. ඒ වගේම ඇතිච්චලාට ඊට පස්සේ මට සමහරලාට උත්තරයක් සහ ඒකට කමෙන්ට් එකක් මගේ හිත ඇතුළෙන්ම මෙහෙම ඇවිල්ලා තියෙනවා මට හිතුනේ සිතවිල්ල ඒ කියන්නේ කවදාද මේක ඉවර වෙන්නේ කියලා කියන එක ඒක ප්‍රපංචයක් අනුරුද්ධ මහපුරුෂ විතර්ක සූත්‍රයේ සඳහන් වෙනවා මේ දහම ප්‍රපංච නැති කෙනාටයි ඒ නිසා ප්‍රපංච ගොඩනගන්න නැතුව මම මේක දිහා බලන් ඉන්න ඕන කියලා මට එහෙම ඉතින් හිතුණා අර අර වගේ හිතන වෙලාවක එහෙම වෙලා තියෙනවා. ඒකත් මට මතක් කරන්න ඕන. හැබැයි මටත් මට හිතන විදිහට යම් කිසි තත්ත්වයක් දිහා ඉවසීමෙන් බලා ඉන්න එක හොඳයි. දේවල් අවබෝධ කරගන්න. හැබැයි මම හිතනවා සුතිල හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි ඒක අවබෝධයෙන් බලන්නේ නැත්නම් අපිට ඒක ඒ ප්‍රශ්නය ඔබ වහන්සේ කියපු දේ හිතන්න සිද්ධ වෙනවා අපි කවදාද මේක ඉවර කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි හැම වෙලේම අර විපස්සනාවෙන් සමතෙන් දෙයක් බලන්න පුරුදු වෙන එක වඩා උචිතයි කියන එක මටත් හිතෙනවා නිකම්ම දෙයක් දිහා මේ ඇති වෙලා නැති වෙලා යන එක උත්සාහයක් නැතුව බලා ඉන්නවට වඩා මම පොඩි කාරණාවක් එකතු කරන චන්දනන්ද හම්දුරෝ අර කියපු මේ බ්‍රහ්මංස හම්දුලගේ කතාවකින් කෝඩ් කරපු එක ඒකෙදි මම ඇත්තටම අදහස් කළේ නෙක්ඛම්මසිත දෝමනස්සය කියන තැනින් ආපු කාරණාව නෙමෙයි නෙක්ඛම්මසිත දෝමනස්සය කියන්නේ කවදානම් අපි කෙලෙස් නැති කරන්දෝ කියලා ඇති වෙන දෝමනස්ස සහගත ස්වභාවයේ ඒ අදහසට නෙමෙයි මම ගත්තේ මම කිව්වේ මේ කොච්චර කාලයක් අපි මේක කර කර ඉන්නද මෙහෙම ගියොත් කියන තැනින් කිව්වේ මේක මේ සමහරට හරියට මේක තේරුම් ගත්තනම් මේ ඊළඟ ෂණය තුල ඉවර වෙන්න පුළුවන් කාරණාවක්. එහෙම නැත්නම් ඒ ඒ කෙනාගේ කාලය අනුව වෙන්න පුළුවන් කියන තැනින් මේ මම හිතනවා හැම අදහසක්ම ගරු කළ යුතුයි ඔය තියෙන අදහස් එක මොකද අපේ පුජලික අධ්‍යක්ෂින් එක්ක කතා කරන ස්වභාවයනේ. ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් තියෙනවා දැන් කතා කරානේ අපි උපේක්ෂා සහගතව එන මෝහමූලික සිතුවිලි අපිට ඇති වෙන එක ගැන කියදින්නද? ඒක ගැන ඔබ වහන්සේ කිව්වා දැන් අපි ඒක විදර්ශනා කරන්න ඕනේ කියලා එතනින්. ඒක කරන ආකාරය පොඩ්ඩක් කියන්න පුළුවන්. මේ විනීතනවර නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. උපේක්ෂාව ඒන අවස්ථාව විදර්ශනා කිරීම කියලා අදහස් කරන්නේ දැන් අපි මේක මේ විදිහටයි එන්නේ කියලා මූලිකව මේ ධර්මපරයය දැනගන්න ඕන සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි කියලා දැන් නැවත කතා කළොත් ඇලීමට හෝ ගැටීමට හේතු වන අරමුණක් හමු වෙච්ච ගමන්ම අපිට පැහැදිලි වෙනවා මේක ඉන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා අපිට පුළුවනි ඒකට ඒ වෙලාවෙම උත්තරයක් සපයන්න. මෙතෙන්දී අපිට වෙන්නේ අපි නිහඬව ඒකට මුහුණ දෙනවා නැත්නම් අපි සමහර විට නොදැනුවත්ව දන්නේ නැතුව ඒ කාරණාවට අපි මුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් සතිය ඕන කරන්නේ මේ සඳහා. යම් අවස්ථාවක මේ ඉන්ද්‍රිය හයෙන් එන ඕනෑම අරමුණකදී ඇලීම හෝ ගැටීම හෝ මුලාවීම කියන අවස්ථා තුනෙන් එකක් එන්න පුළුවන් බවට තියෙන සතිය සම්මා සතිය. එතකොට සම්මා දිට්ඨිය මේකට මූලික වෙනවා. ඊළඟට සම්මා වායාමයේ මූලික වෙනවා සම්මා සතිය මූලික වෙනවා සම්මා දිට්ඨියෙන් කරන්නේ මේ ස්වභාවය ස්වභාවයේ විදියට මතු කර ගන්න ඕන දැන් මේ ඇවිල්ලා තියෙන්නේ උපේක්ෂා වේදනාවක් කියලා ඊළඟට ඒකත් හේතුවක් නිසා හටගත්තු එකක් කියලා මෙනෙහි කර ගන්න වෙනවා මෙනෙහි කරගෙන කියන ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේක හටගත්තේ කියන එක දැනගන්න ඕන දැනගෙන එතකොට ඇලීම හෝ ගැටීම කියන එකත් හේතුවක් නිසා ආවනම් ඊළඟට නොඇලීම නොගැටීම නැත්නම් මුලා වීම කියන කාරණාවත් අදුක්කම සුඛය කියන එකත් හේතු නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආපු එකක්. මේ ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආපු මේ කාරණාවත් යයි දුක්ඛය අනාත්මයි කියන තැනටයි ගන්න ඕන. ඒ ගන්නකොට පැහැදිලිව ගන්න වෙන්නේ දැන් අර කාරණාවේදී මේ මේක අසුබෙන් හෝ ක්‍රියෙන් අපිට ඒක විසඳ ගන්න පුළුවන්. ඇලීම හෝ ගැටීම කියන එකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආවේ. ඒ වගේම මේ මෝහය කියන එකත් මුලාව කියන එකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි එන්නේ. ඒ නිසා ඒක මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් මිසක කෙනෙක් හෝ පුජ්‍යලයක් හෝ සත්වයක් හෝ කරපු දෙයක් හෝ කියන කාරණාවකට නැතුව විදර්ශනා කර ගැනීමක් තියෙනවා. හේතුවක් නිසා හටගත්තු එකක් කියන එක දැන ගැනීම තමයි එතෙන්දි විදර්ශනා කාරණාවට එන්නේ යම් විදියකින් අපි විදර්ශනා කරනවා නම් ඇලීම ගැටීම දෙක දකින්න මේකටත් එහෙමයි බාහිර කෙනෙක් හෝ දෙයක් නිසා හෝ මම හෝ නිසා නෙවෙයි මේ කාරණාව හටගත්තේ හේතුවක් නිසා හටගත්තු එකක් කියන දැනට එනවා නැවත ඒක කියනවා නම් බාහිර දෙයකට ඇලීම හෝ ගැටීම හෝ ඒ දෙකටම නැතුව ඇති වෙන සිතක් ඇති වෙන මූලික බීජය හටගන්නේ අභ්‍යන්තරයෙන්. නම් මෙතන හටගත්තු එකට දැන් මේ බාහිර දෙයකටයි මම මුලා වෙලා ඉන්නේ කියන දැන ගැනීමෙන් ඇල්ලුවොත්. එතෙන්දී අපි පැටලිලා ඉන්නවා. ඒ පැටලුණු නිසා මේ පැටලිල්ල හැදුනේ ඇතුලෙන් කියන තැන දැකලා එතනින් ලියා ගන්න උත්සාහ කරනවා ඒකේ හේතුඵලය දකිනවා හැමතිස්සෙම බාහිරට මේක ගැටගහන්නේ නැතුව එකම ක්‍රමයට විදර්ශනා කරන්න තියෙන්නේ මේ හේතුවක් නිසා හටගත්තු මුලාවීමක් කියන තැනමයි දකින්න තියෙන්නේ හේතුවක් ආවේ නැත්තම් මේ මුලාවීම එන්නේ නැහැ කියන එක දකිනවා එතකොට මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවයට ගන්න තියෙන්නේ ඒ එක්කම අපි මේ ධර්මපරයය මේ න්‍යාය දැනගෙන ඉන්න ඕන දැන්. හිතන්නකෝ ඇහැට රූපයක් හමු වෙනකොට ඒ හමු වෙන රූපය හොඳයි හෝ නරකයි හෝ හොය දෙකටම නැතුව ගත්තත් උනේ මොකද බාහිර අරමුණක් හමු වුණා ඉන්ද්‍රියක් හමු වුණා එතකොට ඇහැ මුල් වුණා හිත මුල් වුණා ඒ දෙක ඒ ටික ඔක්කොම එකතු නිසා චක්කු විඥානය උපන්න ඒ හරහා ස්පර්ශ වුණා දැන් එනං ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැන් මෙන්න ආයෙත් මට මුලාව කියන තැනට මම වැටිලා තියෙනවා. ඇලීමට යන්නෙත් නැහැ, ගැටීමට යන්නෙත් නැහැ. හැබැයි අදුක්ක මසක වේදනාව කියන එකට ආයෙත් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට මේ ධර්මපරයය දැකීමට ප්‍රමාණවත් අපිට දහම් වැටහීමක් අවශ්‍ය කරනවා එතන විදර්ශනාවේ. ඉතින් ඕක තමයි දැනට මට කියන්න තියෙන සරලම කාරණාව. හැබැයි ඕක දීර්ඝ විස්තරයකට ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් තැන් කීපයක් ඇත්තටම ධර්මයේ හමු වෙනවා. ඕ පිං ස්වාමීන් වහන්සේ මේක නම් ප්‍රශ්නයක් නෙවෙයි මේක ඇවිල්ලා කමෙන්ට් එකක් මම අහගෙන හිටියේ මට තේරිච්ච හැටියට සුසිල ස්වාමීන් වහන්සේගේ අන්තිම කමෙන්ට් එක මේ ප්‍රශ්නයට ඉස්සෙල්ලා කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නේ කියලා මම හිතනවා අපි කවුරුවත් මේක මේ දැම්ම ඉවර කරගන්න උවමනාවක් තියෙනවායි කියන එක අපි මේ මාර්ගයට යනවායි කියන එක මට තේරෙනවා. හැබැයි අපේ 100% කමිට්මන්ට් එකක් නැති නිසා තමයි මේ දැන් ඉවර වෙන්න නැති එක මොකද අපි හැමතිස්සෙම මොකක් හරි නිදහසක් දෙනවා අපේ ළමයි ඉන්නවා ගෙදර දොර වැඩ තියෙනවා එහෙම කියලා ඉතින් එහෙම නැතුව අපි හැම දෙයක්ම වෙන් වෙලා යන්න අපිට ඒ බලාපොරොත්තු වෙන ඥානය ලැබෙයි කියන එක. දේශාන් මහත්තයාගේ අදහස කිව්වහම මට මෙහෙම කාරණාවක් මතක් වුණා මම නිතර මතක් කරන එකක් අපිට දරුවෝ හෝ ගෙදර හෝ රස්සාව හෝ ඒ හැමදේම බාධාවක් කියන තැනට අපිම නේද අරගන්නේ. ඒ කියන්නේ ඒ දේවල් කරන්න ඕනේ කියලා ගන්නෙත් අපි නිවන් මාගේදී ඒ දේවල් බාධාවක් කියලා ගන්නෙත් අපි. එතකොට මිනිස්යන් විදියට සම්බන්ධතාවය පවත්වන නිසා අපි ඒ කරනා ටික කරනවා. මගේ පොයින්ට් එක තමයි අපි ධර්මානුකූල ජීවිතය සහ සාමාන්‍ය ජීවිතය කියන මාත්‍රකා දෙකකට යන්නේ නැතුව ජීවිතය ධර්මානුකූලයි කියන තැනින් ආවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ කෙනෙකුට සාමාන්‍ය ජීවිතයෙන් ඉවත් වෙලා ධර්මානුකූල ජීවිතයට එනවයි කියන මාතෘකාවට එන්නේ නැතුව මනුෂ්‍ය ජීවිතය ධර්මානුකූලයි කියන තැනකින් ආවොත් ඒ කියන්නේ ජීවත් වෙන මිනිස්සයා පස්පවෙන් වැළකීලා ඉන්නවා. එතකොට එයාට අනිත් දේවල් කර කර පස්පවෙන් වැළකෙන්න ඕනේ. පවෙන් වැළකිච්ච ජීවිතයක්. ඊළඟට ඒ කෙනා ඇලි ඇලි ගැටි ගැටි ඉඳලා පස්සේ අනිත්‍ය මෙනෙහි කර කර ඉන්න ජීවිතයක් නෙමෙයි. ජීවිතයේ අනිත්‍යතාවය දැකගත්තු කෙනෙක්. ජීවිතයේ අනිත්‍ය දැකගත්තු ජීවිතය අනිත්‍ය බලබලා වැඩ කරන කෙනෙක්. ජීවිතය අනිත්‍ය දකිනවා. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ පවා සකෘදාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ පවා දූ දරුවෝත් හදාගෙන රැකී ආරක්ෂා කරගෙන අමුදරු පෝෂණය කරගෙන ජීවිතය දෙකපු අය. කර්මානුරූපව හම්බෙච්ච නිසා අපිට ඒ දේවල් කරන්න වෙනවා. අනාත්මතාවය දැක දැක ජීවිතේම අනාත්මයි කියලා දකිනවා. ජීවිතයෙන් ජීවිතෙන් දුක දකිනවා දැන් ජීවිතේ කාලය ගත කරලා ඉවර වෙලා ගිහිල්ලා අපි දුක නැති කරගන්න වැඩපිළිවෙලක් කියන තැනට එනකොට තමයි ප්‍රශ්නේ හැදෙන්නේ හැමතිස්සෙම අපිට. ඉපදිලා ඉන්න එකම අඬන වැළපෙන එකම දූ දරුවෝ ඉන්න එකම මේ සියලු දේවල් සතුරු සාමීච හැමදේම තියෙන්නෙම දුකක් විදියටයි කියලා ගත්තොත් එතන ජීවිතේට අවබෝධය හැදෙනවා. මේ දේවල් නිසා දුක උපදිනවයි කියන තැනින් අරගත්තොත් අපිට ප්‍රශ්නේ විසඳෙනවා. අපි දුක නැති කරන්න වෙන දිහාවක් හොයාගෙන යන්න ගියොත් ඒ කියන්නේ අපි මේ ප්‍රශ්න ටික තියාගෙනම ඒකේ උඩ ඉඳන් තමයි දුක නැති කරන්න හදන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාති පච්චය ජරා මරණන්නේ. ඉපදුණු නිසයි මේ ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ මේ හැමදේම සිද්ධ වෙන්නේ. අපිට කෙනෙක් ලෙඩ වෙන්න එපා කියලා කතා කළොත් ඒක වෙන්නේ නැත්තේ ඇයි? ඉපදුණු නිසා ලෙඩ වෙන එක කාටවත් නවතින්නේ නැති නිසා. සමහර වෙලාවට හරි විහිළු සහගත වැඩ තියෙනවා මේ ඊයේ ලංකාවේ පොය දවසනේ. රූපවාහිනී වැඩසටහනක ධර්ම සාකච්ඡාවක් මම නියන් ටච් කරගෙන ගියා යනකොට මම දැක්කා මේ නිවේදක මහත්තයා බොහොම අසාධ්‍ය තත්ත්වයේ ඉස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා ඉතින් දැන් මාසෙකට පස්සේ මේ ආපහු මේ වැඩසටහන් මෙහෙවන්න ඇවිල්ලා ඉන්නවා. වැඩසටහනට වැඩි හාමුදුරුවෝ කියනවා අනේ ඔබතුමා මීට පස්සේ ලෙඩ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. මම හාමුදුරුවෝ ක්‍රිටිසයිස් කරන්න කියනවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එකම මොඩකම. යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛං. යමක් බලාපොරොත්තු වෙනද ඒක නොලැබීම දුකයි. ලෙඩ වෙන්න එපා කියලා ආශිර්වාදයක් විදියට කරන්න පුළුවන්. හැබැයි ලෙඩ වෙන එක නවත්තන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ තුර අපිට දේශනා කරේ ලෙඩ වෙනකොට අඬන එක නවත්ත ගන්න වැඩ පිළිවෙල. අන එතනින් අපිට දකින්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා ධර්මානුකූල ජීවිතයයි සාමාන්‍ය ජීවිතයයි කියන එක බෙදන්නේ නැතුව බුදුහාමුදුරුව අරිය පරියේෂණ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා ඉපදුණු මිනිස්සයා ඉපදීමක්ම හොය හොයා ඉන්නවා ඉපදිලා ලෙඩ වෙන කෙනා ලෙඩවීමක්ම හොය හොයා ඉන්නවා මැරෙන කෙනා මැරණේ මරණයක්ම හොය හොයා ඉන්නවා. මොකද්ද මේ මරණය හොය හොයා ඉපදීම හොය හොයා ලෙඩවීම හොය හොයා ඉන්නවා කියලා අදහස් කරන්නේ. ඉපදීම කියලා කියන්නේ සැමියා. ඉපදීම කියලා කියන්නේ බිරිඳ. ඉපදීම කියලා කියන්නේ දරුවෝ. ඉපදීම කියලා කියන්නේ අම්මා තාත්තා. ඉපදීම කියලා කියන්නේ හරක බාන, ගේ දොර, වතු පිටි මේ සියල්ල. ලෙඩවීම කියන්නේ ලෙඩ වෙන්න හේතුවත් අමු සැමියෝ, දෝ දරුවෝ, හරක බාන, වතු පිටි මේ සියල්ල. දැන් මේ කියන්නේ මේ වයින් ඈත් උනත් ලැබවීම නවතිනවා මරණය නවතිනවා කියලා නෙමෙයි. ඒවා හේතු වෙනවා මතු උප්පත්තිය සඳහා. ඉපදුණු ගමම්ම ඉපදුණු කෙනාට හම්බෙන බෝනස් ටික තමයි ලෙඩ. ඉපදුණු කෙනාට හම්බෙන බෝනස් ටික තමයි වරප්‍රසාද තමයි දීමනා ටික තමයි වයසට යන එක. ලෙඩ වෙන එක, මැරෙන එක. මේ දුක් දුම්නස් සියල්ල. එතනින් නුවණ පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ ඉපදුනාට පස්සේ ලෙඩ වෙනවා ලෙඩ වෙන එක නවත්තන්න මහන්සි වෙන එක බොරු වැඩක්. ඒක ප්‍රඥාව නෙමෙයි. ඒ කරන්නේ මේ කයට බෙහෙත් ටිකක්. ඒක කරන්න ඕනි කොහොමද? ඉපදුනාට පස්සේ කන්න හොයවහ යන එක තමයි දුක. හැබැයි කන්න හෙව්වා කියලා කන්න හම්බුනා කියලා දුක නැති වෙන්නේ නෑ. බුදුහාඳුර දේශනා කළේ එතනින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ කන්න හොයනවා කියන එකම දුකක් නේද? ඇයි ඒක දුක වශයෙන් තේරුම් අරගෙන අපි ඒක කලකිරෙන්නේ නැවත කන්න හොයන්න නැතුව ඉන්න. කන්න හොයන්න නැතුව ඉන්න නම් ඉපදෙන්න නැතුව ඉන්න. එතනින් නුවණ පාවිච්චි කරනකොට අපේ ප්‍රශ්නේ විසඳෙනවා ඒ නිසා දැන් අපිට මේ ජීවිතෙන් පැනලා යන්න බෑ. මේ ජීවිතේ දූ දරුවොත් එක්ක, අබසැමියොත් එක්ක මේ කාලේ ගත කරන්න වෙනවා. හැබැයි ධර්මානුකූලව ධර්මයෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න යනවා පන්සිල් රැකගෙන අටසිල් රැකගෙන භාවනා කරගෙන සමත විදර්ශනා වඩාගෙන ජීවිතේ තේරුම් අරගෙන අරගෙන යනවා යම් දවසක් ඒ විදෝය මාර්ගයේ සියලු දේ අතහැරලා ගිහිල්ලා නිදහස් වෙන්න කැලෑවකට ය아가න්න භ්‍රමචාරී වෙන්න එදාට කවුරුවත් ඔවා කිය කියා ඉන්නේ නැහැ කවුරුවත් පස්සෙන් එන්නේ නැහැ ස්වභාවයෙන් අපි එතෙන්ට යමු වේවි ඕකට මම වෙන කියන තරකයක් තියෙනවා බොහොම අවුරුදු ගානකට කලින් වෙන රටකදී උපාසකම්ම කෙනෙක් කිව්වා මම හිතන් ඉන්නේ ස්වාමීන් වහන්ස ලංකාවට ගිහිල්ලා සියල්ල අතෑරලා දාලා කැලේට යන්නයි කියලා. සියල්ල අතෑරලා දාලා කැලේකට යන්නයි කියලා හිතන් ඉන්නේ කියලා දැන් මේ පිරිස ඉස්සරහා ලොකුවට කිව්වා. ඊට පස්සේ අනිත් පැත්තට මං ඇහුවා සියල්ල අතෑරලා දැම්මට පස්සේ කැලේ ගිහිල්ලා මොකද කරන්න හිතන්නේ? යන්න කලින් සියල්ල අතහැරලා යන්න පුළුවන් නම් කැලේ ගිහලා මොකක් කරන්නද යන්නේ කියලා. ඉතින් අතහැර ගන්න බලන්න කැලේ යන්න ඕනේ. ගෙදර හිටියම ඉවරනේ. එතකොට හැබැයි ඉතින් මට ඒ තර්කය ගෙනල්ලා වෙන දෙයක් මගේ හිතට ආව මම ඒක කිව්වේ නෑ ඒක බොහොම නපුරු කතාවක් වෙන නිසා ඒ උපාසකම්මා අවුරුදු 10කට වැඩිය වීසා නැතුව ඒ රටේ පැනලා හොරෙන් ඉන්න කෙනෙක්. නීත්‍යානුකූලව ගත්තම අදින්නාදාන ශික්ෂාපදේ කැඩීමක් වෙනවා. එයි වීසා නැතුව රටක ඉන්න බෑ නීති ඉල්ලීගල් ඉන්න බෑ එතකොට ඒක හොරකමක් එතකොට දෙවනි ශික්ෂාපදේ රැකෙන්නේ නැහැ දැන දැන මේක කරනවා ඒගොල්ලෝ කට්ටි පැනවැන ඉන්නේ පොලිසිය ඉතින් එතෙන්ට මම කතා කරන්නේ නැහැ මොකද අතෑරලා දාන්න කතා කරාට හැබැයි එයාට ඉල්ලීගල් ඉන්න එක අතෑරලා රටින් ලංකා ඒ රටට යන්න රටින් යන්න බෑ එහෙම එකක් තියෙනවා ඉතින් වෙන පැත්තකින් ඇවිල්ලා මම කිව්ව ඉතින් මෙන්න මෙහෙම මට්ටමක් තියෙනවා ඒ නිසා තමන්ගේ පුළුවන් මට්ටමින් තම මේක සාකච්ඡා කරන්නත් ඕනි කියලා මේ ඒක නිසා අපිට හැමතිස්සෙම මේ මේ මට්ටමේදී අපි මේක කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යන්න ඕනේ. එතකොට අමුසමියන් එක්ක දූදරුවන් එක්ක ධර්මානුකූල වෙන්න පන්සිල් පන්සිල් ආරක්ෂා කරගෙන අටසිල් ආරක්ෂා කරගෙන ඒ හැමදේම කරගෙන යන්න ඕන. උදාහරණයක් විදියට තව කිව්වොත් එහෙම විවාහ වෙලා දූ දරුවෝ හදාගන්න බලාගෙන ඉන්න හෝ දූ දරුවෝ සකස් කරගෙන ඉන්න උදවිය අඹසැමියන් විදියට ඉන්නකොට අඹසැමි ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියාවලියයි ධර්මයයි දෙකත් එකට පටලවා ගන්න නරකයි. තරුණ ළමයේ ඊට අවුරුදු කීපයකට කලින් එහෙත් එතකොට ඒ ළමයට අවුරුදු 28ක් 29ක් විතර විවාහ වෙලා මාස කීපයක් යද්දී මට කතා කරාම ඒතරම මම හිටියේ වෙන පැත්තක කතා කරලා නිකමට කතා කරගෙන ඉන්න ගමන් මට කියනවා සමින්හන්ස මම හිතාගෙන ඉන්නේ මේ Brahmachari වෙන්නයි කියලා කිව්වා. ඇයි Brahmachari වෙන්නේ? ලබනාත්මවත් මහාන වෙන්න හිතාගෙන මේ ජීවිතේ Brahmachari වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණම අටසිල් හෝ දසසිල් සමාදන් වෙලා ජීවිතය ගත කරනවා කියන අදහස. මං එහෙම දැන් බැඳලත් වැඩි දවසක් නැහනේ. දැන් Brahmachari වෙලා gedara ඉඳගෙන නෝනත් ඉද්දි Brahmachari වෙලා වෙන කාමරයක බුදියන්න පුළුවන් ද නෝන නැතුව? නෝනාගේ ඇතින්වත් අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ ස්වාමීන් වහන්සේ කියනවා. මම කියනවා කරන්න බැරි දේවල් කතා කරන්නේ මොකටද? ඒ නිසා එහෙනම්දි Brahmachari වෙනවා නම් කසාද බඳ ගන්න ඕනේ නෑනේ කඩිමුඩියට. බඳලා මාස කීපෙකින් කියන Brahmachari වෙන්න ඕනේ ඊළඟ ආත්මේ මහාන වෙනවා. ඊට පස්සේ මම කිව්වා මේ කොහොමද කරන්න දෙන්නේ? පන්සිල් ආරක්ෂා කරගන්නව දෙන්නත් එක්ක. එතකොට ඒක දූ දරුවන්ටත් බලපානවා. ওই දවසේ නෝනේ ওই දවසට අටසිල් සමාදන් වෙන දෙන්නත් එක්කම කතා කරගෙන ගිහිල්ලා. ඊට පස්සේ පහවදා වෙනකන් සිල් රකින්න ඕන නම් එළි වෙනකන් ඉන්න ඕන නම් පහවදාට ගෙදර එනවා නම් ගෙදර ඇවිල්ලා දෙන්නත් එක්ක මේ ප්‍රතිපදාව මේ විදිහට කතා වෙලා ආරක්ෂා කරන්න. එතකොට දෙන්නටම අවබෝධයක් හැදෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ කොහොම හරි මහන්සිය අදහස ඇතෑරිය. මේ කරන්න පුළුවන් තැනකින් ඕනේ ඒක ඊට පස්සේ කතා කරගන්න. දැන් කොහොම හරි ධර්මානුකූල ජීවිතය කියන එක ඔයත්තුන්ගේ බණ භාවනාව කිසිසේත්ම ප්‍රශ්න හැදෙන එකක් බවට පත් කරගන්න එපා කියන එකයි මේ අදහස් කරේ. ඇත්තටම මේ බොහොම පිං ගෙෂන් මහත්තයේ පොයින්ට් එක කමෙන්ට් එකක් විදිහට අරගෙන ආවට නැත්තම් ගොඩක් අය බණ භාවනා නිසා ජීවිත නැති කරගත්තු අය ඉන්නවා. ප්‍රශ්න හදාගත්තු අය ඉන්නවා. හේතුව එක එක තාලෙට මුලා වෙලා. යම් දවසක් එයි අතහැරලා දාන සියල් අතහැරලා යන හැබැයි ඒකෙන් කියන්නේ මේ හට්ටි වලන් අතහැරලා වංගිලි මෝල් ගස් අතහැරලා ගෙදරින් යනවා කියන කතාව නෙවෙයි හිතෙන්ම මේක හදන බව දැනගෙන කෙලස් නැති වෙන්න ඕනේ කෙලස් හදන තැනින් මිසක වෙන කොහෙවත් තියෙන දේවල් අතහැරීමෙන් මේකයි දැන් අර හිමාලිනෝන ආපු ප්‍රශ්නේදී මෙච්චර වෙලා මේ කතා කරගෙන ආවේ කොහෙවත් තියෙන හේකින් කෙලස් නැතිවීමක් සම්බන්ධ නැහැ දූ දරුවන්ගෙන් කෙලස් එන්නේ නැහැ අපිට අම්මා තාත්තගෙන් කෙලෙස් වෙන්නේ නැහැ. අමුසැමියන්ගෙන් කෙලෙස් වෙන්නේ නැහැ. <coughs> අරක බානගෙන් වතු පිටියකින් කෙලෙස් වෙන්නේ නැහැ. ඒව ගෝචර විශේෂ විතරයි. අරමුණු විතරයි අපිට හැමතිස්සෙම කෙලෙස් හැදෙන්න තියෙන. මේ කෙලෙස් හදාගන්නේ කවුද? Tamanne. එහෙනම් හැදෙන තැන දැක්කහම බාහිර දේවල් නොහිතින් බාහිර. එතෙන්ට අපේ නුවණ ගේන්න ඕන. එතකොටයි අපිට මේක විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් සවනස් මාත් කැමතියි සවනස් කිව්ව දේ යමක් එකතු කරන්න. ඇත්තටම දැන් නිකන් අර ඉම්පේෂන් ගතියක් එහෙම ඇති කරගෙන පසුතැවෙන්න එපා අපි මේ මේ තියෙන ඒවා කරදරයි කියලා මොකද දැන් ඒ ගිහි ජීවිතෙන් උනත් ඔය කරන ටිකෙන් උනත් ඔය හැමතැනම ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට ඇත්තටම අවශ්‍ය දේවල් ටිකම තමයි මේ ලැබිලා තියෙන්නේ ඔතනින් ගන්න තියෙන දේ ඔතනින් අරෙන්න වෙන කොහෙන්වත් ඉගෙන ගන්න බෑ සංසාර ගමනේ ඔතනින් හරි ලැබෙන්න ඕන ටිකක් තියෙන්නේ පවුල් ජීවිතයේ සහ දරුවොත් ගත කරලා ඒ සම්සාරික වශයෙන් ඒ ටික අවශ්‍ය වෙන පරිණත භාවයට ඒක එක සුහදව කටයුතු කරන හැටි ඉගෙන ගන්න යත් ඒකත් එක්තරා තපසක්. දැන් ඔය සදාල බ්‍රහ්මචර්යා කියලා වචනයක් තියෙනවා. ඔක තියෙන්නේ ජාතක පොතේ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යා කියන්නේ උතුම්ම පැවැත්ම. සදාල කියලා කියන්නේ මේ දරුවෝ මේ බිරිඳ දරුවෝ එක්කලා ගත කරන උතුම් චර්යාව. ඉතින් ඒක මේ අර සවනසි පැහැදිලි කළා වගේ පන්සිල් රැකගෙන පුළුවන් වෙලාවට අටසිල් දස්සිල් රැකගෙන මේ විදිහට යන ජීවිතයක්. ඉතින් නිකන් අර මෙතන ලෙඩක් මට මේක කරන්න බෑ මට මහා කරදරයක් කියලා එහෙම හිත ඇති වෙනවා නම් එතන තාම අපි අර ඇක්සෙප්ටන්ස් කියන මේ ගැලීම් ගැටීම් නැතුව මේක දිහා බලන්න තාම පුරුදු වෙලා නැහැ නිසා ඒක කිලුටක් කියනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේම අපි භාවනා කරන්න කියලා අනවශ්‍ය ප්‍රශ්න හැදෙන්න බෑ ඇත්තටම කොහොම හරි ඒවත් එක්ක බැලන්ස් කරගෙන යන මිනිස්සෙක් තමයි නිර්මාණය වෙන්න ඕන. එහෙම නැත්නම් එතන දකින්න ක්‍රමේ මොකක් හරි වැරද්දක් තියෙනවා. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව අවසන් කරනවා වෙලාව ටිකක් ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා අද දවසේ අපි රැස් කරගත්තු මේ කුසල් හැම දිනාටම ධර්ම අවබෝධය පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් වැඩම කළ මහා සංඝරත්නයටත් ශ්‍රද්ධාවන්ත ඔබ හැම දිනාටමත් හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා කියලා අපි සාකච්ඡාව අද දවසට අවසන් කරමු. තෙරුවන් සරණයි.